හොඳයි. සියලුම දෙනා සාදු නාදයක් පවත්වනවා. සද්ධර්ම දේශනාව පවත්වන්න කලින් සියලුම දෙනා ඔබ රැගෙන ඇවිල්ලා තියෙන සෙලියුල දුරකථන ඔක්කොම එළියට අරගෙන ඒව විසන්දි කරලාද කියලා බලන්න. නැත්නම් ඒව ඉක්මනින්ම විසන්දි කරගන්න. ඔබට අමතක වෙයි මම නැවත වතාවක් කියන්නේ. ඒක විසන්දි කරගන්න. නැත්නම් තව ටික වෙලාවකින් ඔබ නාද වෙලා අනිත් අයගේ දහම් සමාධියට මහා බාධාවක් වෙයි. ඒක ඔබේ නිවනට එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම පුංචි අත දරුවත් එක්ක ඇවිදලා ඉන්න පිරිස් පොඩක් නැකිටලා එහෙට මෙහෙට යන්න පුළුවන් තැනකින් ඉඳගන්න. පුංචි දරුවා අඬන වෙලාවට ඔතන තියාගෙන දරුවෝ නලවන්නවත් ඒවට සූදානම් වෙන්නේ නැතුව හිමීට අරගෙන ගියා නම් දරුවටත් යහපතක් වෙයි. නැත්තම් ඉන්න අයට බර ටික අහගන්න වෙන්නේ නැති නිසා. හොඳයි. එහෙමනම් සියලුම දෙනා පංච ශික්ෂාවන් සමාදන් වීම උදෙසා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි තියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං තේ සා සද්ධර්ම දේශනාව පවත්වන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී නම කියන්නට අවසරයි අතිගෞරවනීය වතුගෙදර චන්දවිමල ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ස්ථානයට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මේ ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කිරීමට ඔබ වගේම මේ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් බොහෝ කැමැත්තෙන් පසු වෙනවා එම නිසා අද මේ මනුස්ස ලෝකයේ මේ දේශනා කරන මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඒ ඇත්තන්වත් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරමු. ඒ වගේම තමන්ගේ ඊෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. තමන්ට හිංසාවක් පීඩාවක් කරදරයක් වෙච්ච වෙලාවේදී ඒ පීඩා ආරක්ෂාව සඳහා ගත්තා වූ විශ්ව කතරගම සමන්පත්තිනි දනිමුණ්ඩ ගම්බාරය්‍ය නායක ආදී වශයෙන් ඒ විවිධාකාර නම්ගොත් වලින් පෙනී සිටින දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මඟඵල ලබන්නට කියලා ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝ වේද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මඟඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම මේට අනන්ත කල්පයන් දීදලා තමන්ට අම්මා තාත්තා වෙච්ච ගුරුතුමෝ ඥාතිත මිත්‍රාදීන් වෙච්ච පිරිසක් අද ඔබගෙන් මේ පුණ්‍ය ශක්තිය බලාගෙන ඇති ඒ වගේම ඒ අය අභව්‍ය තැන්වල ඉන්නව ඇති ඒ පිරිසවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන තමන් එක සහ සම්බන්ධ වෙලා ඒ කටයුතු කරගෙන ආපු ඒ සියලු දෙනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං සන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන නොතක් කල්පනා කරගන්න. අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඉගැන්වීම් බහට අහු වෙලා අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක ඒ අති උත්තරීතර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාව ආර්යයන් වහන්සේලාව අඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්මයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා හිතාගෙන ඒ උත්මයන්ව කමා කරගන්න පළමු කොට ඒ වගේම පින්වතුනි අදිෂ්ඨාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවාමයි කියලා ඒ උත්තරීතර අදිෂ්ඨානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. හොඳයි. දැන් ඔබ සියලු දෙනාටම මහඟු අවස්ථාවක් උදා වෙන්නයි යන්නේ. තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයකින් ප්‍රයෝජනයක් ගන්න. ඔබට කාලාන්තරය අතිස්සේ මේ අවස්ථාව උදා වෙමින් පවතින්නේ නැති. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්ත තිරිසුත් ඇති. ඒ ප්‍රයෝජනයක් ගත්ත පිරිසට තව තවත් ප්‍රයෝජනෙ ගැනීම ප්‍රයෝජනෙ ගන්න බැරි වෙච්ච පිරිසට අද ප්‍රයෝජනෙ ගැනීම කියන දෙක කොහොම හරි सिद्ध කරගන්න. මේවා සංවිධානය කරපු ඒ අපේ ස්වාමින් වහන්සේ ප්‍රධාන ඒ දායකාරක ආදී පින්වතුනි මහා වියදමක් දරලා තමන්ගේ ශ්‍රමයෙන් මාස ගානක ඉඳලා විය පැහැදම් කරගෙන අද ඔබට මේ අවස්ථාව උදා කරලා දුන්නේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයන්ගේ වැටක් නිසා මේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ තියෙන පිණිසනේ උත්තරීතර කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගාව ඒකයි පිංගුතුනි මහා සංඝරත්නය කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ මහා ගුණයක් තියෙන පරම ශ්‍රේෂ්ඨ පිරිසක් කියන්නේ ඒ මහා සංඝරත්නයේ පිංගුතනි මෙච්චර කාලයක් මේ ශ්‍රී සද්ධර්මයේ අරගෙන ඔබට මේ සද්ධර්මයේ වටිනකම පිංගුතනි වැටහෙන්න පටන් ගන්න මේ ධහම අවබෝධ වෙන්න ගත්තට පස්සේ ඔබ ඉන්න තැන් වලින් පිංගුතනි ඔබ ටිකින් ටික ගැලවෙන්න ගත්තට පස්සේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය ඔබට පේන්නේ. කට වචනෙන් විතරක් කිව්වට වැඩක් නැහැ. තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය හරියාකාරව අවබෝධ වෙනකොට පින්වදේ තමන් ඉන්න තැන් වලින් තමම ගැලවි ගැලවි යන බව තමන්ට වැටහෙනවා. මෙච්චර කාලයක් මහා මුලාවක ජීවත් වෙච්ච අපි ඒ මුලාවෙන් ටිකින් ටික නිදහස් වෙන බව තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි පින්වදේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ අනිවාර්යයෙන්ම සීලොම දෙනා ශ්‍රවණය කළ යුතු. ඒක පින්වදේ ಜಾති ආගම් කුල ભેදයක් නැතුව මොන භාෂාව කතා කළත් දිනදෙනි මේ සත්‍යධර්මය හරියාකාරව අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම මහ විනාශයක මුලක් තමයි වෙන්නේ. ඒක ඔබට ටිකින් ටික මම පැහැදිලි කරලා පෙන්නන්න. ඉතින් මේ ශ්‍රී සත්‍යධර්මයේ දිනදෙනි මේ අපි අතටපත් වෙනකම් ඒ උදෙසා මහත් වූ අපකපේ මේ කටයුතු කරපු පිටිසත් තමයි ආර්ය මහා සංඝරත්නය. ඒ ආර්ය මහා සංඝරත්නයත් එක්ක උන්වහන්සේලාට අහුපස්ථාන කරමින් ආපු පිටිසක් ඔබ. මේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම සංඝයා හොබවනවා කියලා සාත්‍රුන් වහන්සේ දේශනා කළේ ඕනෝක නිසා. ඉතින් අද මේ දේශනාවට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම සහසම්බන්ධ වෙලා කටයුතු කරනවා. අවශ්‍යතාවයේ තියෙන පිංගුතුනි ඔබ සීල දෙනාම මේ මගපල සකස් කරගන්න එක. මගපලයක් ලබන්නේ නැතුව මැරිලා ගියොත් එහෙම වෙන්නේ මොනවද කියන ඒවා ගැන අපි පොඩ්ඩක් කල්පනා කරගන්න ඕනේ පින්තුනේ නැත්නම් මහා අපරාධයක් සිද්ධ වෙන්නේ. එතකොට ඔබට තේරෙයි සම්බුද්ධ ශාසනයක් කියන්නේ මොනතරම් වටින දෙයක්ද කියලා ඒ සම්බුද්ධ ශාසනයෙන් අහිමි කරගත්තොත් සම්බුද්ධ ශාසනයකින් ගන්න තියෙන ඵල ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් එහෙම Tamanට මොකද්ද වෙන්නේ කියන. දැන් මෙච්චර කාල පින්වතුනි ඔබ මේ මුළු ලෝකෙටම සිත කරන වැඩ පිළිවෙලක් කරගෙන ආවා. මුළු ලෝකෙටම සෙත කරන්න පටන් ගත්ත පිටුනේ තමන්ගේ ගෙදරේ. තමන්ගේ ගෙදර ඉන්න දුව දරුවන්ට කන්න බොන්න දීගෙන වටේ පිටේ ඉන්න පිරිසට සලකගෙන කටයුතු කරගෙන ආවා. දැන් මේ වෙලාවේ පිටුනේ අපි එහෙම වැඩක් නෙමෙයි කරන්නේ. මේ වෙලාවේ කරන්නේ යන්නේ තනිකරම ආත්මාර්ථකාමී වැඩක්. ආත්මාර්ථකාමී කියලා කිව්වෙ පිටුනේ ආත්ම අර්ථකාමී කියන වචනේ. ආත්ම අර්ථකාමී කියලා කියන්නේ පිටුනේ තමන්ගේ හිත සුවය පිණිස කටයුතු කරනවා. මෙච්චර කල් ඔහු දැන් පරාර්ථකාමීනේ හිටි. තමන්ගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට කත් ඇද ඇදනේ හිටි. දැන් අනුන්ට කත් දෙන එක මේ මොහොතේ නවත්තලා ඉවරලා පිටුදෙනි තමන්ට කත් ඇද ගන්නයි තියෙන්නේ. එහෙනම් තමන්ට කත් දෙන්න ලෑස්ති වෙන්නයි තියෙන්නේ හැම කෙනෙකුටම මේ වෙලාව. එහෙනම් මෙතන ඉඳලා පිටුදෙනි කිසිම කෙනෙක් වටේ පිටේ මොනවද සිද්ධ වෙන්නේ ඔය එක දෙයක්වත් ගලන්න යන්න එපා. ඔය එක දෙයකවත් වැඩක් නැහැ පිටුදෙනි මේ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්තොත් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරනවා මේ වෙලාවේ මේ ස්ථානයේ. ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ සෝතාපන්න ආදී මාර්ගඵලවලට ලපත් වෙච්ච පිරිස් මේ ස්ථානයේ ඇවිල්ලා ඇති. ඒ අයගේ නිකුත් වෙනවා පිඟුතරි මහා ශක්තියක්. ඒ ශක්තිය ඔබට ගොඩක් උපනිශ්‍රේ වෙනවා. ඔබට මේ මඟඵල ලබන්න. ඒක නිසා සියලුම දෙනා මේ වෙලාවේ අදිස්ථාන කරගන්න කාරණාව තමයි මම කොහොම හරි මේ සම්බුදු සාසනය පිළිසන්න ලබනවා. ඒකේ මම කොහොම හරි සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන එක. මොකද පින්වතුනි අද මේ සමාජගත කරන වැඩපිළිවෙළවල් තියෙනවා පින්වතුනි මේ සමාජයේ මානපාක්ෂික අමනුෂ්‍ය විසින් පෘථග්ජනයන්ගේ ශරීරවලට වැහිලා පෘථග්ජනයන්ගේ කටවල වලින් එළියට පිට කරනවා නැත්නම් වැඩ කරන වැඩපිළිවෙළවල් වලින් එළියට පිට කරනවා පින්වතුනි මේ මාර්ගඵලයක් නැහැ කියන මාර්ගඵලයන් සියල්ල වැහිලායි තියෙන්නේ මෙතනින් එහාට මාර්ගඵල ලබන්න බෑ මේ සම්බුද්ධ ශාසනය කියලා පින්වතුනි අමූලික බොරු පට්ටපල් බොරු කියලා අපාගත වෙන වැඩපිළිවෙළක් කරගන්නවා මාරපාක්ෂික අමනුෂ්‍යයන්ගේ වැඩ පිඟුතුනි ඔය සියලු දේවල්. මාළිය දේව මහරහතන් වහන්සේ තමයි මේ ලංකාද්වීපයේ හෝ මේ ලෝකයෙන් ජීවිත අන්තිම මහරහතන් වහන්සේ කියලා අමු බොරුවක් ඉදිරිපත් කරනවා. මේ සියල්ල බොරු පිඟුතුනි මාළිය දේව මහරහතන් වහන්සේ කියලා කියන්නේ අති උත්තරීතර මහරහතන් වහන්සේ නම. නමුත් උන්වහන්සේ නෙමෙයි මේ ලෝකෙට ජීවිත අන්තිම මහරහතන් වහන්සේ. එහෙම වෙන්න බෑ පිඟුතුනි මගේ ශාස්ත්‍රුන් වහන්සේ අවුරුදු 5000කට අධිෂ්ඨාන කරපු බුද්ධ ශාසනය 2500කින් කන්න බෑ කාටවත්. ඔබ දන්නේ නැද්ද සාන්තුරුන් වහන්සේ කියන්නේ කවුද කියන ඔබ දන්නේ නැද්ද තථාගතයන් වහන්සේ කියන්නේ මොනතරම් බල සම්පන්න උද්දමේද්ද කියන මේ තුන් ලෝකෙලම පිංගුතුනි පරම ශ්‍රේෂ්ඨය උන්වහන්සේ උන්වහන්සේ හා බලයෙන් සමාන උන්වහන්සේ හා ඉරිදීන් සමාන උන්වහන්සේ හා ශක්තියෙන් සමාන ශක්තිය කියලා කිව්වේ මානසික ශක්තියින්ගෙන් සමාන කිසිම කෙනෙක් මේ විශ්ව ධාතුවේ නැහැ එන උන්වහන්සේ යම් තැනක අධිෂ්ඨානයක් කළා නම් පිංගුතුනි අවුරුදු 5000ක් මේ සාසනේ පවතිනවා කියලා ඒ සාසනේ 2500කින් කන්න බැහැ කාටවත් ඔය ගිනි ගෙඩි කන්න එපා. ඕවා පිටුදෙනි මහා තරුණු ගිනි ගෙඩි ඕ වගේ දේවල් සමාජගත කරපු ගමන් ඔය ඔය අවශ්‍යතාවයේ තියෙන මානපාක්ෂික අමනුෂ්‍යයන්ට. මානපාක්ෂික අමනුෂ්‍යෙක් පිටුදේ තව කෙනෙක් හරහා ඔය දේ සමාජගත කරපු ගමන් වෙන්නේ මොකක්ද? අර මගවඩන වික්ෂුන් වහන්සේලා සියලු දෙනා මගවඩන්න නැතුව යනවා. ඉතින් මගවඩල වැඩක් නැහැ නේ අරියත් වෙන්න බැරි නම් මොකට මගවඩන්නේ? අන්නර තිබිච්ච වීරය සම්පූර්ණයෙන් මතහැරලා දාලා ඊට පස්සේ තිඟුදෙනි පන්සලක් කරගෙන කටයුතු කරන වැඩ පිළිවෙලක් කරගන්න හදනවා. ඒකෙන් වෙන්නේ මේ නිවන් දකින්න කියලා මහා වීරයෙන් මේ ශාස්ත්‍රයට අතුල් වෙච්ච උත්තරමයන් වහන්සේලාගේ වීරය අඩපණ කළා. මේ ශාසනයේ කාලය හිරවල දාන්නයි හදන්නේ. ඔබ ඒවට අහු වෙන්න එපා තිඟුදෙනි. අරිහතුන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා ලංකාද්වීපේ. උන්වහන්සේලා ඔබ වෙයිල මුණ ගැහෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. අරිහතුන් වහන්සේලා කියලා කියන්නේ පිටුදින ඇවිදින්න පාරක් පාරක් අයිනේ නටනට යන පිරිසක් නෙමෙයි. ඔබට අරිහතුන් වහන්සේ නම දැක්කයි කියලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ නැහැ කවදාවත්. ධර්මයේ තුලින් හැරෙන්න පිටුදින කටවචන වලින් අරිහතුන් වහන්සේලා අඳුර ගන්න යන්න එපා. කෙනෙකුට කියන්න පුළුවන් මම අරිහත්යේ මම අහවල් මම දැන් වැඩේ කරගෙන ඉවරයි ආදී වශයෙන් දේවලුත් කියන්න පුළුවන්. නමුත් ඒ කියු මාත්‍රෙන් ඔබ පිළිගන්න ගියොත් එimhe ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි වෙනවනේ. අරිහතුන් වහන්සේ නමක් අඳුර ගන්න පුළුවන් පිටුදින උන්වහන්සේලා කතා කරන සත්‍ය ධර්මයේ තුලින් මිසක් වෙන දෙයකින් නෙමෙයි. මෙතන ඉරිදී පෑවත් අරියතුන් වහන්සේ නම කඳුර ගන්න බෑ. මොකද හේතුව පිළිදේ අමනුෂ්‍යය බන්ධනය කරගත්තට පස්සේ අමනුෂ්‍යයට පුළුවන් මේ දේවල් කරන්න. හැබැයි අරියතුන් වහන්සේලාගේ පිළිදේ මේ ශාසනය කවදාකවත් හිස්සුනේ නැහැ. මාර්ගඵල ලාභීන්ගේ මේ ශාසනය හිස්සුනේ නැහැ කවදාකවත්. අරිහතුන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙනවා. උන්වහන්සේලා පිරිනවම් පානවා පිරිනවම් පාලා උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා ශේෂ වෙනවා. ඔබට අද ඔබගේ අතට පත්‍රයක් හම්බුනේ මං හිතන්නේ. ඔය පත්තරේ ඇති පිඟුතුනි මේ ළඟදී දිව්‍යමම්පාව මහරහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේට ෆොටෝ ගහලා දාලා තියෙන මේ පත්තරේ ඔබ බලන්න. බොරු නම් කියන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිඟුතුනි අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඔබ දන්නේ නැතිකම. එහෙනම් මේ ශාස්ත්‍රයේ අරිහතුන් වහන්සේලගෙන් හිස්ුනේ නැහැ කවර කවදාක්වත්. ඒක හිස් වෙන්නේ නැහැ පිඟුතුනි. මේ අවුරුදු 5000 යනකම් තථාගතයන් වහන්සේගේ ශාසනය බබලනවා ඒකාන්තයෙන්. හැබැයි ඒවා කටවචනෙට බබලලා හරියන්නේ නැහැ. පිටුදුනි බුදුසසුන බබලේවා කියලා ගියක් ගියක් ගන්න ගැහුවට වැඩක් නැහැ. බුදුසසුන බබලෙන්න නම් පිටුදුනි මාර්ගඵලලාභින් මේ ලෝකේ වැඩ වාසය කරන්න ඕන. මාර්ගඵලලාභින් බිහි වෙන්නේ පිටුදුනි ඔබ තුලින්. ඔබගේ දරුවා තුලින්. නිකම් මාර්ගඵලලාභිය හැදෙන්නේ නැහැ පිටුදුනි අඳුරු ලෝකේ මාර්ගඵලලාභිය වෙන්නේ නැහැ නිමිට. මාර්ගඵලලාභීත්වය කියන එක ලැබෙන්නේ ඔබ ධර්ම අවබෝධ කරගත්තට පස්සේ. ඒ ඔබ දහම් අවබෝධය තුලින් ඔබ මේ නැගෙන ඒක තමයි පිටුතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ කියලා කියන්නේ. නැතුව පිටුතුනි ගොඩ නැගිල්ලක් හදාගෙන ගල් ගඩොල් වලින් ටිකක් එකතු කරගත්තට පස්සේ ඕක සම්බුද්ධ ශාසනය කියලා කියනවනම් ඒක අමූලික බොරුවක්. ඒක නිසා ඔබ සියලු දෙනා උත්සාහ කරන්න පිටුතුනි ඔබගේ වැඩේ කරගන්න. මම ඒකයි කිව්වේ දැන් මෙතන අපි මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙල. ඒ ආත්මාර්ථකාමී වැඩපිළිවෙල කියලා කිව්වේ පිටුතුනි මෙතනින් එහාට ඔබයි මමයි විතරයි මෙතන ඉන්නේ. ආයි එහා පැත්තේ මෙහා පැත්තේ පිටිපස්සේ ඉස්සරහා ඔය කවුරු ගැනවත් ඔබ හිතන්න යන්න එපා. මේ වෙලාවේ ඔබ ප්‍රයෝජනයක් ගන්න පිළිතුරේ කොහොම හරි ඔබ අධිෂ්ඨාන කරගන්න මම කොහොම හරි මේ වැඩ කටයුත්ත කරගන්නවා. මම කොහොම හරි මේ මාර්ගඵලේ පාසල් කරගන්නවා කියන එක ඔබගේ අධිෂ්ඨානයෙන් යුක්තව බලහන්න කියන්නේ ඒකයි. ඔබට මේ අවස්ථාව අතහැරුණොත් එහෙම පිංගුතුනි ඔබව බේද ගන්න කවුරුත් එන්නේ නැහැ. මේවා අපි හොඳාකාරව තේරුම් ගන්නනේ මේ ලෝකේ පිංගුතුනි සම්මත කියලා දෙකක් එකක් තියෙනවා. යථාර්ථය කියලා තව එකක් තියෙනවා. සම්මතය යථාර්ථය කියන්නේ පිඟුදුනේ සහ මුලින් එකිනෙකට වෙනස් දෙකක්. ඔබට මව්පදනියක් හම් වෙලා ඇති පිඟුදුනේ ඔය මව්පදනිය කියලා කියන්නේ සම්මතය. ඔබට මේ මේ දායක සභාවේ සභාපති වෙන්න පුළුවන්. ඔබ රටේ නායකයෙක් වෙන්න පුළුවන්. ඔබ මොන මට්ටමක හිටියත් පිඟුදුනේ ඔය ඔක්කොම සම්මුති. සම්මුතියකටපත් වෙනවා කියලා කියන්නේ පිඟුදුනේ පිරිසක් එක්ක එකතු වෙලා ඉවරලා ඔන්න මෙයා ඔයා මෙහෙමයි කියලා දුන්නා. මෙතන ඉන්නවනම් දැන් කෙනෙක් අපිට ඕනම් පුළුවන් ඒ කෙනා වරගෙන සම්මුතියකින් සභාපති කරන්න. එහෙනම් මෙතනින් එහාට ඔබ තමයි සභාපති කියලා කිව්වම දැන් එයා සභාපති. හැබැයි බින්දුනේ මේක අවබෝධ කරගන්න ඕනේ දේ තමයි යථාර්ථය කියන එකක් සම්පූර්ණයෙන්ම එකක්. ඒක දෙකක් වෙන්නේ නැහැ කවදාවත්. යථාර්ථය කියන්නේ එකක් නම් බින්දුනේ ඔන්න ඔය කියපු යථාර්ථයේ සම්මුතියකින් ගොඩනගන්න බෑ කවදාවත්. ඔබ මොන තරහතිනම කෙනෙක් වුණත් ඔබ මොන බැදී වැඩ පිළිවෙලක් කරගෙන ගියත් බින්දුනේ ඒකට අදාළව එන්න යමක් තියෙනවා නම් පින්විතනි අන්න ඒක යථාර්ථයෙන් ඔබට හම්බ වෙනවා. එහෙනම් ඔබ මේ ගමටම නායකයා වෙලා හිටියත් වැඩක් නැහැ පින්විතනි. ඔබ බැරිලා ගිය ගමන් කෙලින්ම කුණු පෙරේතෙක් වෙනවා. එහෙම නැත්නම් අඳුම් ටිකක් බල්ලෙක් වෙනවා. ඔන්න මට්ටම තමයි රූප වෙන්නේ. මේ දේවල් අපි හරියට තේරුම් ගන්න නැතුව පින්විතනි අපි හොඳට නටංග ගහ ඉන්නවා. තරුණ කාලේ තරුණියෝ ටික නටංග ගහනවා. වයසට යනකොට වයසක ඇතුළේ ටික නටංග ගහන්න පටන් ගන්නවා. ඒක බින්දු මාත්‍රයකවත් අවබෝධයක් ගන්න නැහැ පින්විතනි. මෙතනින් එහාට මට මොකද වෙන්නේ කියලා. බින්දු මාත්‍රයක් හිතට බලන්න මෙන්න මේ ඔබට වෙන්න තියෙන දේ මේ පැහැදිලි කරලා පෙන්නන්නේ. මේක ඔබට කවුරුත් නොක කියන්නේ නැතුව ඇති ඒක මට කරන්න දෙයක් නැහැ. නමුත් මේක ඇත්ත නිකන් මේ ඇත්ත අපි දැනගන්න එක. මරණ මරණ එක කුණු පෙරේතය වෙනවා පිටුතරි මොකක්ද අපි මේ කරන්නේ? සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ පිටුතරි මේවෙන් අපි නිදහසුනේ නැත්තම් මහා අපරාධයක්. මොකද සම්බුද්ධ ශාසනයක් නැති කාලෙක අපිට මේවෙන් නිදහස් වෙන්න බෑ කවදාවත්. සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරමයි මේවෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ සතර අපායන් සදහටම නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදයේ තියෙන සම්බුද්ධ ශාසනයේ විතරයි මේ ඉන්න දීපේ ලෝකේ යන ක්‍රම නම් ඕනි තරම් තියෙනවා. දීපේ ලෝකේ යන බෞද්ධයෙක් වෙන්න ඕනද? ඇයි ක්‍රිස්තියානි ආගමයන් බැලුවේ දීපේ ලෝකේ යන්නේ? ඕනි තරම් පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ පිළිදෙන ඕනේ මාගමක දීපේ ලෝකේ යන පාර කියලා දෙනවා. හින්දු ආගම කියන එකෙන් පිටින් දීපේ ලෝකෙ නෙමෙයි නේව සංඥා නා සංඥායතන කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනකම් පාර කියලා දෙනවා. ඒ තරම් ප්‍රබලාගමක් Hindu ආගම කියලා නමුත් ඒකත් ඒකම වරද්ද කියලා දැන් ඉන්නේ. දැන් Hindu ආගම කියලා ඒකම හිතන් ඉඳලා දෙවිපිලිනයක් හදාගෙන ඒක ඉස්සරහට ගිහ ටක ටක කරලා ටකේ හොල හොල දෙවියන්ගේ හිඟා ගන්න. ඔච්චර තමයි ඒක උද්දන්නේ දැන්. නමුත් ඒක දේව සංඥා නා සංඥා ඇතුළට යනකම් ධ්‍යාන ලබල ඉවරලා අපි කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන් මට්ටමකට ගන්න තියෙන මහ තියුණු ආගමක් ඒක. එනම හැම ආගමකම පිටුතේ මේ ලෝකේ කොහේ යන්නේ දැනක කරක් ගහන්න උගන්වනවා. කොහේ හරි දැනක මේ 31 ලෝක ධාතුවේ කොහේ හරි දැනක ඉන්න පුළුවන් ක්‍රමවේදයක්. නමුත් තථාගතයන් වහන්සේගේ ශාසනය විතරයි පිළිගන්නේ මෙතනින් මිදෙන්න උගන්වන්නේ. මේ 31 ලෝක ධාතුවේ මිදෙලෙන්න උගන්වන්නේ. ඒ වගේම මේ 31 ලෝක ධාතුවේ තියෙන යටම අඩියක් තියෙනවා පිටුදේ සතර අපාය කියන. ඕම් ওই සතර අපායෙන් සතහටම මිදෙන්නේ. ආයි කවර කවදාකවත් සතර අපායට යන්නේ නැති වෙන්නේ. ඔන්නතන්ට මග කියලා දෙන්න පුළුවන් එකම එක දර්ශනයයි තියෙන්නේ කියලා ඒක තමයි තථාගතයන් වහන්සේගේ දර්ශනය. එහෙනම් නිකමට ඉතල බලන්න ඔබින්දනේ ඔය ඔක්කොම අතහැරලා දාලා ඔය දර්ශනය නෙමෙයි ඔබ ඉගෙන ගත යුතු. මේ මේක හරියාකාරව දන්නේ නැතිකම නිසා පිටුතින් මේ ලෝකේ තියෙන හැම එකක්ම ලොකුයි තථාගතයන් වහන්සේගේ දර්ශනයට වඩා. ඔබ නිකමට හිතලා බලන්න ඔබ බණ ටිකක් අහන්න දැන් මාසයක් ගත්තාම මාසෙට දවස් 30 ඉන්නවා. ඔබ බණ ටිකක් අහන්නේ ඔය දවස් 30 කොච්චර කාලෙක? දෙන්න මට උත්තරයක්. ඔය දවස් 30ක් ඔබ ගත්තට පස්සේ ඔබ දවස් 30ක් ජීවත් වෙන්න ඕන. ඔය දවස් ජීවත් වෙන දවස් 30 පින්තුනි ඔබ බණ ටිකක් අහන්න බණ ටිකක් ඉගෙන ගන්න බණ පොතක් කියවලා ඉවරලා ත්‍රිපිටකේ පරිශීලනය කරලා හරි මොකක් හරි ක්‍රමවේදකින්. ඒ දේ ඉගෙන ගන්න කොච්චර කල් ගත කරනවද? මාසෙක. මුළු මාසෙමද? ඈ පොයේ දවස් විතරක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒකත් නැති වෙන්න පුළුවන්. ඔබ බලන්න පින්තුනි ඔබගේ දරුවා කොච්චර කාලෙකින් මේ මේ ධර්ම ඉගෙන ගත්තේ නැද්ද කියලා? නිකමන හිතලා බලන්න. දැන් කෝ බලන්න මෙන්න ඔබගේ දරුවෝ ටික. ඕකනේ තියෙන ප්‍රශ්නේ. බන ඕනේ උන් ගෙවල් වලනේ පින්කතනේ බන ඕනේ උන් ටියුෂන් ක්ලාස් වල. ඕකයි වෙලා තියෙන්නේ. බන ඕනේ නැති පිරිස ඉඳලා මෙතන ඉඳගෙන බන අහනවා. මේ ලෝකෙට බන ඕනේ නැති අය. හැබැයි මෙතනින් එතර වෙන්න බන ඕනේ හැමෝටම. ඒ ඔබගේ දරුවෙක් ඒ මට්ටමටවත් හික්මිලා නැහැ නේ. පුතේ යම් බන ටිකක් අහන්නකෝ අනේ අම්මා යන්නකෝ මං මට වැඩ තියෙනවා. ඔය මට්ටමේනේ තියෙන්නේ. හැබැයි ඔබ කවදාක කනේ පාරක් ගහලා නැහැ නේද උට පරිගණ 50 උතර දෙනවා කන පැලෙන්න පාරක් කියලා එහෙම කියලා තියනවද කවදාක නෑ හැබැයි උන් පන්ති යන්න බෑ කිව්වනේ ඔය ටික කියලා නැද්ද ඕක තමයි පිටුදේ ප්‍රශ්නේ මේකේ තියෙන වටිනකම දන්නේ නැතිකම තියෙන්නේ මම මේ ඔබට දොස් කියනවා නෙමෙයි සම්බුද්ධ ශාසනයක වටිනකම දන්නේ නැතිකම තියෙන්නේ මොකද සම්බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්න පිටුදේ බෝධියක් හිටවගෙන ඕක වටේ වැටක් බඳගෙන ඔන්න ඕකනේ තථාගතයන් වහන්සේයි හිතාගෙන හදාගන්න බුදු පිළිමේ පිඟුදුනේ මේ සම්බුද්ධ ශාසනය කියලා හිතාගෙන. ඉන්නේ එතනයි ඔය ගැටලුව තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේවා වෙනස් කරගන්න ඕනේ පිළිතුරු. මම මේ කියන්නේ බුදු පිළිම වන්දනා කරන්න එපා කියලා නෙමෙයි. බුදු පිළිම වන්දනා කරන්න 10000 සතාවක් කිසි ගැටලුවක් නැහැ ඒක. බුදු පිළිම නෙමෙයි කියන සතාගතයන් වහන්සේයි හිතාගෙන වැලි ගොඩක් ගහලා ඒ වැලි ගොඩට වන්දනා කරා නම් තවද සාති විලෝක උප්පත්ති ලබන්න පුළුවන් තරම් පුණ්‍ය ශක්තියක් නැගිනවා. ඒ තරම් පරම ශ්‍රේෂ්ඨේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්තුනි ඔබ කොහොමද බුදු පිළිමයක් තුලින් තථාගතයන් වහන්සේව දකින්නේ? දැන් මෙතන මේ යහපැත්තේ බුදු පිළිමයක් තියෙනවනේ. තථාගතයන් වහන්සේගේ සුගත ගුණය පෙන්වන තැන පෙන්වන්න මට බුදු පිළිම. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධෝ කියන ගුණය කොතනින්ද පෙන්වන්නේ? සා බුදු පිළිමෙන් බලලා මට කියන්න බලන්න. ආන් අහවතර තියෙනවා මේ සම්මා සම්බුද්ධ වන්න තියෙනවා විද්‍යාචර්ණ සම්පන්න වෙන්න. දෙන්නන්න බලන්න. එහෙනම් බිඳුනේ ඔතනින් බලන්න බෑ නේද ඒව? හරි තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන මේ ස්ථානේ. ආ මට මෙන්න සුගත ගුණේ උන්වහන්සේගේ ශරීරේ. තියෙන බලන්න. එහෙනම් බිඳුනේ ගුණ කියන ඒවා ශරීරේ තියෙන ඒවා. එහෙනම් බිඳුනේ මේ ශාසනය කියන්නේ මොකක්ද කියන එක ඕක පොඩ්ඩක් හඳුනා ගන්න ඕනේ. නැත්තම් අන්තිමට ඔබ කරන්නේ නිමිති මේ ආමිෂය කර කර කර කර කර කර ඉඳලා අන්තිමට මැරෙන කියන මහා අපරාධයක් කරගන්නේ. වෙන දෙයක් නෙමෙයි. පින් කරන එක හොඳයි මේකෙදී පින්නට කිසි බාධාවක් නැහැ. පුළුවන් තරම් ඔබ පින් කරන් නමුත් පිනෙන් රැකවරණය ලැබෙනවා කියලා එකක් කරන්න අමාරුයි. පින ඔබට පිහිට වෙනවා ඒකාන්තයෙන් මේක කිසි ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්දෙනි පින පිහිට වෙන්න නම් ඔබට අන්තිම මොහොත පිනක් ඇදෙන්න ඉබේ. ඔබ කොච්චර පින් කරගත්තත් අන්තිමට ඇදෙන්නේ පිනක් නෙමෙයි නම් පින්විතනේ ඔබ යන්නේ හතර අපායටනේ. ඉතින් මොලේ බුද්ධියක් තියෙනවා නම් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉබේ ඒක. කොච්චර කළත් කොච්චර පින් කෝටියක් කළත් ඔබ එක පවක් හරි කරලා දින නේද ජීවිතේ. ඔගේ අනිත් පැත්තට දෙන්නේ එක පිනක් කරද්දී පව් කෝටි ගාණක් කරන වැඩ පිළිවෙලන්නේ පිළිවෙන්නේ මේ මනුස්ස ලෝකෙ දැන් හැදිලා තියෙන්නේ. ඒක නෙමෙයි ඇත්ත. අද මේ බණ ටික අහන්න එන ළඟදී ඔබ කොච්චර පව් කළාද කියලා ඔබ හිතලා බලන්න. කී දෙනෙකුට බැන්නද කියලා? හරි කටින් වචන පිට කරන්නේ නැතුව හිතින් කොච්චර බැන්නද කියලා? පොඩ්ඩක් ඇඟේ හැමුණා කියලා හරි පොඩි හරි කේන්තිය කියනත් කියලා හිතලා බලන්න. පොඩ්ඩක් කකුල පෑගුණා කියලා හරි. නැත්නම් ගෙදර ගිහින් බලනකොට දොර වහනවා වහනවා වැහින්නේ. ඊයේ කිව්වා මෙවට මේ දොර හදාන්න කියලා මූවක හදලා නැහැ කියලා පොඩි කන්න බැන්නේ නැද්ද? ඕවගේ හරි කුංචි දෙයකින් හරි බින්දුවෙන් තමයි කොච්චර දවසකට කේන්ති කරනවද කියලා හිතලා බලන්න. ඔය කේන්තියක් නැගෙන වාරයක් වාරයක් ගන්න බින්දුවේ මහා පාපයක් පිටින් ඔබ දන්නේ නැති වුණා. ඔබ නිකන් ඉන්නේ අනේවනේ පොඩ්ඩක් කේන්ති කියලා ළමයාගේ. කේන්ති කියන ළමයාට ගහමුවා නම් ඔච්චර දිනවද කියලා හිතලා බලන්න. ඔය හැම වාරකෙදම බිහිවෙන්නේ ඔබට පව් කිරණ එකයි සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ ඒකක්වත් පව් account එකට දාගන්නේ. ඔබ දාගන්නේ බිහිවෙන්නේ මොකද්ද අර පිනක් කළාට පස්සේ ඔබ ලියනවා කියලා පින් පොතේ. නේද? පොතක් හදාගෙන ඉවරලා පින් පොතේ ලියනවා මම මෙන්න මේ පින කළා මෙන්න මේ පින කළා මෙන්න මේ පින කළා. පින් පොත ලියන්න පොතක් ආයතී. හැබැයි පව් පොතක් ලියන්න කිව්වොත් පව් පොත කියලා හරියන්නේ නැහැ. මොකද පව් මාගල කියලා මාගලක් අරගෙන මාගලේ තමයි ලියන්න වෙන්නේ ඔක්කොම ටික. මම මෙන්න මෙහෙම පව් කළා, මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම කළා කියලා. එන අනන්ත අප්‍රමාණ පව් වෙනවා බින්දුවේ එක දවසක ඔබ නොදැනුවත්. ඔබ නොදැනුවත් කියලා කියන්නේ ඔබ දැනගෙන පව කරන්නේ. නමුත් ඒක පවක් කියලා ඔබ දන්නේ නැහැ. ඒ මත්තේ මේ පිංගුදේ පව් කරලා කරලා කරලා අනන්ත අප්‍රමාණ පවක් පව් කරලා ඉවරලා පිංගුදේ ඔබ අර කරගත්ත පිං ටිකක් විතර ගා මම මෙහෙම මෙහෙම පිං කරලා තියෙන මම පොයේ දිල්ලමදන් එන්නත් යන කෙනෙක්. ඔය මට්ටමින් දාගෙන ඉවරලා පිංගුදේ අන්තිමට දන්නේම නැතුව මොකද නෝ මැරලා ගිය ගමන් කුණු පෙරේතෙක් කෙනෙක් විතරයි වෙන්නේ. ඔබ විතරක් නෙමෙයි මේ ඔබ මේ ඔබ හිතාගෙන අනේ ඉතින් අපි නම් ඉතින් මේ ගම්දරන වලින් අහිතට මිනිසුනි කියලා හිතාගෙන එහෙම එකක් නෑ මේකද මං කියවනේ අනිත් ඒවා ඔක්කොම සම්මුතිනේ ඔබ ගමේ දින්නේ නගරෙද කියන ඉන්නේ කියන එක සම්මුතියක් නෙමෙයි යථාර්ථයේ දෙක. ඔබගේ තනතුර විදුහල්පතිවරයා ඉන්නවා මෙතන. ආ විදුහල්පති කියන්නේ තනතුරක්ද? ඒ තනතුර සම්මුතියක් නෙමෙයිනේ. උපදේ උනේ විදුහල්පතිවරු කවුද ඉන්නේ? උප්පත්තිය විදුහල්පතිකම ලැබිච්ච කවුද ඉන්නවද? එහෙම නෑ. එහෙනම් මේ ලෝක සත්‍යයෙන් ඉතින් හදපු සම්මුතියක් නේද ඔය? එහෙනම් සම්මුතියක් කියලා පිළිදෙන්නේ බේරෙන්න පුළුවන් දැන් සම්මුතිය. එහෙම බෑ. යථාර්ථය කියන්නේ එකක් පිළිදෙන්නේ අන්තිම මොහොතේ කය කල්යනා වෙන මොකෙක් වේද කියලා කොහොමද දන්නේ? නමුත් මිනිස්සු හිතාගෙන ඉන්න පිටුදුනි මේ දුප්පත්යෝ තමයි පැවිදි වෙන්නේ මේ දුප්පත්යෝ තමයි මේ පොයට සිල් ගන්න යන්නේ. මේ අපි මේ හොඳට ඉගෙනගත්ත මිනිස්සුනේ අපි කොහොමද මේ ඕ මහන වෙලා හරියන්නේ අපි? අපි මේ බණහන්න කාලේ නාස්ති කරලා හරියන්නේ අපි පොඩ්ඩ මේ සමාජයට සේවය කරන්නේ. ආන් එහෙම තමයි හිතන්නේ. පරදරගෙන ඉගෙන ගන්නයි කියලා හිතාගෙන ඉතින් මං උගත් කෙනෙක් නේ මං අපරාධිනේ ඔය පැවිදි වෙන්නේ. මේ මට මගේ ඇහෙන කම් දෙකට හිතලා තියෙන්නේ. මේ අපි මේ මේ මේ පුතේ මේ ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයා මොකක්ද මේ මහල් වෙන කතා කරන්නේ? මොන්න අහන්න. ඒකට හේතුව තමයි පිටුදේ මේක බින්දු මාත්‍රයක්වත් මේ ශාසනයේ තියෙන වටකම තේරුම් ගන්න නැති කම. ඉතින් අර අහිංසකයාගේ තියෙන කරුණාකාර ගමන ඒ දෙමාපියන්ට ජාතක වෙලා උපදිනවා. දහමක් බින්දු මාත්‍රයක් අවබෝධ කරගන්න මේ දෙමාපියන්ට ජාතක වෙලා ඉදිරිච්ච ගමන් ඒ දෙමාපිය මොකද කරන්නේ අර දරුවෝ ලෝකෙට ඇදලා ලෝකෙට ඇදලා දානවා. ඒකට නිවන් දකින්න උවමනාව තියෙනවා. නමුත් ඒකට කවදාවත් මෙතන යන්න දෙන්නේ නැහැ. ඇද ඇද දානවා ඇද ඇද දාලා ඉවරලා අපි මෙතන ඒකගේ ජීවිතේ විනාශ කරලා දාන මේකේ කරුමක්කාරකමදී කරන්න දෙයක් නැහැ ඒක. ඒකනේ ඒකගේ උරුමේ. ඒ වගේ දෙමාපියෙකුට ජාත වෙන එක තමයි උරුමේ. නමුත් පින්විතනේ අවබෝධයට ගන්න තියෙන දේ තමයි මේ උගත්කම්. බුද්ධිමත්කම් ඔය එකක්වත් මේවට අදාළ නැහැ පින්විතනේ. තමන් යමක් කරගත්තා නම් ඒකට අදාළව තමන්ට හම්බු වෙයි. එහෙනම් මෙතනින් මිදෙන්න තියෙන එකම මඟ තමයි පින්වදින සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලය ලැබලා තියෙනවා නම් පින්වදින එතනින් එහාට මැරෙන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ ඵලය නොලබපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්වදින ඒ කාන්තේ ඔය හැම කෙනාම මොන තරහදෙල විදියට ගිහි උනත් පැවිදි උනත් හරි පරිස්සම් වෙන්න මැරෙන වෙලාවේ. මැරෙන වෙලාවේ පරිස්සම් වෙන්න කිව්වේ ඇයි? ඉවර තමයි පින්වදින ආයෝගේ අහන්න දෙයක් නැහැ. ගන්ධබ්බේ ගුණත් පින්වදිනේ අනන්ත අප්‍රමාණ දුක් විඳින ගංගාප්පේ බවටපත් වෙන්නේ. පෙරේතය ගැන මොන කතාවද? මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේ නම දැකපු සිද්ධියක් මම ඔබට කියන්න. තරුණ දරුවෙක් මැරිලා. මේ ස්වාමීන් වහන්සේ යොමු කළ බලලා තියෙන මේ දරුවා කොහෙද ඉන්නේ කියලා දැන්. ඒ යොමු කළ බල්ල වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවලු මේ දරුවා ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්න ඔක්කොටම බයිනවා. පෙරේත ඇවිල්ලා. බැලුවම මොකද මේ බයින්නේ කියලා විගුතුනි. තෝ මට සපත්තු ඇන්දෙන්නේ නැහැ. තෝ මට සපත්තු ඇන්දෙන්නේ නැහැ කී කී බයිනවලු. ගෙදර ආයෙත්. ඊට පස්සේ විගුතුනි මේක හොයලා බලද්දී මේ කොල්ලා මැරිලා මේ මැරිච්ච එකාගේ මලමිනියට අන්දලා තියෙන්නේ මොකද ඌ කහාද බඳින්න හිටපු එකේ කලාද මදින්න කියලා හිතාගෙන සූට් එහෙම මහල ඔක්කොම කරලා මොකක් හරි වෙලා මැරිලා. අර කලාද බඳින්න ගෙනාපු අර කෝට් එකයි කලිතමයි තමයි මොකද තරුණ මහතානේ. මලන් තරුණෙක් මරන මොකද? තරුණ මහතා. තරුණ මහතුරු මොකක්ද අඳින්න ඕනේ? මලහම. කලිතමයි කලිතමයි කෝට් එකයි. මේ අඳින්න ඕනේ. වයසක කෙනෙක් මල කවුද මැරලා තියෙන්නේ? උපාසක මහතා. එතකොට අඳිනවනේ මොකද්ද? තරමයි අර මොකක් හරි නැෂනල් එකයි. ඔන්න ඕක තමයි සම්බුද්ධ සාසනයට ගිය කාලය. මම ඒක ඔබට පැහැදිලි කරලා දෙන්න. දෙදේශන අහලා තියෙනවා මේව දැන් ඔබ දන්න වෙති මේ වෙනකොට. ආයෙ ඔබට අලුතෙන් කියන්න දෙයක් නැහැ. කොහොමරි මේකට අඳලා තියෙන පින්විතින අර කෝට් නෑනේ. අර කලිසමයි. මූයේ ගෙදර ඇවිල්ලා බයින්නේ මොකටද? කොහොමගේ සපත්තු දෙක? ඇයි මගේ සපත්තු දෙක මට දැක්කේ නැත්තේ? පින්වදෙන් නිකමට හිතලා බලන්න සමත් දෙකක් නිසා කුණු පෙරේත එකෙන් තෙහෙන්නේ නේද? මොන අපරාධයක්ද ඔබ මේ ජීවිතවලට කරගන්නේ කියලා හිතලා බලන්න පින්වදෙන් ඌ ඉවරයිනේ. ආයි කවුද ඒකව බේරගන්නේ? පිනක් ගන්න පුළුවන් තැනක නෙමෙයිනේ ඉන්නේ. දැන් ඔබට ඔය මේ මම මේ පුංචි දෙයක් කරන්නේ ඔබට කිව්වේ. ඔය ටික ඔබ උරුම කරගන්න දෙයක් නෙමෙයි. දැන් මොන තරහතරේ විඳලා ඔබට ඔතනින් බේරෙන්න පුළුවන්. රටේ ඉන්න පළවෙනි පුරවැසියාගේ සිට අන්තිම පුරවැසියා දක්වා ඔය හැමෝටම ඔය උරුමේ නේද තියෙන්නේ. දැන් ගිහි කියලා පැවිදි කියලා වෙනස් වෙයිද? දැන් පැවිද්දන් ඕක නැති වෙලා තියෙන්නේ. ඕකයි බින්දුනේ තත්ත්වේ. එහෙනම් දැන් මේ ඔය දෙකෙන් වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි ඔය. සල්ලි තියනවද නැත්ද කියලා වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඔය උරුමෙට ඔබට මුහුණ දෙන්න වෙනවනේ. ඇද ඇද අසුචි කණේ උඹවට පත් වෙන්නේ. ඔබ ගෙදර ගිහලා කෙල ටිකක් බිමට ගහුවනම් බිමදනේ ওই ටික කන්න එනවා දාස් ගන්න. පොර කකා කන්නේ මොකද උරුමෙට අහු වෙලා තියෙන ওই ටික. ඉතින් ඔය තත්ත්ව නේද ඔබ උදා කරගන්න හදන්නේ. ඔබ නිගමන හිතලා බලන්නක මිනිස්සු ඔබ පාර එනකොට පෙරේත තතු කොච්චර දිනවද තුම්මන් හන්දියක් තුම්මන් හන්දියක් ගන්න. ඔය හැම කටුවකම අල්ලලා තියෙන ඔබ වගේ අම්මෙත් තාත්තෙක්කනේ. තමන්ගේ දරුවෝ වෙනුවෙන් නැහිලා නැහිලා නැහිලා නැහිලා කටයුතු කරලා ඉඳලා මැරලා ගිහිල්ලා මල පෙරේතේ වුණාට පස්සේ ගෙදර ඉන්න මිනිස්සුන්ට මල පෙරේතෙත් එක්ක ඉන්න බෑ. ඒක නිසා කට්ටලි මහතුරු ගෙන්න දිවිලා උන් අල්ලලා බෝතලවල දාලා මහමුදේ දානවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නැවත ලෝකෙ පහළ වෙනකන් අර කියන බන්ධන වල ඉන්නේ. දෙවොයි කරගන්න යන්නේ මොකක්ද? ඔය බාල මහලු හැම කෙනාටම මම කියන්නේ. ඔබ තරුණ වෙන්න පුළුවන්. තරුණ ඉන්නවනේ. ඔය තරුණකම තියෙන හිඳන ඔබේ කය කැඩෙනකම් විතරයි. මේ මොහොතේ ඔබේ කය කඩලා ගියා නම් ඔබට මොකක්ද වෙන්නේ කියලා ඔබට හිතා ගන්න බෑ තථාගතයන් වහන්සේ පෙන්눔 කරන්න කියන්නේ හුලකට අහුවෙච්ච පරණලාපතක් වගේ අර ගහේ කොළයක් තියෙනවා ඒ කොළේ වේලිලා වේලිලා වේලිලා දැල විතරක් ඉතුරු වෙනකම් වේලිලා ගිය වෙලාවේ ඔය කොළේ වැටුනොත් එහෙම පිංගුතුනි ඒ වැටෙන වෙලාවේදී මේ හුලකට ගහගෙන ගිහලා කොහේ ගිහින් ඔබ වැටේද කියලා දන්නේ අන්න ඒ වගේ පිංගුතුනි මේ මරණයටපත් වෙන එක කොහේ ගිහින් උපදීද කියලා දන්නේ නැහැ ඉතින් දැන් ඔබ තරුණ තමයි ඉතින් ඔබ දැන් තරුණයි දැන් ඊළඟට මලන්න පස්සේ ඊළඟ සිත පහළ වෙන්නේ පිඟුනේ බැල්ලිකගේ කුසේ නම්. එතනින් එහාට ඔබ තරුණ නෙමෙයි ඔබ ඊළඟ එතනින් එහාට බලු. ඕකයි ප්‍රශ්නේ. දැන් බල්ලෙක් හොයාගෙන ආවොත් එමේ මේ බල්ල තමයි ඔබගේ සීයා කියලා මම අරගෙන එනවා මෙතන. ඔබට පුළුවන් ඔය බල්ලව මිනිස් එක්ක කරන්න. ඔබට තියෙනවා කෝටි ප්‍රකෝටි ගාණක් ධනෙ. ඔය ඔය ටික අරගෙන පුළුවන් ද ඔබට මේ බල්ලව මිනිස්සෙක් ගන්න? ඉතින් ඔබට බය හිතෙන්නේ නැද්ද මම ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ ඔබට. ඔබට නොතේරිච්ච දෙයක් ඔබට මේ පෙන්නුම් කරලා දෙන්න. මම කැමතියි මෙතන මේ ජනාධිපතිතුමා විදිහට බණ අහනවනම්. එතුමලත් මේ බණ අහනවා. තේරුම් අරගෙන කටයුතු කරනවා. මොකද පින්වතුනි මේ හැම කෙනාටම මේ උරුමේ පොදුයි. අර බල්ලව කවදාවත් මොනවා කළවත් මිනිස්සෙක් කරන්න බෑ ආයි. කල්ප කොටි සතදහස්රයක් යනකම් ওই බලවත් බෑ වලින් නිදහස් වෙන්නේ නැහැ. ආයි උතනින් නිරේට ඇදලා යනවා මිසක් උතනින් උඩට ගහන්නේ. බල්ලෙක් මොන පිනක් කළද උඩට ගහන්නේ. තා බල්ලෙක් ළඟ පිනක් කරවන්නේ. දැන් ඔබ හොඳටම දන්න දෙයක් නේද? ඔබට දිව්‍ය ලෝකෙට යන්න නම් මොකක් වෙන්න ඕනේද? කතා කරන්නේ. මොකක් වෙන්න ඕනද? පින් කරන්න ඕනේනේ. ආ බල්ලව ගන්නකො මනුස්සත් වෙට එන්න. බල්ලා ඉන්නේ මනුස්සත් වෙට එකක් යට ඉන්නේ. තතරපායනේ. ආ ගන්න උඩට. බලලකො පිනක් කරවන්න. පුළුවන්ද? ඉතින් එහෙනම් බල්ල බල්ලමයි නේද පිට ඔබ කොයිතරම් පින් කරන්න හැදුවත් පින්දෙන ඒ කොච්චර පින් කළත් බල්ලට පින් දෙන්න බෑ නේද? එහෙනම් බල්ලට පින් අනුමෝදන් වෙන්න බෑ නේද? එහෙනම් බල්ල බල්ලමයි නේද? ඒක මැරෙන්නේ බල්ලෙක් නේද? ආයි උපදින්නේ තායි බල්ලෙක් නේද? එහෙනම් නිවිද නිකමන හිතර බලව තමන්ව තමන්ටවත් පිටක් නැති වෙලාවනේ ඕක. ඉතින් ඔබ මෙතනින් ගැලවෙන්න තීරණය කරන්නේ නැද්ද? දැන් ඔබට අනිත් පැට ඔක්කොම ලොකුයි දෙයකට. අනිත් පැට ඔක්කොම ලොකු වුණොත් ඔබට බලා ගන්න පුළුවන් නිවිදනි වෙන්නේ ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ඔබගේ ආච්චි කොහෙද මැරලා ඉපදුනේ කියලා. ඔක්කොටම ලොකුයි නර කුණ මලාට පස්සේ තියෙන කුණ විගුණ විගුණ කන්න තමයි ඔක්කොම පුරුදු වෙලා තියෙන්නේ. පොට්ටකට හිතලා බැලුවේ නැහැ අනේ මේ සාදයක් අපිට කරපු අම්මා මැරිලා කොහෙද ඉපදුනේ කියලා. අර කුණ වෙන්නේ ඉදි කර කර ඉන්නවා මේ මේ මේ මේ ගේ මැද්දේ තියාගෙන. මෙලෝ වැඩ කරන්නේ නැති එකක් මේක. එක්කෙනෙකුටවත් හොයලා බලන්න ඕනා අපෙන් නැහැ නේද කොහෙද ඉපදුනේ කියලා. හොයලා බැලුවත් වැඩක් නැහැ මේ විතර අය ඉපදිච්ච බැංගලින් ආයෙ ගන්න බෑ. පාංශ බූල දෙනවා. පාන්තිකූලෙ දෙන එක හරි හොඳයි. පාන්තිකූලෙ දෙනවා කියලා කරන්නේ පිනක්නේ. පින් කරන එක හොඳයි. අනාදිමත් සංසාරේ ඉඳලා සාසම්බන්ධ වෙලා කටයුතු කරපු පිරිසට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි අර මැරිච්ච කට ගන්න බෑ ඒක. ඇයි? පින් ගන්න නම් පරදත්තුපජීවී പ്രേත කොටසක උපදින්න ඕනේ. പ്രേත යෝනි ලක්ෂ ගණන් තියෙනවා පරදත්තුපජීවී പ്രേත යෝනි ගැන ලක්ෂ ගණන් එකක් විතරයි. දැන් ඔබ කොහොමද කියන්නේ පිළිදෙන ඔබ පරදත්තුපජීවී പ്രേත යෝනි උපදිනවා කියන්නේ? ඉතින් මේව අපි තේරුම් ගන්න බෑ. නැත්තම් දින මේ මොකුත් නැතුව අපි ඔගේ අගේට ජීවත් වෙලා ඉන්න අන්තිමට මැරලා ඔය තැනට වැටුණාට පස්සේ කවුරුත් එන්නේ නැහැ පිට වෙන්නේ. දැන් ඔබ කවල පොල ඇදින කරලා හදාගෙන දරුවා ඉන්නව නේද ඔබ? දැන් එයා ඉඳී තේ වෙලාවේ. එහෙනම් ඔබ මුළු ජීවිතේම නැතිනාස්ති කරගෙන දරුවෝ වෙනුවෙන් කරලා කරලා කරලා මැරිලා පෙරේතය වුණාට පස්සේ පිටින් කවුරුත් ඒද ඔබට පිට වෙන්නේ. මැරිලා තිරිසන් යෝනියට ගියාට පස්සේ කවුරුත් ඒද පිට වෙන්නේ. මැරිලා අපාගත වුණාට පස්සේ දෙයිද පිට වෙන්නේ. මමගේ දරුවට අසනීපයි කියලා ඒ අසනීපෙට බේත් කරගෙන අහවල් જાතිය සත්තු පස් දෙනෙක් මරලා ඉවරලා ඔය මේ බේත හදන්න ඕනේ කියලා කිව්වනම් ඔබ නොකර ඉන්නවද ඒක? ඔබගේ දරුවා බිම නිදාගෙන ඉඳද්දි බිඟුනේ මේ මේ නිින්දට ඒ නිදා පොඩි එකා නිදාගෙන ඉන්නවා වටේ පිටින් යනවා කරපොත්තු. අනේ මේ කරපොත්තු මගේ දරුවට හානියක් කරයි කියලා හිතාගෙන ඔබ මොකද්ද කළේ? මතක් කරලා බලන්න. ඔය කරපොත්තු නම් කී දෙනෙක් මරලා ඇද්ද කියලා දරුවට හානියක් වෙයි කියන්නේ. දරුවා ඇත්තේ ඉඳන් ඉන්නකොට කූඹිරලක් එහා පැත්තෙන් යනවා නම් පිංගුදින ඔය මොකක් හරි කිමිකල් එකක් රසායනික ද්‍රව්‍යයක් අරගෙන ඔකට ගැහුනේ නැද්ද? ගාලේ වල කූඹි ටික ඔක්කොම මරලා දැම්මේ නැද්ද? අනුමතර මේ කූඹි ටික අතුගාල හරි දැම්මේ නැද්ද? මම දරුවට හතරදෙනෙක් වෙයි කියලා. දරුවා වැඳමිලා ඉන්නවා පිංගුදින ඔය කරගත්ත පාප කර්ම නිසා ඔබයි නිරේ ලගින්නේ. ඉතින් ඔබට බය හිතෙන්නේ මේ ඔබ ගැනනේ කතා කරන්නේ. මෙච්චර කල් ඔබ හිතාගෙන ඉන්නේ මම ලෝකෙට යහපතක් කරනවා කියලා අන්තිමට ඔබට යහපතක්වත් කරගන්න බැරි වුණා නේද? අදෝ මේ එන පාරේදී මලානම් එහෙම කොහේ ඇයිද කියලා කොහොමද දන්නේ? ඒකයි මම ඔබට කියන්නේ පිළිතුරු මොකද තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන වෙලාවෙ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ අපි. තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන්නේ පිළිතුරුනි මෙන්න මේ කියන සතර අපායන් සාධාරණම නිදහස් වුණා කියන ශක්තිය ගන්න. අන්න එතනට පිළිතුරු ඔබ මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. නිකමට හිතලා බලන්න මම ඔබට පෙන්눔 කරන්න ඔබගේ හිතේ තියෙන අදහස. ඔබගේ දරුවා ඇවිල්ලා ඔබගෙන් ඇහුවොත් අම්මේ තාත්තේ පාන්සුකූලේ දෙන්නේ නැහැ මං. හත් දවසේ තුන් මාසේ අවුරුද්ද දාන බන මම කියවන්නේ මට ඔබ කරන්න සල්ලි නැහැ. කමක් නැත්ද කියලා ගොත ඔබ දෙන උත්තරේ මොකක්ද? ඔබට හිතෙන්නේ මොකක්ද? පාන්සුකූලේවත් දෙන්න නම් බෑ අම්ම කියලා කිව්වොත් එහෙම හිතෙන්නේ මොකක්ද? අනේ අයිපුතේ උඹ මට ඔහොම කරන්නේ උඹ වෙනුවෙන් නැහලිලා නැහිලා නැහිලා නැහිලා ආපු මම මැරෙන්න වෙලා මට උඹ පාන්ති කුලේ දෙන්නේ නැහැ කියන්නේ ඒව ධන කියන්නේ නැහැ කියන්නේ දානෙ දෙන්නේ නැහැ කියන්නේ මං වෙලේ උඹ නම් මහා අසත්පුරුෂයෙක් කියලා කියවෙන්නේ නැද්ද? ඒක කියවෙනවත් එක්කම ඔබට අනිත් පැත්තෙන් හිතාගන්න තියෙන පිඟුතුනි ඔබ මැරිලා පිං හිඟා කන්නෙක් වෙන බව දැනගෙන නේද ඔය කටයුතු කරන්නේ. නැත්තම් මොකටද ඔබට පාන්සු කුල? මැරිලා දිව්‍ය ලෝකේ යනයිට පාන්සු කුල මොකටද? මැරිලා දිව්‍ය ලෝකේ ගියාට හත් දවස් දාන්න මොකටද? මෙන්න බ්‍රහ්ම ලෝකේ යන අයට පිවිඳ අවුරුද්ද දාන්නේ මොකටද? යන ඔබ හොඳාකාරව දන්නව නේද පිටින් ඔබ ඒ කය කද්ද කියම ඔබ පෙරේතෙක් වෙනවා කියලා. ඒක නේද දරුවමින් ඔය පාන්තු කුලෙ ඉල්ලන්නේ. සමහර මිනිස් මන් දාලා ලැගලා දින අපි පාන්තු කුලෙ දෙනවා මැරෙන්න කලින්. පාන්තු කුලෙ දෙනවා මැරෙන්න කලින්. ඇයි ඒ? මැරුණාට පස්සේ හරියට පාන්තු කුලෙ දුන්නේ නැත්නම් එහෙම බලන්න මොන මිත්‍යා දෘෂ්ටිද කියලා. ඉතින් මට නම් එහෙම අයට කරන් තියෙන මැරුණාට පස්සේ පාන්සි කුලේ හරියට දෙන්නේ නැති නිසා නම් පාන්සි කුලේ දෙන්නේ. ඔය යන ගමන් මල්ශාලාවට ගිහිල්ලා ඉම්බාම් කරගෙන යන්න කියලා මොකද මලාට පස්සේ ඔක බාගෙට ඉම්බාම් කළොත් එහෙම කරන්න තියෙන වැඩ ටික පැත්තකට විසිකලා පින්වදනි නොකරන්න ඕනේ වැඩ ටික කර කර කර කර ඉඳලා අන්තිමට මහා අනාතෙන් අනාතයටපත් වෙන පිරිසක්. ඒක නිසායි මම ඔබට කියන්නේ පින්වදනි කරන්න තියෙන දේ ඔබටයි කරන්න තියෙන ඒක අනිත් අයට කරන්න බෑ. පාන්සුකූලේ දෙන එක නම් හාමුදුරුවන්ට කරන්න පුළුවන්. දාන දෙන එක නම් ගෙදර ඉන්න පිරිසට කරන්න පුළුවන් දාන්නේ පිළිගන්න එක හාමුදුරුවන්ට කරන්න පුළුවන්. නමුත් මේක තමන් කරගන්න දෙයක් තියෙනවා නම් ඒක කරගන්න ඕනේ තනියෙන්. එහෙනම් මේ දහම අවබෝධ කරගන්න ඕනේ ඔබ. තව කෙනෙකුට බෑ ඔබට දහම අවබෝධ කරලා දෙන්නම් ගැලවෙන්න තියෙන්නේ තනි තනි. ඒක නිසා ගැලවෙන්න උත්සාහ කරන්න හැම කෙනෙක්ම. ගැලවෙන්න තියෙන එකම මඟ තමයි පිටුදින සතාගතයන් වහන්සේගේ දහම අවබෝධ කරගන්නේ. මේ දහම හරියාකාරව අවබෝධ කරගත්තොත් ඔබට මෙතනින් යන්න ගැලවෙන්න පුළුවන් පිටුදින සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ සතර අපායේ තමයි. සතර අපාය කියන එක මහ වෙතර කරගත්ත පිරිසක් පිටුදින මනුෂ්‍ය ලෝකවල ජීවත් වෙන්නේ. දිව්‍ය ලෝකවල පවා ජීවත් වෙන්නේ එහෙම පිරිසක්. ලේසියෙන් හිතන්න එපා පිළිදෙන දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ මහා සතුසාර තැනක් කියලා. නිත්‍ය මංගල පරම සුන්දර තැන් එකයි තියෙන්නේ මේ ලෝකේ. ඒක ලෝකෙ නෙමෙයි අතම ලෝකයෙන් එතන. ඒ තමයි පිළිදෙන නිවන. නිත්‍ය මංගලයි පරම සුන්දරයි කියන්නේ නිවනට. ඒ හැරෙන්න වෙන කිසිම තැනක් මේ ලෝකේ නැහැ. දුකෙන් තොර තැනක් මේ ලෝකේ නැහැ පින්වතුනි. දිව්‍ය ලෝක සාරයි සාරයි කියලා ඔළුව වලට දාගන්න එපා. නිවනමයි නාත බිඳිනේ නිවනමයි සාර. වෙන කිසිම දෙයක් මේ ලෝකේ සාරයි කියලා ගන්න නැහැ. මේ ධහම තේරෙන්න තේරෙන්න ඔබට ඒව වැටහිලායි. මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මට මේකට සාර්ථක උත්තරයක් දෙන්න. ඔබට සල්ලි තියෙනවා හොඳට. කන්න බොන්නත් ඇති වෙන්න තියෙනවා දැසි දස්සත් හොඳට ඉන්නවා වටේ පිටේ. ඔක්කොම ඉන්නවා. හැබැයි පින්වතුනි ඔබට ඉන්නවා හතුරු සේනාව. ඒ හතුරු සේනාව හරියටම ඒ හතුරු සේනාවට පුළුවන් අර ඔබගේ ඉන්න පිරිසගේ බෙස් ගන්න. ඔබගේ ඔබට උදව් කරන පිරිසක් ඉන්නවනේ තමන්ගේ සේවක සේවිකාව ඉන්නවා. පිරිමියෙක් නම් ඔන්න ඉන්නවා කාන්තාව 1000ක් විතරක් ඉන්නවා කියලා හිතන්නකෝ. බොහොම සැප සම්පත් ඉඳගෙන ඉන්න කෙනෙක් ඔබ. හැබැයි ඔබට ඉන්නවා හතුරු සේනාවක්. ඔය හතුරු සේනාවට පුළුවන් ඔබගේ ඉන්න පිරිසගේ මේසේ ගන්න. ඒ වගේ හැසිරෙන්න. ඔබට සතුටෙන් ඉන්න හැකියි. හැබැයි අර හතුරු සේනාවට ඔබ අහුනොත් ඔබ ඔබට ගහනවා ඔබ කපනවා. ඔබ මරනවා. ඔබට පුළුවන් ද සතුටෙන් ඉන්න? පුළුවන්ද? හොඳට විශ්වාසද? එහෙනම් දැන් දිව්‍ය ලෝක හරයන්ට හදන්න හදන්නේ මොකක් කන්නද? ඔබ දන්නවද මේ වෙන ඒවැ ප්‍රශ්න? ඇයි? කාම ලෝකේ කාම ලෝකේ කාමයෙන් පරිත වෙච්ච පිරිස බින්දුනි මට මගේ යෝක උඹලගේ නෙමෙයි කියලා ඒතනත් යුද්ධ. ලේසි තැනක් නෙමෙයි ඔය කියන එක තැනක්වත්. හැබැයි බින්දුනි සැපසේ ඉන්න පුළුවන්. ඉතින් සැපසේ හිතියට වැඩක් තියනවද බින්දුනි අසුරේ කියලා බෙල්ල කපලා ගියොත් කියලා බයෙන් ඉන්නේ. තමන්ගේම මේ අසුරයන්ට පුළුවන් සූර්යයන්ගේ දේශේ මවා ගන්න. ඒ මවා ගත්තට පස්සේ බය හොයන්න පුළුවන්. ඉතින් එහෙම තැනක් නෙතන. එහෙනම් දැන් මොකක්ද මේ මේ වල මනුස්ස ලෝකෙට වඩා හොඳයි. ඒක හරි. නමුත් හොඳයිද? අන්න ඒකයි වෙන්නේ. හොඳයිද? මනුස්ස ලෝකෙට වඩා හොඳයිද? මනුස්ස ලෝකෙට වඩා හොඳයි මිසක් විගිතනේ හොඳම තැන කියන එකක් නෑ. බ්‍රහ්ම ලෝකත් ඒ જાතියේ. බ්‍රහ්ම ලෝකවල පින්විතනි ඉන්න පිළිස් මේ බලපංගු මගේ මේ මගේ විමානේ කෝ උඹලද? උඹලට නෑ මේ. උඹල කොහෙද? උඹල බ්‍රහ්ම පාරිසජ්ජනේ. අපි බ්‍රහ්ම පුරোহিতේ, අපි බ්‍රහ්ම බ්‍රහ්මේ, අපි ලොකුගේ උඹල මොක්කුද? ඔන්න ඔහොම එකක්. ඔබට ධන දාන්නේ ඔක්කොම තියෙනවා. කෙනෙක් කැල කියනවා. උඹ මුඩුමේ. උඹ පහත් කුලයකේ. උඹ මේ අපේ සේවකයෙක්. උඹ අපේ වැසිකිලි හොදන එක. දැන් ඔහොම කියන්න කැමතිද? හැබැයි සල්ලි තියෙනවා හොඳට ඔකට. සල්ලි දිනුනට වැඩක් තියෙනවා සුමුදින ඔබට සමාජෙ තැන නැත්තම්. හොඳට කල්පනා කරලා බලන්න ඔබට සල්ලි තියෙන ඇති වෙන්නේ. හැබැයි සමාජෙ එක්කෙනෙක්වත් ඔබ ගණන් ගන්නෑ. දැන් ඔබ සතුටින් ඉන්නේ ඔබ. නෑ. එහෙනම් බින්දුනේ ඔය කියන ප්‍රශ්න මේ ලෝක ධාතුවේ හැමතැනම තියෙනවා. එහෙනම් මේ ලෝක ධාතුවේ එකම එක තැනක්වත් බින්දුනේ මම මේ පුංචි ප්‍රශ්න ඔය කියන මම එතනින් එහාට කියන ලොකු තියෙන ප්‍රශ්න ටික. දුක්ඛ දුක්ඛයන් විපරිණාම දුක්ඛයන් සංඛාර දුක්ඛයන් කියන ඔය දුක් කොටස් වලින් අනන්ත ප්‍රමාණ පීඩා විඳ වෙන පිරිසක් ඔය ඉන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න ඒව තමයි මතු කරන්නේ. මතු කර කරන්නේ මේක ෂෝක් මේක ෂෝක් මේක ෂෝක් අපි මෙහෙයම් මෙහෙයම් කී කී කිව්වට හරියන්නේ නැහැ. මේවා අවබෝධයට ගන්න පිළිතුරු තථාගතයන් වහන්සේ කිසිම තැනක දේශනා කරන්නේ නැන්නේ මේ ලෝකේ සාරයයි සම්බන්ධ එකම දෙයක්වත්. එහෙනම් තථාගතයන් වහන්සේගේ දේශනාවට විරුද්ධව කටයුතු කරන්න බෑ නේද කාටවත්? මොන දේ අල්ලගත්තත් අනන්ත අප්‍රමාණිත දුක් පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා නම් පිළිදෙනි මෙතනින් අතහැරලා මිදලා නොවෙන්නේ යන්නේ ඒක තමයි කරන් තියෙන එකම එකදී. ඒක නිසා ඔබ සියලු දෙනාම අදිස්ථාන කරගන්න තියෙන පිළිදෙනි මේ නිවනම නාතයි නිවනම වෙත්වා කියන ස්වභාවය. ආයි වෙන එකක් නාසත්වයක් ගන්න දෙයක් නැහැ පිළිදෙනි මහා අනාතෙන් අනාදෙන් වැටිච්ච පිරිසම හැමතැනම ඉන්නේ. එහෙනම් ඒ අනාතෙන් ගැලවෙන්න තියෙන එකම මඟ මේ සත්‍යධර්මයේ ශ්‍රවණය කළ ඉවරලා මෙතනින් ගොඩ යන්නයි හැම කෙනාම උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා කොහොම හරි පිළිඳ අද මේ දවසේ අද හරි අදිස්ථාන කරගන්න. මම කොහොම හරි මේ පණකෙන් දෙයන්න කලින් කොහොම හරි මේ සත්‍යධර්මය අවබෝධ කරගන්නවා. ඔය තරුණ පිරිස් පුළුවන් තරම් අවබෝධයට ගන්න උත්සාහ කරන්න මගේ මේ තරුණ කාලේ යන්න කලින් මම මේක උදෙසා වීරිය වඩනවා. අවුරුදු 70ක් 80ක් ගියාට පස්සේ මේ උදෙසා වීරිය වඩන්න බෑ. යන්තම් කන ටික කනේ ඇහෙන නිසා යන්තම් ඔබට පුළුවන් මේ පිළිඳින බණ ටිකක් අහගන්න. ඔය කනත් ඇහෙන්නේ නැතුව මේ වෙලාවට වෙන්නේ මොකද? ඉතින් ඔක්කොම ඉවරයි පිළිදෙන එතනින් එහාට ඉවරයි. දැන් මේ පන්සලේ කොහෙද දැනක බල්ලෙක් ඉන්නනම් ඒකත් එකයි කන් දෙක ඇහෙන්නේ නැති එකත් එකයි නෙමෙයි. ඇයි බල්ලට කියන බල තේරෙන්නේ කන් ඇහුණා. කන් දෙක නැති කෙනාට මොකද වෙන්නේ? කියන බල තේරෙනවා කන් ඇහෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ওই දෙක අතර වෙනසක් තියෙනවද? ওই දෙකම එකයි. ඒක නිසා පිටින් මේ තරුණ කාලේදී මේක කරගන්න උත්සාහ කරන්න හැම කෙනෙක් පුළුවන් තරම් දහමහන වෙන දෙයක් නෙමෙයි ඔබට කියන්නේ. හොඳ අවබෝධයෙන් ඉඳගෙන පුළුවන් තරම් මේ දහම අහලා මේ ලෝකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. එච්චරයි තියෙන්නේ. මම ඔබට මේ කතා කරන්නේ කටපාඩම් කරන්න කියලා නෙමෙයි කිසි දෙයක්. මම ඔබට කියන්නේ කිසි දෙයක් මතක තියාගෙන ඉන්න කියලා. මම ඔබට කියන්නේ එකම එක දෙයයි මේ ලෝකේ යම් යථාර්ථයක් තියෙනවා මේ යථාර්ථය අඳුන ගන්න. සත්‍ය අඳුන ගන්න ඔබගේ වගකීම ඔබගේ යුතුයකම. බොරුවේ මුලා වෙලා ඉන්න එපා කවුරුත්. බොරුවේ මුලා වෙලා ඉන්න ඉන්න ඉන්න ඔබ මහා විනාශයක් කරගන්න. මේ ලෝකයේ සාරයි කියන දෘෂ්ටිගත වෙන කෙනා පින්වදනි මේ ලෝකයේ උලා කන්න පටන් ගන්නවා. ඒ සාරයි කියන දෘෂ්ටිය ඔබට දුන්නේ කවුද? අසත්පුරුෂ පිරිස. අසත්පුරුෂයෝ කියලා කියන්නේ පින්වදනි මේ අසාර වූ ලෝකයේ සාරයි කියලා දෘෂ්ටිගත වෙලා ඉන්න පිරිස. ඔය පිරිස මොකද කළේ පින්වදනි ඔබට පුළුවන් තරම් මේ ලෝකයේ සාරයි සාරයි සාරයි කියන කී ඔබගේ ඔරුවට ඇතුල් කළා. පුළුවන් තරම් ගොඩ ගහපල්ලා ගොඩ ගහන්න ගොඩ ගහන්න මහා සන්තෝෂයක් මහා සතුටකින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබගේ ඔළුවට දැම්මා. දැන් අද ඔබට වෙලා තියෙන පිඟුතුනි ඔබ ගොඩ ගහනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා. ගොඩ ගහන්න ගොඩ ගහන සතුට වෙනවා කියලා හිතාගෙන ගොඩ ගහගෙන යන වැඩ පිළිවෙලක ඔබ යනවා පිඟුතුනි. නමුත් මෙතන කවුරුත් ඉන්නවද සතුටෙන් ජීවත් වෙන කෙනෙක්? ඔන්න ඕකට උත්තරයක් ගන්න ඕනේ. වෙන මොකොත් නෙමෙයි පිඟුතුනි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් නම් කාටද මෙතන කවුද මෙතන සතුටෙන් ඉන්නේ? ඔන්න ඔතනනේ ගැටලුව තියෙන්නේ. මේ අසත්පුරුෂයෝ විසින් පිඟුතුනි ඔබගේ ඔළුවට දාලා දාලා දාලා දාලා දැන් ඔබගේ ඔළුව සම්පූර්ණයෙන් විකෘති වෙලා තියෙනවා. තනිකර ඔබ දරාගෙන ඉන්න පිඟුතුනි තථාගතයන් වහන්සේට විරුද්ධ අදහස්. ඔබට ඒක තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාවට සහමුලින්ම විරුද්ධ අදහස් ඔබ දරාගෙන ඉන්නේ. ඒක නිසා තමයි පිඟුතුනි තථාගතයන් වහන්සේගේ පිළිම ඉස්සරහට කියලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ. මට මෙන්න මේවා ලැබෙන්න ඕනේ මෙන්න මේවා ලැබෙන්න ඕනේ. බෝධිය ගාවට ගිහිලා ප්‍රාර්ථනා කරන්න මට මේවා ලැබෙන්නේ මේවා ලැබෙන්නේ කියලා. තනිකරම පිඟුතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයට විරුද්ධ ධර්මයක් ඔබ ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඔබ හිතාගෙන ඉන්න පිටින් මේක තථාගතයන් වහන්සේගේ ධර්ම කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. තථාගතයන් වහන්සේ සතුට හොයන්න කියලා දුන්නේ එක පාරක. ඔබ ඒ පාර යන කෙනෙක් නෙමෙයි. ඔබ තථාගතයන් වහන්සේට සම්පූර්ණයෙන්ම විරුද්ධ පාරක යන කෙනෙක්. ඒ විරුද්ධ පාරේ යන ගමන් ඔබ සතුට හොයනවා. ඒ කියන්නේ කවර කවදාකවත් සතුට නැති තැනක ඉඳගෙන පින්දනේ ඔබ සතුට හොයන්න පටන් ගන්න තියෙනවා. ඔය යන පාරේ ඔබට කවදාවත් සතුට හම්බෙන්නේ නැහැ. හැබැයි ඔය යන පාරේ පින්දනේ ඔබ බෝධියක් හිටවගෙන තියෙනවා. බුදු පිළිමයක් හිටවගෙන තියෙනවා. චෛත්‍යයක් හදාගෙන තියෙනවා. ඔය ඔක්කොම කරගෙන තියෙනවා ඔබ යන පාරට. ඊට පස්සේ ඔබ කියනවා මේක තමයි කාගේ පාර කියලා. තථාගතයන් වහන්සේගේ පාර කියලා සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබ යන පාරට බුදු පිළිම හදාගත්තයි කියලා හරියන්නේ නැහැ පිටුදුනි. ඔබ යන පාර වැරදි පාර. ඔබට අසත්පුරුෂයෝ විසින් කියලා දීපු පාර වැරදි පාර. ඔබට කවදාකවත් සතුටු වෙන්න හම් වෙන්නේ නැහැ. ඔය පාරෙන් නිදහස් වෙන්න ඕන ඔය දරන මතවලින් නිදහස් වෙන්න ඕන. ඔය දරන මතවලින් නිදහස් වෙන්න නම් පිටුදුනි කරන්න තියෙන එකම එක දේ තමයි යථාර්ථවත් ධර්ම අවබෝධ කරගන්න. තථාගතයන් වහන්සේ සතුටු වෙන්න කියපු ක්‍රමය මොකක්ද කියලා බලන්න. නිකමන හිතලා බලන්න පිළිදෙන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සතුටු වෙන්න කියලා හිතාගෙන නේද මේ හැම එකම කළේ. උන්වහන්සේට රාම්‍ය සුරාම්‍ය සූප ආදී වශයෙන් මහා මාලිකා තියෙද්දි ශාක්‍ය වංශයේ මහ රජුරු වෙලා ඉඳන්ති පිළිදෙන උන්වහන්සේට තව සතුටු වෙන්න කරුණු ටිකක් තිබුණා නේද? උන්වහන්සේ සතුට හොයපු කෙනෙක් ජීවිතේ ඒ ජීවිතේ සතුට හොයන්න හොයන්න හොයන්න උන්වහන්සේට වැටෙන්න ගත්ත පින්විතනි මම මේ මේ විදින ටිකට වඩා එහා හිතා සතුටක් තියෙනවා. මේ විදින ටිකෙන් මට සතුට මුක්ති විඳින්න බෑ. එහෙනම් මං අන්නේ සතුට හොයා ගන්න ඕන. අන්න ඒකයි පින්විතනි වැදගත්. ඔබ පුළුවන් තරම් හොයා ගන්න ඕනේ කියන සතුට. ඔය කියන සතුට ඔබට හොයා ගන්න බැරි වුණොත් ඉතින් ඔබගේ මේ අපරාධේ මනුෂ්‍ය ජීවිතේ අර තිබිච්ච රජසැප අතහැරලා දාලා උන්වහන්සේ ගිහි ගියා අතහැරලා දාලා යන්න ගිය පිඟුතුනේ ඒ සතුට උන්වහන්සේ ලබන්න බැරි වෙච්ච නිසා. එන ඒ සා මහ ධන සම්පත් ඉඳගෙන හිටපු කෙනෙකුට සතුට හම්බුනේ නැත්තම් එහෙනම් දැන් ඔබ හිතනවාද පිළිදෙන ඔබට සතුට හම්බ වෙයි කියලා ඔය යන පාරේ එහෙනම් උන්වහන්සේ සතුට හොයාගෙන ගියන ඔබ උත්සාහ කරන්න පිළිදෙන ඔන්නයි කියපු සතුට හොයලා බලන්න කවදාකවත් ඔබට මේ වෙනකන් ජීවිතේ සතුට හම්බුනේ නැත්තම් ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න සතුට හම් වෙන්න පාර මේක නෙමෙයි කියලා ඔබට අවබෝධ වෙන්නේ පැන අවුරුදු 70ක් විතර සතුට හෙව්වනේ. ඒ 70ම හොයලා තාම හම්බුන්නේ නැහැ සතුට. තාමත් ඔබ දුක් විඳිනවනේ. ගොඩ ගහන්න දුක් විඳිනවා, ගොඩ ගහපුවා රැක ගන්න දුක් විඳිනවා, වැළඳෙනකොට ආයෙ දුක් විඳිනවා. ওই ටික නෙමෙයි ඔබ දුක් විඳින්නේ. නිකන් හිතලා බලන්න. ඇයි අසත්පුරුෂය දුන්නනේ ගිනි ගෙඩිය? පොඩි කාලේ ඉඳලම ඔබට උගන්වන්නේ ওই ටිකනේ. ගොඩ ගහපන් කියලා. පුතේ රැස් කරපන්. මේ දේවල් බලපන් අර කාර් එක කොච්චර ලස්සනද කියලා. පුතාට යන ගමන් අම්මා කියනවා. පුතේ අර බලන්න අර කාර් එක කොච්චර ලස්සනද කියලා. පුතා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ওই කාර් එකක් අපේ ගෙදරට ගේන්න ඔයා. එතකොට අපිට බැඳිලා ඉන්න පුළුවන්. ඔන්න දුන්නර ගිනි ගෙඩිය. අලන් පුරුෂකම පටන් ගත්තේ ගෙදරින්. දහම් අවබෝධ කරගත්ත නැති අම්මේ තාත්තේගුණ ජාතක වුණාට පස්සේ පෙන්දෙන එතනින් තමයි අසත්පුරුෂකම පටන් ගන්න. අර පොඩි එකාගේ ඔළුවට දාන්නේ මොකද්ද පුතේ උඹ එක කාර් එකක් ගෙනාම උඹට එක සතුටක් නෑ උඹ කාර් තුනක් විතර ගෙනාම දවසට කොහොම සතුටින් ඉන්න පුළුවන්ද කියලා තමයි දුන්නේ ඔළුවට කිනිගෙඩිය. උඹ එක ඩිග්‍රී එකක එක උපාධියක් ගත්තාම එහෙම මෙහෙම සතුට වෙනවා උපාධි තුනක් හතරක් ගත්තොත් උඹට කොහොම වැඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා තමයි දුන්නේ දුන්නේ කිනිගෙඩිය. ප්‍රශ්න තියෙන්නේ පිටින් උපාධි තුන හතර අරගෙන උපාද විතරක් නෙමෙයි මෙතන මහාචාර්යවරු කී දෙනෙක් නේද ලෙඩ ඇඳේ පණ ඇඳ ඇඳ කුණු වෙවි ඇඟ මෙරි මෙරි යන්නේ කෝ දිනලද වේ ඒ මැරිලා ගිහිලා කුණු පෙරේතෙක් වෙන කෝ දිනලද වේ දැන් ওই ටික කරගන්නද මේ මෙච්චර ධාතු තියෙන්නේ මෙන්න මේවනේ පිටුදේ තේරුම් ගන්න තියෙන්නේ ඔබ යන පාරේ වැරදි නම් පිඟුදෙනි වහ වහ එතනින් නිදහස් වෙලා ඉරිලා හරි පාරට වැටෙන්න. හරි පාරට වැටුණාට පස්සේ ඔබට හරි සන්තෝෂෙන් ඒ පාරේ යන්න පුළුවන්. මම මේ කියන්නේ හරි හම්බ කරන්න එපා කියලා නෙමෙයි. මේ පාරට වැටිලා ඔබ ප්‍රකෝටියක් හම්බ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ සෝතාපන්න ඵලයේ ලැබලා පින්දෙනි ප්‍රකෝටියක් හම්බ කරන්න කිසි ගැටලුවක් නැහැ. ඔබ හරි පාරට වැහුණාට පස්සේ ඔබට හොඳට හම්බ කරගන්න පුළුවන්. ඔය වැරදි දෘෂ්ටියේ ඉන්නකම් පින්විතනි ඔබගේ ඔබට ඔබ කරගන්න ලේසි වෙන්නේ අමාරුවෙන් ඔබ කරනවා අමාරුවෙන් කරලා කරලා කරලා කරගත්ත අනන්ත ප්‍රමාණ පව් ටික පරිසම් දෙන්න පින්විතනි සතර අපායට ඇදිලා යනවා. ඔබ ගොඩ ගහපු සල්ලි ටික අර ණය ගන්න බඩට ආපු එක මොකද කරන්නේ? හොඳට කාලා වීලා ජොලි කරනවා. ඔබ අර කුණු අපාය වල දුක් විඳිනවා. කාවමගේ ගමේ එක සල්ලිකාරයෙක් මට පෙන්නන්න කොහොම හම්බ කරපු සල්ලිට යනකොට අරන් ගියේ. ඉනකනම් මතු පිළි දේපොළ දිවිච්ච අරන් ගියේ එකේ. ඉන්නවද එකෙක් පතරන්. දැන් ඒව භුක්ති විඳින්න එක. අර සංසාරේ ණය ගන්න බලට ආපු එක නේද? දරුවා කියලා එක්කෙනෙක් ඉන්නේ. දරුවා කියලා කියන්නේ මේ සංසාරේ ණය ගන්න ඉන්න කෙනානේ. ඔය හැදිච්ච විදි තියෙනවා පිළිදෙන මේ අපිට ඕන විදිහට හැදුනා නෙමෙයි ඕවා. ආදි කල්පිත බ්‍රහ්මයෝ යාපු කාලේ පිළිදෙන ඉතින් යන විකසණය වෙලා එනකොට දරුවෝ කියලා මිරිසක් බඩට ආවේ නැහැ. මුලින්ම කාන්තාව කියලා මිරිසක් හිටියෙත් නැහැ. ආදි කල්පිත බ්‍රහ්ම මිරිසක් හිටියේ. බ්‍රහ්මත්වයේ මුදුන්පත් කරගෙන හිටපු මිරිසක්. ආපස්සට බ්‍රහ්ම ලෝකෙන් ආපු. ඔය ආපු මිරිස පිළිදෙන අකුසලයට බර වෙලා බර වෙලා බර වෙලා යනකොට මේ ලෝකේ තියෙන කාම සම්පත්තින් වලට හරි ආස කරගෙන කරගෙන යනකොට මොකද උනේ පිටින් අන්න කාන්තාව බිහි වෙන්න පටන් ගත්තා. මේ මේ කාන්තාවන්ට අපහස කරනව හැම නෙමෙයි. ඒක තමයි වෙන්නේ ස්වභාවය. කාන්තාව බිහි වෙන්න පටන් ගත්තා පුරුෂය හැදෙන්න පටන් ගත්තා. ඔය දෙකොල්ල හැදිලා ඔය දෙකොල්ල ඉන්නකොට පින්විතනි ඒ අයට දරුවෝ කියලා පිරිසක් බඩට ආවේ නෑ. දිව්‍ය ලෝකයේ දරුවෝ හැදෙනවා වගේ සොළොස්විය පිරුණු අවුරුදු 16 විතර පිරුණු හොඳ පුෂ්ටිමත් සාධ්‍ය සහිතව දරුවෙක් බිහි වෙනවා. පහළ වෙනවා එතන ඕපපාතිකව. එහෙම ක්‍රමයකට තමයි පහළ වුනේ. තව තවත් තව තවත් ලෝකෙට ණය වෙලා ණය වෙලා යන ගමනක් පටන් ගත්තා. මේක ණය වුණා ණය ගෙව්වේ නෑ. මෙයාගෙන් ඉල්ලගත් ආපහු ඒක දුන්නේ නෑ. මොකක් හරි ක්‍රමවේදයක් කරා මොකද කලේ පුළුවන් තරම් ලෝකෙට ණය වෙවි ණය වෙවි යන ගමනක් පටන් ගත්තා. ඒ ලෝකෙට ණය වෙවි ණය වෙවි ගිහින් අන්තිමට මොකද උනේ කියන්නේ ගැලවි ගැලවි යන්න ගියාට අන්තිමට සබාධමෙම සකස් වෙලාව ගැලවෙන්න බැරි වෙන්නේ. මොකද උනේ දැන්? නායකාරයා බඩට එන්න පටන් ගත්තා. දැන් පුළුවන් ද ගැලවෙන්න? දැන් කෙලිම නායකාරයා බඩේ ගලවලා අයින් කරනවා නම් මොකද කරන්න තියෙන්නේ? බඩ ගලවලා අයින් කරන දැන් හරියන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ පිටුදෙනි බඩට ආපු එක ඒ බඩ ඇතුලේම තියාගෙන කන්න දීලා කන්න දීලා පිටුදෙනි මාස 9ක් 10ක් ගියාට පස්සේ ඕක දානවා එළියට. ඒ දැම්මට පස්සේ දැන් මොකද වෙන්නේ මහා ලොකු වටනකම මොකද මහා දුකක් ඉඳලා තමයි මේක එළියට දැම්මේ. නිගමට මට ඔබ කියන්න ඔබගේ දරුවා අද රාත්‍රියේ ඔබට ඇවිල්ලා කනේ පාරවල් 10ක් ගැහුවත් ඔබ යනවද පොලිසියට? ඇත්ත කියන්නේ මොන අම්මද පොලිසිය? ඔබට පයින් එකක් ගහලා දොට්ට විසි කරනවා දරුවා. පොලිසිය යනවා. හැබැයි අල්ලපු ගෙදර එක නියමිතකින් හරි ගැහුවොත් එහෙම යනවද නැද්ද පොලිසිය? යනවා. දැන් පේනවත් මේ බඩට ඇනි ණය ගැබිනිය කියලා ඔන්නෝක කියන්නේ ගැබට ඇනි ණය තමයි ගැබිනිය වෙන්නේ. අර ණයයිලා ඇනිනවා බඩේ. ආයි එතනින් යන්න ගැලවිල්ලක් නෑ. අද ඔබ පිඟුදින ඔබ හතරක් පහට ඇදලා යනකම් මේ යන්නේ කවුරු නිසාද? ඕන් ওই ණය නිසා. ඔබට ගැළවෙන්නක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් හොඳට අවබෝධයට ගන්න. ලේසි පාසු දේවල් නෙමෙයි මේවා. පාර වෙනස් කරගන්න නැතුව පිඟුතුනි මේ යන පාරේම යන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මෙන්න මොකද්ද ඔය විදිහට ගොඩ ගහලා ගොඩ ගහලා ඔන්න ඔය කියන ණයකාරයන්ට දීලා යන්න වෙනවා. යන්න වෙන්නේ කොහෙද කියලා හිතලා බලන්න. ඔබගේ අම්මා කොහෙද ගියේ? ඒ යනකොට ඔබට ඔක්කොම බාර දීලා නේද ගියේ? ඔබගේ අම්මා යන දවසේ ඔබට බාර දීලා නේද ගියේ? අම්මා බින් අඟලක තරම් ගියේ නැහැ නේද? නෑ. ඔබට බාර දීලා ගියේ. ඔබටත් ওই ටික තමයි වෙන්නේ. අර පුංචි කාලේ ඉඳලා ඔබට උගන්වපු දෙයට අම්මට හම්බුණා. කොහෙ යන්නද? සතර අපායට. දැන් ඔබත් ඔබගේ දරුවන්ට උගන්වන්න තියෙන්නේ මොකක්ද? පුතේ පුළුවන් තරම් ගොඩ ගහපන්. පුළුවන් තරම් රැස් කරපන්. හොඳින් හිටපන්. සල්ලි හැම යහමින් හම්බ කරපන්. උඹලගේ ඉඩම් කඩම් කාටවත් එහෙම ගන්න දෙන්න එපා. ඔය වැටමායින් හරියට ගහගන්නේ. ඔය ගහ ගන්නකොට පොන්න පොඩ්ඩක් පුරවන්න තව එහා පැත්තෙන් ගහපන්. ගහලා ඒ ටිකත් උඹ අයිති කරගන්නේ. ඒ ටිකත් උඹගේනේ දැන්. අර ඔය ඔය වැටමායින් අයින් කළා කොහමද අල්ලුවට සල්ලි දීලා ගන්නේ? ඒගොල්ලෝ තම පුළුවන් තරම් හම්බ කරලා මොකක් හරි ක්‍රමයකින් කරපන්. ওই ටික නෙමෙයි පිළිදන්න මේ සමාජ මිනිස්සු කතා වෙන්නේ. එක වාහනයක් ගත්තාම තව වාහනයක් ගනින් කියන නෙමෙයි පිළිදන්න සමාජ මිනිස්සු කතා වෙන්නේ. ඔය හැමෝම හදන්නේ සතුටින් ඉන්න නේද? හැබැයි එක්කෙනෙකුට සතුටින් ඉන්න බෑනේ පිළිදන්නේ. ඒ සතුටින් ඉන්න බැරි වෙන්න මේ සමාජය සකස් වෙලා ඉවරයි. ඒ සතුටින් ඉන්න බැරි වෙනකොට මොකද කරන්නේ කියලා හරකගේ ඉස්සරහින් බඳපු තනකොළ මිටිය වගේ. මිනිස්සු සතුටින් ඉන්න කියලා හිතාගෙන තව තවත් තව තවත් මොකක්ම කරනවා. ඒ කිය කරගෙන ආපු එකම කරන තවත් ගොඩ ගහන එකම කරනවා. ඇයි දැන් මේක මට සතුට නැන්නේ දැන් මෙච්චර වෙලා. එහෙනම් වාහනයක් ගත්තොත් නම් කොහොම ඉන්න පුළුවන්ද? සතුටින් ඉන්න පුළුවන්. අන්න ගත්තා වාහනේ. දැන් වාහනේ ගත්තට පස්සේ සතුට නැහැ දැන්. දැන් ආයි මොකද කරන්නේ? දැන් හිතාගන්න මම මේ වාහනේ ගත්තට සතුට මේ සතුටින් ඉන්න බෑ. කොහොම හරි තව අනිත් වාහනේ ගත්තොත් නම් හරියයි. දැන් මොකද කරන්න කිව්වද? තව කොහොම හරි කරලා ඉවරලා අනිත් වාහනේත් ගන්නවා. දැන් ඒ සතුට නැති වෙනකොට දැන් කල්පනා කරන වාහන වලින් සතුට වෙන්න බෑ. ගන්න තව ඉඳන් කඩන් ටික. ඔය ආකාරයෙන් පිංගුදෙන අර හරකගේ ඉස්සරහින් බඳපු තනකොළ මිටිය කන්න හරක ඇදෙන්න වගේ. පුළුවන් තරම් උත්සාහ කරනවා සතුටින් ඉන්න. ප්‍රශ්නේ තියෙන්නේ පිංගුදෙනේ. අවුරුදු 80ක් ගිහිල්ලත් ඔය සතුට එන්නේ නැන්නේ. අන්තිමට සතුටක් නැතුව ජීවිතේ මැරිලා යන සත්ත්ව කොටසේ කවුද කියලා ඇහුවොත් දෙන දින උත්තරේ මොකක්ද? ඔබ ඔන්නම් ඔබ දාගන්න ඔබගේ නම ඒකට. මම බොරුද කියන්නේ? ආ සතුටින් ඉන්න අතොස්ස. බොරු කියන්නේ නැතුව අතොස්ස. ජීවිතේ මම මහා සතුටකින් ජීවත් වෙන කෙනෙක් කියලා. ඉතින් ඔබ ඔච්චර දෙයක් දන්නවා නම් පිහිනුයි ඇයි ඔබ බොරු කියන්නේ? ඔබ සතුටින් නෙමෙයි නම් ඉන්නේ පිහිනුනේ ඇයි ඔබ ඔබගේ දරුවන්ට බොරු කියන්නේ? ඇයි ඔබට බැරි මේ සමාජය වෙනස් කරන්න? ඇයි ඔබ බය මේ සමාජයට? ඇයි ඔබ තාමත් උත්සාහ කරන්නේ පිහිනුනේ ඔබගේ දරුවන්ට කොහොම හරි කරලා මේ ගොඩ ගහලා තියන්නේ? ඇයි ඒකට පුංචි කාලේ ඉඳලා උගන්නන්නේ පුතේ මේ සෙල්ලම් පටු ඔයාගේ වා පරිසම් කරගන්න ඕනේ මේක. මම අර තව ගෙනත් දෙන්නම්. අර සෙල්ලම් වල ටික නංගිගේ යවන්නන්න එපා. ඌ මොකද කරන්නේ? ඇයි ඉගෙන ගත්තේ මොනවද කොට ගහන්නේ? ඒක නිසා මොකද කරන්නේ? නංගි හෙට මෙහෙට මෙන්න පනිනකන් ඉඳලා මොකද කරන්නේ? නංගිගේ අරගෙන තමයි කොටේ තියාගන්නේ. ඌ පුංචි කාලේ ඉඳලම පිටුනේ ගොඩ ලොකු කරගන්න වැඩ පිළිවෙලේ තමයි යන්නේ. හොඳට බලන්න ඔබ ගෙදර ගිහිල්ලා නිවන් දකින්න තමන්ගේ ජීවිතය තුළ ඉන්නේ. Tamanට ඇහෙන පේන දැනෙන දේවල් තුලින් නිවන් දකින්නේ. හොඳ ආකාරව ගෙදර ගිහිල්ලා බලන්න. ওই ටික නෙමෙයි ඔය පුංචි දරුවක් කරන්නේ කියලා. මේ නිවන් රසය අත්විඳපු නැති හැම කෙනාම බින්දුනේ ওই පාරේ යන්නේ. ওই පාරේ යන හැම කෙනාම බින්දුනේ අනන්ත ප්‍රමාණ දුක්ඛඛන්දයකට පත් වෙන හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. සමහරු කියනකොට අපි නව දේව දේවල ඔක්කොම අතල්ලා දාලා තියෙන අපිට වැඩක් නැහැ. ඒ පැවිදි වෙන්නේ ඇවිල්ලා. මේ පැවිදි උත්තමයන් දොස් කියනව එහෙම නෙමෙයි. කරුණක් පෙන්වන්න හදනවා විතරයි. තයිදි වෙන්නේ ඇයි? මේ වැඩක් නෑ මට. කියලා මොකද කරන්නේ? ගෙදර දොර වතු පිටි ඔක්කොම අයින් කළා දානවා. අයින් කළා දාන පැවිදි වෙනවා. දෙවි මුකුත් ඕනේ ඒ පැවිදි වෙච්ච දාන සමහර පිරිස උත්සාහ කරනවා මම කරන්නේ. පිරිස කොට ගහගන්න. එහෙම නැද්ද? නායකයෙකුට ගහගන්න රන් වෙන්නේ නැද්ද? දැකලා නැත්නම් එහෙම එහෙනම් දැන් ඉඩ කඩම් වඳ පිටිය ඕනේ ඕනේ මොකද්ද? තන. මට මෙච්චර පිරිසක් තියෙනවා. දැන් ඔබ දැකලා නේද දේශනා තියෙන සමහර මිනිස්සු ඉන්නවා මේ අනිත් ස්වාමීන් වහන්සේට දොස් කියන. අමු අමු අහවල් ස්වාමීන් වහන්සේගේ බණ අහන්න එපා අහවල් ස්වාමීන් වහන්සේගේ බණ අහන්න එපා ආදී වශයෙන් දේවල්. අහලා නැද්ද? දැන් මොකද්ද කියන්නේ? ඔය කාගේවත් බණ අහන්න එපා ඉද මේව සංචම් මෝග මඤ්ඤා අනිත් ඒ ඔක්කොම බොරු කියන්නේ මං විතරයි ඇත්ත කියන්නේ මගේ කහපම් මගේ කොටට වරින් උඹලා මෙන් බලපන් මගේ කොට මේ මෙයත් මගේ මෙයත් මගේ මෙයත් මගේ මෙයත් මගේ මෙයත් මගේ මෙයත් මගේ උඹත් වරේ එතන උඹත් මගේ හැබැයි ඉඩ කඩම් මත පිටින්නේ දැන් පේනවද මේ ඉතින් ගොඩ ගහිල්ල ඉඩ කඩම් මත පිටින් ඉතින් හැම එකනම ගොඩ ගහිල්ල තියෙන්නේ නිවන් මඟ දකින්නකල් ඔය වැරදි දෘෂ්ටියේ ඉන්නේ ඒ වැරදි දෘෂ්ටිය තමයි ගොඩ ගැසීමෙන් සතුට ලැබෙනවා කියන දෘෂ්ටිය. ගොඩ ගැසීමෙන් සතුට ලැබෙනවා. ඔය දෘෂ්ටියේ ඉන්න කෙනා හැමදාම අඬනවා පිටුතුනි. හැමදාම අඬනවා. නිකවල හිතන්නකො කවුරු හරි කෙනෙක් පද්ධතියක් හදාගන්නවා. ඔය පද්ධතිය හදාලා කියලා කර කරගෙන යනකොට දැන් ඔය පද්ධතියට දායක කාරක ආදී ඔක්කොම රැස් වෙලා කටයුතු කරනවා. ඔය අතරතුර තවත් කවුරු හරි දේශකයන්න් වහන්සේ නමක් බිහි වෙනවා. බිහි වෙලා යථාර්ථවත් ධර්ම කතා කරගෙන ගියා. ඒ යථාර්ථවත් ධර්ම කතා කරගෙන යන්න යන්න මොකද දැන් වෙන්නේ? අර පද්ධතිය අර ගොඩේ ඉන්න පිරිසට මොකද වෙන්නේ? ඒ ධර්ම ඇහෙන්න ඇහෙන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? අර අලුතෙන් එන ස්වාමීන් වහන්සේගෙත් ගාවට ඇදෙනවා. ඒක ඇදෙන්න ඇදෙන්න මේ පද්ධතියට මොකද වෙන්නේ? දැන් මේ පද්ධතිය පෝෂණය කරපු පිළිස් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අනිත් පැත්තට කියොත් එහෙම. දැන් මොකද වෙන්නේ පද්ධතියට? පද්ධතිය කඩහැලෙනවා. පද්ධතිය කඩහැලෙන්න දීලා පුළුවන්ද දැන් මේ ඉන්න පද්ධතිය ඉන්න පිරිසට? බෑ ඇයි ගොඩ ගැසීමෙන් මොකක් ලබන්නද ගියේ? සතුට ලබන්න. දැන් ගොඩ අඩු වෙනකොට මොකද වෙන්නේ? ගොඩ ගහනකොට සතුට වෙනවා ගොඩ අඩු වෙනකොට මොකද වෙන්නේ? දුකයි ඒ ඇයිද? ඒගොල්ලෝ ඊට පස්සේ මොකද කරන්නේ? අර අලුතෙන් බිහි වෙන ස්වාමින් වහන්සේලා ඕනි මම මේ කියන්නේ ඒක උදාහරණයක් කියන්නේ නිකන්. එක එක පැතිකඩ වලට දාගන්න මේවා. දාගෙන බලන්න මොකද වෙන්නේ කියලා. අර දෘෂ්ටියේ තියෙන ප්‍රශ්නේ. දැන් මොකද වෙන්නේ පින්වදින අලුතෙන් බිහි වෙනවා නම් ස්වාමින් වහන්සේලා ඒ හැමෝටම අදත් ඒකම් කරන්නේ නැද්ද? එහෙනම් දස අකුසලයට යොමු වෙන්නේ නැද්ද? මුලින්ම මුලින්ම ද්වේෂ කරන්න පටන් ගන්න නැද්ද? ඒ ද්වේෂ කරගෙන යන ගමන් තේල්ලම් කියලා බිඳවන්න හදන්නේ නැද්ද? බොරු කියලා මුලාවටපත් කරන්න හදන්නේ නැද්ද? පරුසවදන කියලා හිත සැට බවටපත් කරන්න හදන්නේ නැද්ද? හොරකම් කරවන්නේ නැද්ද? තියෙන දේවල්. අන්තිමට පිළිලි මිනි මරවන්නේ නැද්ද? ඒ මට්ටමටත් යන්න පුළුවන්. එහෙනම් මේකට හේතුව මොකක්ද? මම මේ කියන එකක්වත් පුද්ගල දෝෂ නෙමෙයි පිටුසනේ. පුද්ගලයන් දෝෂ කියලා වැඩක් නැහැ නේ. පුද්ගලත්වයක් මෙතන නැහැ නේ. මෙතන තියෙන පිළිදේ ඔන්න ඔය කියපු දෘෂ්ටිය. මොකද්ද? ගොඩ ගැසීම තුලමක් වෙනවා කියලාද? සතුට ලැබෙනවා කියලා. ඕම් ඔය දෘෂ්ටිගත වෙච්ච ගමන් පිළිදෙන නිවන දහම මුලින්ම වැහෙනවා අංක එක මොකද හේතුව තථාගතයන් වහන්සේගේ දර්ශනය නෙමෙයි අනුගමනය කරන්නේ. මොන මට්ටමින් ගොඩ ගන්නද කියත් තථාගතයන් වහන්සේගේ දර්ශනය නෙමෙයි අනුගමනය කරන්නේ. තථාගතයන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන්න පිළිදෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා විතරයි. අනිත් අය ඒ වගේ එකක් තමයි අඳුර කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ. ඒ වගේ එක අසුරු කරලා අප අමාරු වෙනවා. වහ වහ මේ දහම අවබෝධ කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න පිටුදින් මෙතනින් ගොඩට ඇදෙන්න. ඔබ සෝතාපන්න ඵලයේ සකස් කරගත්තා කියලා කියන්නේ පිටුදින් ඔබ දහම් දැක්කා. දහම් මැස ඔබට පහළ වුණා. එතනින් එහාට ඔබ ඒ දහම් මැස තුලින් තමයි ලෝකේ දකින්නේ. දහම් මැස තුලින් ඔබ ලෝකේ දකින්න වාරයක් වාරයක් යන්නේ ඔබට පේන්නේ ඇත්ත. හැබැයි එතකන් ඔබට පේන්නේ ඔක්කොම මොනවද? බොරුව. බලන්න අර දෘෂ්ටිගත වීමේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් දැන් ඔබට මේ ලෝක සත්‍යය උගන්වපු දෘෂ්ටිය. ගොඩ ගහන්න ගොඩ ගහන්න සතුටුයි. දැන් අපි ඕක විස්තර කරගෙන බලමු. වැඩ ගොඩ ගහන්න ගොඩ ගහන්න සතුටුද දුකද? ඔය ටික බලමු. හැබැයි මම ඔබට මෙහෙම එකක් කියනවා. මම ඔබට ඔප්පු කරලා පෙන්නුවා. ඔබ යන පාර වැරදි කියලා. ඔබ ඒක හදා ගන්නවා. අන්න ඒක මට උත්තරයක් ඕනේ. නැත්නම් ඉතින් පාළුගේ වළම් විඳලා මට යන්න වෙන්නේ. තේරුමක් නැන්නේ. අපි දෙගොල්ලන්ගේම කාලේ. ඔබට ගෙදරට වෙලා කාලේ පිළ ජොලි කරන්න දිවිච්ච කාලේ මට වෙන වීරවට නිවන් දැකලා නිවන පරිපූර්ණ කරගන්න දිවිච්ච කාලේ. මොකද කියන්නේ? මම ඔබට කාරණා සහිතව හේතු සහිතව ඔප්පු කරලා පෙන්නුවා. ඔබ වෙනස් වෙනවද? ඔය දෘෂ්ටිය මම කැඩුවා. හේතු සහිතව නිකන් නෙමෙයි. මම ඔබට කවදාවත් කියන්නේ නැහැ පිටුතනේ එහි කියන්නේ කියලා. මේ කියන කිසි දෙයක. මොකද මගේ සාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා දේශනා කළේ. ඒ මතෙන් තමයි මම ඉන්නේ. මම ඔබට දුක්ඛාර සත්‍ය දෙන්නුවොත් මම මං කියපු නිසායි දුක්ඛාර සත්‍ය දන්න කිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ත්‍රිපිටකයේ තියෙන නිසායි දුක්ඛාර සත්‍ය කිව්වොත් හරියන්නේ නැහැ. ඔබට වැටහිච්ච නිසායි ඔබ දන්නේ. අන්න ඒකයි වැදගත්. ඔබට තේරිච්ච නිසායි ඔබ දන්නේ. ඔන්න ඔතනට එන්න ඕනේ. එතෙන් වෙනවා නම් හරියි. හැබැයි ඔබට තේරුණොත් ඒ කියන්නේ පිළිදෙනි මම ඔබට ඔප්පු කරලා මෙන්නුවොත් ඔබ යන පාර වැරදි කියලා ඔබ අනිත් පැත්ත ගන්න ඕනේ. හරිනේ? ඒක පොරොන්දු වෙනවද සීලෝ දෙනවා? ආයි පොරොන්දු කඩන්න බෑ තථාගතයන් වහන්සේ ඉදිරියේ මේ පොරොන්දු වෙන්නේ. උන්වහන්සේටයි පොරොන්දු වෙනන මට එහෙම නෙමෙයි. පොරොන්දු වෙනවද? ඔප්පු කරලා මෙන්නුවොත් හරි. දැන් එහෙනම් පින්වත්නි ඔන්න ඔලුට ගමු. බොහොම සරලව ඔලුවට ගමු. මේ ටික ඔබ හරියාකාරව තේරුම් ගත්තා තේරුම් ගියොත් ඒක මම දන්නේ ඔබට මේක අවබෝධ වුණොත් ඔන්න ඕකයි දාගන්න තියෙන්නේ තේරෙනවා කියන එකයි අවබෝධ වෙනවා කියන එකයි දෙක මේ කියන ටික ඔබට අවබෝධ වුණොත් ඔබ සහ මුලින්ම වෙනස් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙයි. ඔබගේ ජීවිතය සහ මුලින්ම වෙනස් වෙයි. ඔබ මහා වාසනාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙයි. ජීවිතේ සතුටින් ඉන්න පිරිස අතරට ඔබ එකතු වෙයි. මේ ලෝකේ සතුටින් ඉන්න පිරිස තමයි පිළිගන්නේ අරියත් උන්වහන්සේ. ඊළඟට අනාගාමී උත්තමේ. ඊළඟට සකදාගාමී උත්තමයෝ. ඊළඟට සෝතාපන්න පිරිස. මේ ලෝකයේ සෝතාපන්න ඵලයෙන් තමයි සතුට කියන එක පටන් ගන්නෙ. යථාර්ථයෙන් දකින්නේ. යථාර්ථය දැකලා යථාර්ථය අනුගමනය කරන්නේ. එහෙනම් අන්න ඒක උදෙසායි පින්විතනි ඔබ මේ අදිස්ථානේ කරගන්න ඕනේ. අපි බොහොම සරල උදාහරණයක් ගන්නවා. ඔබ නිගමන හිතන්න පිඟදෙනි ඔබ යම් දෙයකට කැමති. ඔය දෙයට ඔබ කැමති නම් ඔබට ඒ වගේ තව එකක් හම්බුනොත් හොඳද නරකද? දැන් ඔබ මාත් එක්ක සියලු දෙනා කතා කරන්නේ. අපි බොහොම මේ සාකච්ඡාවක් ඉදිරියට හැබැයි ඔබ අහන ප්‍රශ්න විතරක් උත්තරේ දෙන්නේ. ඔබ යම් දෙයකට කැමති නම් ඒ වගේ තව එකක් තිබුණොත් හොඳයිද නැද්ද? ඇත්ත මම මේ කියන්නේ මේ දැන. දැන් ඒකක් කියන කලින් මේකක් කියලා ඉන්නම්කෝ. ඔබගේ ජීවිතයේ තුලිනුයි නිවන් දකින්නේ. ඒක නිසා ඔබගේ ජීවිතයේ ඇත්තයි මේ වෙලාවේ මාත් එක්ක කතා කරන්න ඕනේ. ඔබගේ ජීවිතේ එකක් ඔබ ලෝකෙට දෙන්න තව එකක් එතනින් නිවන් දකින්න බෑ. ඔබගේ ජීවිතයේ අත්දැකීම් තුලින් තමයි මේක කරගන්න පුළුවන්. ඒකයි පිටුදෙනි සත් අවුරුදු විය වෙනකන්වත් අඩුම තරමේ ඉන්න ඕනේ සෝතාපන්න ඵලෙට දෙන්න. එතනින් පොඩි අයට මේක ලබන්න ලේසි නෑ. හේතුව තමයි තමන්ගේ ජීවිතයේ අත්දැකීම් විමසලා බලන්න ශක්තියක් නෑ අවුරුදු 7ට අඩු පිරිසට. එහෙනම් නිවන් දැකීම කියන එක පටන් ගන්න ඕනේ ඔය හරියේ වයසේ. ඒකට හේතුව තමයි තමන්ගේ ජීවිත අත්දැකීම් තුළට දාලා ඉවරලා මේක විමස විමස බලන්න ශක්තියක් නැහැ පිළිසෙට. දැන් ඔබට තියෙනවනේ ශක්තිය. එහෙනම් දැන් ඔබ ඔබගේ ජීවිත අත්දැකීම් තුලින් මේක බලන්න ඕනේ. එහෙනම් මම අහන ප්‍රශ්න වලට ඔබ උත්තර දෙන්න ඔබගේ ජීවිත අත්දැකීම් තුලින්. දැන් ඔබ සියලු දෙනා හිතාගන්න. ඔබ සියලු දෙනා ආසම කරන වස්තුව මේ ලෝකේ ඉන්න. ඉන්න හෝ තියෙන. හිතාගත්තද? මට කියන්න ඕනේ ඔබ හිතාගත්තද? ඔබට ලේසි නෑ ඔබ හිතන්න. ඇයි? <laughs> ඔබ හිතනවා හිතනවා හිතනවා ඕක හිතලා ඉවර කරන්න බෑ තව අවුරුද්දකින්වත්. ඒ තරම් ඔබ කැමති වස්තු මේ ලෝකේ තියෙනවා. හවුද නැද්ද? දැන් ඔබ හිතන ලොකු පුතා පොඩි එකාද? දුවද? ඒ පැත්තෙන් හිතනවා. හල්ලින්නේ ඉඳමද? මඩ පාතේ ඉඳමද? නෑ ඒ පැත්තෙන් හිතනවා. හරි මොකක් හරි එකක් හිතා ගන්නකෝ. පිටුදේ ඔබ ඒකට ගොඩක් ආසයි නේද? ඔය ගොඩක් ආසයකේ තව එකක් හම්බුනොත් හොඳ නැද්ද? ඇත්තයි මම අහන්නේ පිටුදේ බන නෙමෙයි අහන්නේ. ඔබගේ ජීවිතේ මං අහන්නේ. බන කියන්නේ පාමට. ඒ වගේ තව එකක් හම්බුනොත් හොඳයිද නැද්ද? හොඳයි. මොකද ඔබ ඒ දේෙන් සතුටු වෙනවා නම් පිටුදේ ඒ වගේ තව එකක් හම්බුනොත් ඒ දෙයින් තව දෙපාරක් සතුට වෙන්න පුළුවන්. තුන් පාරක් වගේ තුන් තව එක ඒ දාලේ තව එකක් ගත්තොත් තවත් පුළුවන් නේද සතුට වෙන්න. එහෙම නේද? ඒක නිදා මේ අපි යථාර්ථයනේ කතා කරන්නේ මේ බණ අපි පස්සේ කතා කරමු. බණ කියන කියන්නේ යථාර්ථයට තමයි. අපි මේ ඔබගේ ජීවිතයේ තියෙන ස්වභාවය මේ කතා කරන්නේ. ඊට පස්සේ ඒ ජීවිතයේ තියෙන ස්වභාවය අයින් කරලා මෙච්චරකල් ඔබ හිතාගෙන ආපු ස්වභාවය අයින් කරලා තථාගතයන් වහන්සේගේ දේශනාව තමන්ගේ ජීවිතවලට දාගන්නවා. ඊට පස්සේ එතනින් එහාට ඔබ ජීවත් වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට. ඕක තමයි ඔය දෙක අතර තියෙන වෙනස. හැබැයි ඊට කලින් අපි දැනගන්න ඕනේ ඔබ ඉන්නේ කොහොමද කොහේ මොන මට්ටමේ ඉන්න කෙනෙක්ද ඔබ කියලා. ඔබගේ මානසික ස්වභාවය ඔබ අවබෝධ කරගන්නේ මොහොතින් මොහොත. එහෙනම් දැන් බලන්න පිළිදෙන ඔබ යම් දෙයකට කැමතිනවා. ඔබ මොකද්ද කරන්නේ? ඒ වගේ දෙයක් නැවත හම්බුනොත් හොඳයි කියලා තව එකක් ඒ જાතියෙන් හදාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට හම්බෙච්ච පළවෙනි දරුවා. පළවෙනි දරුවා ඔබට හම්බුනාට පස්සේ ඒ දරුවා කොච්චර ශෝක්ත කියලා හිතාගෙන මොකද කළේ? තව දරුවෙක් හදාගත්තා. එතකොට පළවෙනි දරුවාගෙන් ලැබිච්ච යම් කිසි තෘප්තියක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් ඒ වගේ තව එකක් මට ලැබෙනවා නම් කොච්චර ශෝක්ද කියලා හිතනවා. ඔබට විතරක් නෙමෙයි පිටුදනේ සත්තාවෘත් වේදී සෝතාපන්න වෙච්ච. විශාකාව කෙනෙක් බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්න කරන එක මිනිමිරියක් මැනිලා. අඬ අඬ කොණ්ඩේ දෙමාගෙන එන ඒ කාලේ තිබිච්ච එක තීර්ථකට අනුව. මිනිහ ගිහිල්ලා දාන්නේ වෙලා ඇලෙ මේ ගඟෙන් නාලා එන ක්‍රමවේදයකට. ඒ කොණ්ඩේ දෙමාගෙන එනකොට තථාගතයන් වහන්සේ නම් විශාකාව මොකද මේ ආවේලාවේ කොණ්ඩේ දෙමාගෙන ඉක ගහ ඉන්නේ. අනේ ස්වාමීනි මගේ මං ආදරේම කරන මිනිබිරිය මල. හරිද ඒක ස්වභාවය. සෝතාපන්න කෙනෙකුට දුකේ නැද්ද? එනවා එනවා එනවා. සෝතාපන්න කෙනාට දුක එනවා. එහෙනම් ඒ වෙලාවේ ඇහුවට පස්සේ අනේ ස්වාමීනි මට අනන්ත අප්‍රමාද දුකයි. හැබැයි තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ අහනවා විශාකා. ඔබ ආසම ගන්න කෙනා නේද ඔය? ඒ වගේ අය එක්කෙනෙක් නෙමෙයි 100ක් ඉදිරියට යන සතුටේද? ඒ වෙලාව විශාකාව කියන අනේ ඔව්. කොච්චර සතුටුද මට? එහෙනම් දැන් ඔබටත් ওই ටික හිතනවද නැද්ද? ඔබ ආසම කරන දරුවෙක් ඔබට ඉන්නවනම් ඒ වගේ තව දරුවෝ තුන් හතර දෙනෙක් හිටියනම් ෂෝක් කියලා හිතෙන්නේ නැද්ද? අල්ලමු ගෙදර ළමයා හොඳට ඉගෙන ගන්නවනම් ඔබ ඔබගේ දරුවන්ට බයින විදිහ කියන්නේ මම මතක් කරලා දෙන්නේ නැහැ ඔබගේ යථාර්ථය. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔබ මොකද්ද කියන්නේ? අල්ලමු ගෙදර ළමයා හොඳට ඉගෙන ගන්න ඔබගේ ළමයා ඉගෙන ගන්න නැත්නම් ඔබ මොකද්ද කියන්නේ? නොදකින් විතරක් ඔබ හදාගත්ත නේද? ඌරේ හදාගත්ත අර බලන්න අල්ලමු ගෙදර අයියා. අනේ ඒ වගේ යුතුන් දෙනෙක් හිටියම මට වැඩින්නේ. කියනවද නැද්ද? එහෙනම් Tamanට සතුට දෙනවා කියලා හිතෙන්නේ මොකද්ද පිළිතුරේ? ආන් මේ දේවල් රැස් කර ගැනීමේ වැඩ පිළිවෙලක නේද අපි ඉන්නේ. හවුද නැද්ද? හරි. ඒ මන්ද යෝග ඉන්නවනේ සියලු දෙනා එහෙනම් මන්ද බුද්ධික නැහැනේ කවුරු? Tamanට සතුට දෙනවනම් ඒ සතුට වැඩි කරගන්න තමයි හැම කෙනාම හදන්නේ. හරි. Tamanට දුක දෙනවනම් ඒ දුක මක් කරගන්නද හදන්නේ? අඩු කරගන්න. ඒ හැමෝම එකගයිද? කාටවත් මේ මොන දුක වැඩි කරගන්න? ඒ මොනේ එහෙම ඉන්නවද? එහෙම කවුරුත් නැහැ දුක වැඩි කරගන්න ඕනේ කියලා හිතාගෙන පාරමිතා පුරාගෙන කවුරුත් නැහැ. එහෙනම් දැන් අවශ්‍ය වෙලා තියෙන පිළිතුරේ මේ සතුට කියන එක එකතු කරගන්න ඔබගේ ජීවිතවල. හැබැයි ඒ වෙනුවෙන් ඔබ කරන්න තියෙන ඕන එකක් කරනවනේ. හරි. එහෙනම් පිළිතුරේ ඔන්න බලන්න. අපි යම් දෙයකට සතුටු වෙනවා. අපි යම් යම් දෙයකට ආසයි අපි හැමතිස්සෙම දන්නවා ඒ ආස දෙයින් පිළිතුරේ අපිට හරි සතුටක් දෙනවා. අපිට මහා සැනසීමක් දෙනවා. ඔන්න ඕක තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ පහළ වෙන කාලේ ලෝක සත්‍යය දරන් හිටපු මතේ. එහෙනම් වරදක් නෑ නේද ඒක? ඇයි? ඔබගේ ලෝකෙටත් තාම තථාගතයන් වහන්සේ පහළ වෙලා නෑනේ. නෑ නේද? ලැජ්ජ වුණත් කරන්න දෙයක් නෑ කියන්න වෙනවා ඒක. තාම පහළ වෙලා නෑ. තථාගතයන් වහන්සේ පහළ වුණා නම් උන්වහන්සේගේ දෘෂ්ටිය පැදරන්න. උන්වහන්සේ ලෝකෙට දීපු දෘෂ්ටිය පැදරන්න. සම්මා දිට්ඨිය. මේ ලෝකේ අසාරයි කියන දෘෂ්ටිය පැදරන්නේ. සාරයි කියන දෘෂ්ටිය දරන් ඉන්නවා කියලා කියන තාම තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා නැහැ නේද ඔබගේ? මම මේ කියන එක වැටහෙනවද? ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේ ඉපදුනේ නැහැ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. ඔබගේ ලෝකෙට පහළ වෙලා පහළ කරගන්නයි මේ හදන්නේ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් සියලු දෙනා දරන් හිටපු මතේ ඒක බ්‍රාහමණේ උන්වහන්සේත් එක රණ්ඩු අල්ලන්න කියලා. ඔය මොන බලදෝයි කියන්නේ? මං ආස කරන දරුවෝ තමයි මට හොඳටම දුක දෙන්නේ කියලා ඔබ වහන්සේ කියන්නේ. මොන පිස්සුද ඔය කතා කරන්නේ? මම හොඳටම ආස කරන කෙනානේ මට හොඳටම සැප දෙන්නේ. මගේ හතුරන්නේ මට දුක දෙන්නේ. ආදී වශයෙන් තථාගතයන් වහන්සේත් එක්ක පිළිතුරු වාද කරන්න පටන් ගත්ත එක්තරා බ්‍රාහමණේ. ඇයි ওই මතේ ඉඳලා නේද? මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන කෙනා තමයි මට වැඩිපුරම සතුට දෙන්නේ. එහෙම නේද? දැන් බණයි ජීවිතේ පටල ගන්න එපා. මං කියන්නේ බණ කියන්නේ පැත්තේ මොකද මොකද මේ යතිවරයන් වහන්සේලානේ කාලාන්තරයේදී බණ කියනවනේ. ඒව පොඩ්ඩක් එහෙන් මෙහෙන් අල්ලගෙන ජීවිතේ දුකයි. එහෙම කියනෝනේ. මං අහුවොත් මේ ජීවිතේ කොහොමද? දුකයි. එහෙම කියලා හරියන්නේ නැහැ මේකද ඔය කට ඔය ඔය ඔය එන්නේ මොකද්ද? ඔය ගිරා වැඩ පිළිවෙල නේද? කොයින් හරි එකක් අල්ලගත්තා. දැන් ඒක කී කී. පද පරමයට නිවන් දකින්න බෑ. ඔබ ජීවිතේ දුකයි කියනවනම් මට අර්ථ සහිතව ව්‍යංජන සහිතව පෙන්වුම් කළ දෙන ජීවිතේ දුකයි කියලා අන්න ඒකට මම පිළිගන්නවා ඔබගේ ඔබගේ බඩ. නැත්තම් ඔබ ගිරාබන කියන කෙනෙක් විතරයි. කොහෙන් හරි අහගත් එකක් කොහේ තොරතෝච්ච නැතුව චක චක ගාලා කියවනවා. එහෙම හරියන්නේ නැහැ. අපි එහෙම කියවන්නේ නැතුව අපි ඇත්තම කතා කරමු කොහොමද? මේ ලෝකේ ඔබ වැඩිපුරම ප්‍රිය කරන වැඩිපුරම ආස කරන ආන්ගේ පුද්ගලයා හෝ ඒ වස්තුව ඔබට සැප දෙනවා. එහෙම නේද? එහෙම නේද ඔබ හිතාගෙන ඉන්නේ? දැන් එහෙම හිතාගෙන නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක් නේද? එහෙනම් ඔබගේ ඉඩම ලියන්න අපිට. ඔබගේ වාහනේ ලියන්න අපිට. දරු මුල්ගුරෝ ටික දෙන්න අපිට. සාසනේ පැවිදි කරන්න. බෑනේ කරන්න. ඇයි? මට සතුට වෙන්න දේවල් කාගාවද තියෙන්න ඕනේ? මාගාව. මගේ සතුට මාගාව තියෙන්න ඕනේ. ඒකනේ සංකල්පේ. හරි. එහෙනම් පින්විතේ ඔන්න බලන්න. මේ ලෝකේ ඉන්න බොහෝ සත්වයෝ තමන් යම් දෙයක් නිසා සතුට වෙනවනම් ආන්ගේ වස්තුව කියන තමන්ට මහ ප්‍රියමනාප තමන් ගොඩාක් ආස කරන වස්තුවක් තියෙනවනේ. ආන්ගේ වස්තුව තමන්ට සැප දෙනවා කියන සංකල්පය තුල තමයි ඉන්නේ. අන්න ඒක නිසා පින්වතනි මේ ලෝකයේ ඉන්න සත්වයා ඒ වගේ වස්තු තව එකක් තිබුණා නම් මට තව ටිකක් සැප ගන්න පුළුවන් කියන සංකල්පයේ උඩ ඒ වස්තුව දෙගුණ කරන්න උත්සාහ කරනවා. ඒ වගේ තවත් එකක් තිබුණා නම් තවත් හොඳයි කියලා හිතාගෙන කරන වැඩපිළිවෙලක ඉන්නවා. අන්න ඒක නිසා තමයි පින්තනි අපිට පේන්නේ ලෝක සත්වයා ගොඩ ගන්නවා කියලා. තමන් වැඩිපුරම ආස කරන වස්තුව පින්විතනි දෙන්න කැමති නෑ. අන්න ඒක නිසා තමයි පින්විතනි ඔබ ওই ගමේ කොටේ ඉන්න සමහර පිරිස් දැකලා කියන්නේ ඕකනම් මහ කුම්මැහියෙක් පොල් ගෙඩියක තරම් දෙයක්වත් ඔබ දෙන්නේ කාටවත්. හැබැයි කියන ඔබ ඉතින් පින්විතනි ඒකට මේ ලෝකේ වටිනම ප්‍රීතිම වෙන වස්තුව පොල් ගෙඩිය නම් ඒක දීලා හරියනවද ඒක? ඔබ මේ ජීවිතේ සතුටුම වෙන්නේ ඔබගේ දරුවා නම් ඔබ දරුවා දෙනවද? දෙනවද? ඔබ නම් මහ පුදුම කුම්මැහියෙක්. එතෙන් ඒ කතාව ඔබට උරුම නැද්ද? ඉතින් ඔබට උරුමයි නෑ. ඔබ කැමති දේ. ඔබ ආස දේ. ඒ ආස දේ තුලින් ඔබ සතුටක් ලබනවා. එහෙනම් ඒක කාටවත් දෙන්න ඔබ කැමති නෑ. එහෙනම් බිහිදෙන මේ ලෝකේ කුම්මැහිය ජීවත් වෙන්නේ ඇයි? ඇයි කුම්භය ජීවත් වෙන්නේ? ඇයි ඔබ තුල ওই කුම්භයකම තියෙන්නේ? ඇයි ඔබ ආස නිසායි? ඉතින් ඔබ ආස කරන දෙයක් දෙන්නේ ඒක තමයි තියෙන්නේ. කවුරු හරි එල්ල කිව්වොත් එහෙම මට බහුගඩුවක් දීයන්කෝ නංගි. දෙයිද? දෙන්නේ. ඇයි? මම මගේ ජීවිතේ මට ආසයි. ඒක මට ඕනේ. ඒක නිසා ඒක නැති කරගන්න බෑ මට ලෙඩෙක් වෙන්න බෑ මේක තියෙනවා. එහෙනම් දැන් පින්වතුනි කවුරු හරි කෙනෙක් ලෝභයි නම් ඔබගේ ගමේ ඉන්න ඔබගේ ගාව යාව ඉන්න කවුරු හරි කෙනෙක් ඒ කෙනාට දොස් කියලා හරියනවා. නෑ. කිසි දෙයක් දෙන්නේ නැති කුම්බැහියෙක් මේක කියලා කියලා හරියන්නේ නැහැ පින්වතුනි. මොකද ඔබත් ඒ જાතිය කෙනෙක්. වැඩේ වෙලා තියෙන්නේ ඔබ පොල් ගෙඩියට කුම්බැහි නැහැ. ඔබ කුම්මෙහි කාර්යයකට. හැබැයි ඒක පොල් ගෙඩියට කුම්මෙහි. ඉතින් ඔය දෙකම එකයි නෙමෙයිද? ගෙදර ගහේ හැදෙන මල් මල් මල ටික, ගෙදර ගස්වල හැදෙන මල් ටික, ඔය මල් ටික හදාගෙන යනවට අකමැතියි නැද්ද? මේ හොඳට තේරුම් ගන්න පිළිදෙන මේ සමාජය ගැන. ඒ සමාජය ගැන තේරුම් අරගෙන අපි මේක වෙනස් කරනවා. දෘෂ්ටි කඩල ගිය ගමන් ඔය ඔක්කොම හරි. ඕනේ කුම්මැහියෙක්. දානපතියෙක් බවට පත් වෙන්න පිවිදින ඔය දෘෂ්ටි කඩල ගියහම. එතකන් දානපතිය බිහිදෙන්නේ නැහැ. එකක් දෙන්නේ 100ක් ගන්න බලාගෙන. ඒක තමයි ස්වභාවය. සාංගික දානයක් දෙනවා ඒ දානන් සග්ගස්ස සෝපාන. 5000ක් වේදන් කළ දාන දුන්නා නම් කල්පයක් දිවෙලෝගේ ඉති හැකියි. දෙමු දෙමු පුතේ දාන්න පුළුවන් තරම්. කුම්භේ ගමන් නෙමෙයිද ඔක? ඒකත් ඒ જાතිය තමයි. හැබැයි අවබෝධයෙන් දන් දෙන එක වෙනස් එකක්. අපි ඒකත් කතා කරගෙන යනවා. එහෙනම් මෙතන එක පුද්ගලයෙක් ඉන්නවා එයා පොල් ගෙඩියට කැමති. තව පුද්ගලයෙක් ඉන්නවා අපි මෙතන ඔබ මල් ටිකක් කන්න නැන්ද මල් ටිකක් කඩා ගන්නද? මල් නම් කඩන්න එපා මෙහි. දැන් ඔබ එළියට ඇවිල්ලා බැන බැන යනවා මොකක් කියලා? පුදුම කුම්භේ ගෑණි මේ ගෑණි නේද? මල් ටික බුදුහාමුදුරන්ට පූජා කරන්න මල් කඩන්න නැද්ද? ඒ ටික දෙන්නේ නැහැ නේ කියලා ඔබ බැල මෙහෙ යනවා. ඔතන වැඩිපුරම පව් කරන්නේ ඔබ දෙය ගැන එක්කෙනා. කවුද වැඩිපුරම මේ පාවකත්ම කරගන්නේ? ඔබ බැන බැන යන කෙනා. ඇයි පින්වතුනි? මම දානයක් දෙනවා. ඒ දානයක් දෙන්න මම ඉල්ලනවා. මම දෙන්නේ ළමයි දානයක්. මම ඔබ ගාවට ඇවිල්ලා කියනවා නැන්දේ. මම ළමයි දානයක් දෙනවා. ළමයා දෙන්න බැරිද? දැන් ඔබ දෙනවද? නෑ. ඇයි ඔබ ළමයාට ආස නිසා. ඇයි ඔබට හිතන්න බැරි අර කාන්තාව මල් වලට ආසයි කියලා. ඒ මල් වලට ආස කාන්තාව මල් ටික දෙන්න කැමති නෑ. මොකද ඒවට එයා ආස නිසා. එහෙනම් ඔබයි එයයි දෙන්නම එක නෙමෙයිද? ඒවා තේරුම් ගන්න පිළිතුර. මෙතන මෙතන මේ සමාජයේ මෙන්න මේ මේ සමාජයේ තියෙන එක ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නෙට විසඳුම දෙන්න තමයි මේ දේශනා කරවන්නේ. පුළුවන් තරම් මේ දේශනා කරන්නේ මේ තනිකරම ප්‍රඥා ගෝචර ධර්මයක් කතා කරන්නේ මේක. අනේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි රහතන් වහන්සේලා මෙහෙමයි කියලා කියන එහෙම ඒ ක්‍රමවේදෙ නෙමෙයි තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන්නේ. ප්‍රඥා ගෝචරව නිවන් දකින ක්‍රමේ. ඒක නිසා අපි ඉන්න තැන් හරියට අපි තේරුම් ගමු කලින්. එහෙනම් පින්විතනි මේ ලෝකේ ඉන්න හැම කෙනාම මොනවා හරි දෙයකට ආසයි. ඒ ආස වෙච්ච දේ ඉල්ලුවොත් ඒකට කැමති නෑ. ඔබ දන්නේ නැතු දන්නේ නැතුව ඇති සමහර විට තථාගතයන් වහන්සේ විනය නීති පවා පනවන තියෙනවා භික්ෂුන් වහන්සේලාට මේ ඉල්ලන්න එපා කියලා දායකයන්ගේ. ඉල්ලනවා නම් නම දෙනෙක් හෝ දහ දෙනෙක් පිරිසක් පත් කරලා තියෙනවා. ආන්ගේ පිරිසකින් විතරයි ඉල්ලන්න පුළුවන්. ඒත් අසනීපයක් හැදුණා. අසනීපයක් හැදුනොත් බේත් ටිකක්වත් මට ඔබගෙන් ඉල්ලන්න බෑ. තථාගතයන් වහන්සේ පනවලා තියෙන දේ මට ඉල්ලන්න පුළුවන් මගේ අම්මගේ තාත්තගේ ළඟම ඉන්න කවුරු හරි දායක කාර්කාදී සහෝදරයෝ වගේ ළඟින් ඉන්න ඉඳගෙන කටයුතු කරන පිරිසක් ඉන්නවනේ. ඒ අයගේ ඔන්න ආදී වශයෙන් පිරිසක් නම් කරලා තියෙනවා. ඒ හැරෙන්න කාගේවත් ඉල්ලන්න බෑ. හේතුව මොකද්ද? හේතුව තමයි පිටුතුනේ මේ ලෝක සත්‍යය ඉන්න දෘෂ්ටිය නිසා ඉල්ලුව සාසනය කෙරෙහි මක් වෙනවද? අපහදිනවා. ඒ ලෝක සත්‍යය කැමති දේ නේද ඉල්ලන්න වෙන්නේ? ඔබ මොහොකට හරි කැමති ඒක තමයි දැන් ඉල්ලන්න වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් කැමතිද? ඔබගේ ෆෝන් එක රින් වෙනකොට ඔබ දාලා තියෙනවා නම. ඔබ ආන්සර් කරන්නෙත් නෑ ඇයි? හපෝ ඉල්ලනවා. ඒක පැත්තකින්. එහෙම වෙලා නැත්නම් ඔබගේ ජීවිතේ ඒ විනය නීති කඩන පිරිස්. විනය නීති රකින්න පිරිස් කවදාකවත් ඉල්ලන්නේ නැහැ. හේතුව තමයි තියෙන්නේ ඔබ ආස කරන දේ ඉල්ලුවහම ඔබ ඒකට කැමති නැහැ. මොකද ඔබ ආස කරන දේ එළියට දෙන්න කැමති නැහැ. පුළුවන් නම් තව එකක් ගොඩ ගහ ගන්නයි ඔබ කැමති. එහෙනම් දැන් ඔබට පේනවද පිටුතුනේ ඔබ ඉන්න දෘෂ්ටි මේකෙදි වරදක් නෑ මේ වරදක් කියනවා ඔබ මේ කුම්මැහියෝ කියනවා මොකුත් නෙමෙයි. මේක අපි අවබෝධ කරගෙන මෙතනින් යන මේ තථාගතයන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාදේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය කියන දෘෂ්ටි ඔබ ඉන්න හේතුව තමයි පිටුතුනි ඔබ පුංචි කාලේ ඉඳලම ඉගෙනගත්ත දේ ඔබට වැටහිච්ච දේ නිකන් සාමාන්‍ය මොලේ වැටහිච්ච දේ තමයි මම යමකට ප්‍රිය කරනවා නම් ඒ ප්‍රිය කරන දේ මට පුදුමාකාර සතුටක් දෙනවා. මමත් ওই කාලේ ඔහොම තමයි පිටුනේ. ආයික ආයික ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම කියන්නේ. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්ම වනාවට අවබෝධ වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඔය කියන දේවල් වලින් මිදලා යනවා. මම අද ඔබට කියන්න තියෙන්නේ තථාගතයන් වහන්සේගේ සතර දළදා වහන්සේලා කවුරු හරි මට දෙනවා කියනනම් මම ගන්නේ. දැන් බඩු මුට්ටු දාන්නකො පැත්තකට. දැන් මම මේ කියන්නේ තථාගතයන් වහන්සේලාගේ සතර දලදා වහන්සේලා හතර නමම මට දෙනවා කියලා දෙවි කෙනෙක් ඇල්ල කිව්වොත් මං ගන්නේද? මං දුවනවා. ඇයි? තව ටිකකින් ඔබට තේරෙයි. තව ටිකකින් ඔබට තේරෙයි දේශනාව ඉස්සරහට යද්දී. හැබැයි ඔබට දෙනවා කිව්වොත් සතර දලදා වහන්සේලා නෙමෙයි. මේ ළඟදී පිරිනුවම් පාපු අරිහතුන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා කැලේ තිබිලා හම්බුණා. ඒව ඔබට දෙන්නද කියලා හෙව්වා. ඈ ඔබ පුදුම ආසාවකින් ගනී නේද? අරගෙන ඒකට පුද පූජා පවත්වන්නේ මහා කර්තව්‍යකනේ. හරි පිනක්. වරදක් එහෙම කියනා නෙමෙයි. හරිය පිනා. ඔබ ගනි. ඒක තමයි තාම මේ ඉන්නේ අපි දෙකොල්ලන්ගේ තියෙන දෘෂ්ටි වල වෙනස වෙ තියෙන්නේ. දැන් මම මේ කරන්න හදන්නේ මං ඉන්න දෘෂ්ටියටම ඔබ උදා ගන්න. ඒකේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරපු දෘෂ්ටිය. සම්මා දිට්ඨිය කියන එක. ඒක දෘෂ්ටිය. අරිහත් ඵලෙන් තමයි ඒකත් පූර්ණ වෙන්නේ. ඒ දෘෂ්ටියට ඔබ උදා ගන්න. ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. මිත්‍යා දෘෂ්ටි දෙකක් තියෙනවා. ඒකේ අර පහත් මිත්‍යා දෘෂ්ටි එහෙම නෙමෙයි. පහත් මිත්‍යා දෘෂ්ටිය තියෙන ඒ කාන්තේම අපාගත වෙනවා. නත්ති දින්නම් නත්ති ඉත්තන් නත්ති උතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මක්කතා සම්මා පටිපඤ්ඤා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්ව පවේදෙන්ති දානේ විපාක නැති යුතුයකම් ඉටු කිරීම කියලා එකක් නැද්ද? යාග හෝමයේ විපාක නැද්ද? කරපු පින් පුණ්‍යින් පව නැවත ප්‍රතිසන්දෙන්නේ මොකුත් ඒ වැඩ පිළිවෙලක් නැද්ද? අම්මා කියලා විශේෂ කෙනෙක් නැද්ද? තාත්තා කියලා විශේෂ කෙනෙක් නැද්ද? උන්ගේ අමාරුවට ඒ අපි හැදුවේ. ඔය මත්තරාගෙන් නැද්ද මේ ලෝකෙ ඉන්නයි? ඔය දන් දෙන්න එපා දන් දීලා ලැබෙන පිනක් නැහැ උඹලට පිස්සු ඔය තියෙනකන් නැති කරගන්න හදන්නේ උඹලා කියන්නේ නැද්ද? ඉතින් ඔය දෘෂ්ටිය පොඩ පොඩ ඔබට නැද්ද? අම්මා තාත්තා කියලා එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් අර දානේ එහෙම දෘෂ්ටි නැද්ද පොඩ පොඩ? ඔබ දන් දෙනවා. දන් දීලා ඔබ දුප්පත් වෙනවා. දුප්පත් වෙවි දුප්පත් වෙවි යද්දී ඔබ තවත් දන් දෙනවා. මට ඇත්තයි ඕනේ. මට ඇත්ත විතරයි ඕනේ. එච්චරයි. අපි අපි මේ ධර්ම තේරුම් ගන්න න්යාවේ. ඒක නිසා සත්‍ය කතා කරමු. ඔබ දන් දෙන එක නවත්තනවද නැද්ද? නවත්තනවා. එයි අපිට තියෙන්නේ බෑ දන් දෙන්න. නමුත් අනේ පිළිසිටුවර එහෙම කළේ නැහැ. නැති බංග වෙලා යනකොට අන්තිමට මේ දෙන මිලිස් පොති ඉපති රහතන් වහන්සේට දන් දුන්නා. අන්න අර දෘෂ්ටිය පහවෙච්චයගේ ස්වභාවය. මිලිස් පොති ඉපති දන් දුන්න මුලින් රස මසුලුත් එක්ක දන් දුන්න. තියෙන වෙලාවේ. නැති වෙලාවේ දෙන එක නැවැත්තුවේ. ඇයි නත්ති දින්නම් කියන එක සහ මුලින්ම පහ වෙලා ඉවරයි. දානයේ ඵල විපාක නැත කියන එකක් බින්දු මාත්‍රියවත් නැහැ. උන්වහන්සේලා දන්නවා. එතුමලා දැනගෙන හිටියා දාණයෙන් ඒකාන්තයෙන්ම ලැබෙනවමයි. හැබැයි දන් දෙන්න දෙන්න දැන් වැටෙනවා. ඒත් මොකද කලේ? ඉතින් දෘෂ්ටි ආයින් වෙනස් වෙනවද? දෘෂ්ටි ඇති වුණා නම් නැති වුණානේ. ආයි වෙනස් වෙන්නේ නැහනේ. නේද? එහෙනම් කොච්චර බින් වෙවි කියත් මොකද කලේ? තව දන්න. තව දන්න. ඊට පස්සේ සතර මහා නිදානෙත් පහත වුණා. එහෙනම් මේක දෙන්නාත් දෙන්නම් කියලා තියෙන එකේ පුංචි පුංචි කොටස් කාර්ය ඔබ. ඔබ වල තියෙන චූටි චූටි ඒවා. අර මහ ලොකුවට දරාගෙන නැහැ. නම් චූටි චූටි වශයෙන් තියෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් නැත තාත්තා කියලා විශේෂ කෙනෙක් නැත පෙර අත්දැකීමක් නැත ඊළඟට ආය අත්දැකීමක් නැත තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකේ පරතරක් දැනගෙන ඒ සියල්ල දැනගෙන වදාරන්නා වූ මහ යතිවරයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නැත. ඇයි එහෙම කියන මිනිස්සු ඉන්නවන්නේ? ඔය අභිධර්ම පිටකේ බුදුහාමුදුරන්ගේ නෙමෙයි කියන අය නැද්ද? අර මේ කොටස් කාර්යෝනේ. එහෙම අදහස් පළ කරනවා. ඔය පව් කාලේ කොයි භික්ෂුන් වහන්සේලා විසින් හදාගත්තේ වනේ ඔය. එහෙම කියලා කියනවා. අරවැය තියෙන පුංචි පුංචි කොටස් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ. ඒගොල්ලෝ පින්වතුනි නියත වශයෙන් අපාගාමී වෙන පිරිස. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය. ඒකෙන් කියන්නේ අර දානේ අර පුංචි ටික නෙමෙයි. සම්පූර්ණම දෘෂ්ටිගත වෙලා දානේ දීලා වැඩක් නෑ දෙන්න එපා. අන්න එහෙම දෘෂ්ටිගත වෙච්ච අය. නියත වශයෙන් අපාගාමී වෙනවා කියලා පෙන්නලා තියෙන සාසනේ. මම මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ ඒකට නෙමෙයි දැන්. එතනින් මෙහාට ආපු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ තමයි පිටුතුනි තථාගතයන් වහන්සේගේ ධහම අඳුරගන්න බැරි වෙලා. ඒ තථාගතයන් වහන්සේගේ ධහම තුලින් පිළිසඳ ගන්න බැරි වෙලා. අසත්පුරුෂ මතිමතාන්තරවලම එල්බගෙන ඉන්න කටයුත්ත. ඔන්න ඕක තමයි ඔය ඉන්න මිත්‍යා දෘෂ්ටිය. බලවෙන්න දෙයක් නැහැ. දැන් මැරෙන්නේ නැන්නේ. කියන්න බෑ හැබැයි. වනාහා ඉන්න ගමන් මැරෙන උදවියත් ඉන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ මොකද්ද කොහොම හරි පිටුනේ ඔය මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට දාගන්න. සම්මා දිට්ඨියට දාගනිද්දී ඔබගේ ජීවිත සාම්පලෙම වෙනස් වෙයි. ආලෝකයේ යක්ෂය බුදුහාඳුනන්න කිව්වේ. යටි කුරු කරපු දෙයක් මක්කලා වගේ කියලා උඩු කුරු කළා වගේ. ඔන්න ඔහොම එකක් ඔබට හැගෙන්න ඕනේ. නැත්තම් අද මේ දේශනාව අවබෝධ වුණේ නෑ ඔබට. තේරුණා. කියපේ වැහුවොත් නම් මොනවද හාමුදුරුවෝ කිව්වේ? මේක කිව්වා මේක කිව්වා මේක කිව්වා මේක ඔක්කොම කියයි. නමුත් ඒ තේරිලා තියෙන්නේ අවබෝධ වෙලා නැහැ. අවබෝධ වුණා නම් මොකද්ද වෙන්නේ? අර යටි කුරු කරපු එකමක් වෙනවනේ. උඩු කුරු කළා. ඒ කියන්නේ ඔය ඔය ඔය වචනවල පිළිද ලොකු අර්ථයක් තියෙනවා. යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ කියලා කියන්නේ මොකද්ද? මෙච්චර කල් දෘෂ්ටිගත වෙලා හිටපු දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම ඔපසේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවා. එහෙනම් දැන් ඔබ ඔය ඉන්න දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම මක්කෙන්න තියෙන්නේ. අනිත් පැත්ත ගැහෙන්න ඕනේ මේ දේශනාව අවබෝධ වුණා. මම මේ බොහොම සරලව ඔබ අරගෙන යනවා මේ මගේ. හෙට එළි වෙලා හරි කමන්නේ සම්මාදිටපත් වෙලා පියම්. ඇයිද සම්මාදිටපත් වෙලා එළියකන් ඉන්න බැරිද? සම්මාදිටපත් වුණා කියන්නේ මුළු සසරෙම මින්දුනේ. සසරටම බලපාන්නේ. හෙට වැඩට යන්න නෙමෙයි. සසරට. සතර අපායන් සහ මුලින්ම නිදහස් වෙනවා කියන එක. කීයක් දිනද ඔබට ගන්න ඕනේ? කොච්චර ගානක් දිනද ඔබ ගන්න කැමැත්තෙන් ඉන්නේ? සතර අපායන් සහ මුලින්ම නිදහස් වෙනවා කියන එක. ඔන්න ඔබ තේරුම් ගන්න. ඒකයි ඔබට කියන්නේ කොහේ දේශනාවක් තිබ්බත් කොහොමද ඒලා සම්බන්ධ වෙන්නේ ඒවට. ඊටන් කන උගත් තියාගෙන හරි කමන්නේ ඇවිදින සම්බන්ධ වෙනවා. ඊටන් කන තියාගෙන ණයකාරය ඔබට වෙන්නත් විලා අපායට ගිහින්. ඕවට තණ්හා ඇති කරගෙන හරියන්නේ නැහැ. අපි මේ තණ්හා වචනේ දාන්නක පැත්තකට. ඒවත් දාලා අපි යථාර්ථෙමියා. හරි. ඔන්න එහෙනම්. දැන් ඔන්න එහෙනම් යටිගුරු කරපු දේ උඩුගුරු වෙන්න යන්නේ. හොඳාකාරවම දැන් අහගන්න. මොනම දෙයක් නිසාම දැන් ඔළුව එහෙ පෙර හරව ගන්න යන්න එපා. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ආයිසරයක් මම මතක් කරන්නේ අර ජීවිතයේ අත්දැකීම් වලට දැන් මේ එකින් එකක් හිතා ගන්නවා. හරි. අපි යම් දෙයකට ආස වුණාම අපි හරි කැමති නේද පිටුතුනි ඒ දෙයට? අපි ගොඩාක්ම ඒ දෙයට කැමති වෙන්නේ. ඒ දේ ඒ තියෙන විදිහට තියෙද්දි නේද? අපි කැමති වෙන්නේ තියෙන විදිහකට. අපි ඉන්නවා අපි කාර් එකකට කැමති. දැන් කාර් තියෙනවනේ පිටින් වාහන ඔය පාරවල හැපිලා කුඩු වෙලා ගියේ ඒකටත් මොකද්ද කියන්නේ? කාර්. දැන් ඔබ ඒ කාර් එකට කැමතිද? නැහැ. තව එකක් තියෙන හැමතැනම හීරිලා හීරිලා වැදිලා හැබැයි ඩ්‍රයිව් කරන්න පුළුවන්. දැන් ඔබ ඒ කාර් එකට කැමතිද? ඒත් නැහැ. එහෙනම් ඔබ කාර්යයකට කැමතියි කියලා කියන්නේ පිටුතුනි ඒක තියෙන විදිහට කැමතියි කියන එක නේද? එහෙනම් ඔබ ඒ යම් දෙයක තියෙන විදිහට කැමති නම් දැන් දරුවන්ට කැමතියි කියලා කියන්නේ නැහැනේ කවුරු? කාංගමික ළමයින්ට කැමති ආතෝස්. ඉන්න ළඟමික ළමයින්ට කැමතියි නෑ. මූණ සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච ළමයින්ට කැමතියි කවුරු ඉන්නවද? ඒත් නෑ. එහෙනම් ළමයින්ට නෙමෙයි නේද කැමති? කාටද කැමති ඔය? ඒ තමන් කැමති විදිහට තියෙන ළමයින්ට නේද කැමති? එහෙනම් ඕනෙම දෙයක පිටුනේ තමන් කැමති විදිහක් තියෙනවනේ. ආන් ඒ විදිහට තියෙනවනම් නේද අපි ඒකට කැමති. මේ ලෝකෙ පින්වතුනි මේ වස්තුන් හටගන්නේ. පුද්ගලය හෝ වස්තු හෝ සංසිද්ධිය හෝ සියල්ල හටගන්නේ. යම්කිසි ක්‍රමවේදයකට. ඒ ක්‍රමවේදයේ දේශනා කරන්න තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුනේ. අන්න උන්වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ සඳහන් කරනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. මේක තමයි උන්වහන්සේගේ වාදය. මේක නැතුව නිවන් දැකILLක් නැහැ. එහෙනම් පටිච්ච සමුප්පාද ධම්ම න්‍යාය ධර්මයේ දන්නේ නැතුව පිටුතුනේ නිවන් දකින්න බෑ. හැබැයි පටිච්චසමුප්පාද ධම්ම න්‍යාය ධර්මයේ කිව්වම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කී කී යන්න ඉතර අවශ්‍ය වෙන්නේ නැහැ. ධම්ම න්‍යාය ධර්මයේ වැදගත් න්‍යාය ධර්මයේ තමයි හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන් ගැළපීලා සකස් වීමේ මේ ලෝකෙට ඵල උදා වෙනවා. ඒ හේතු භංග වුණොත් ඒ ඵලය උදා වෙන එක නතර වෙන. ඔන්න ඔය සංසිද්ධිය හොතට ඔළුවට ගන්න. හේතු සකස් වෙලා තියෙද්දි ඵලය උදා වෙනවා. ඵලය ඇති වෙනවද? ඵලය ඇති වෙනවද? ඔය වචන වල තියෙනවා පිළිදෙන මහා ගැඹුරු ඒවා. ඵලය ඇති වෙනවා කියලා කිව්වොත් ඒක සාතනෙටයිත් එකක් නෙමෙයි. ඵලයමක් වෙනවද? උදා වෙනවා. උදා වෙනවා කියන එකයි ඇති වෙනවා කියන එකයි දෙක. මේ ලෝකෙට කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකෙට දේවල් මක් වෙනවද? උදා වෙනවා. ඇති වෙනවා නම් ඒක ඊශ්වර නිර්මාණවාදයට අහු වෙන්න ඕනේ නේද? මේ නැති එක ඔන්න තියෙනවා. දැන් මොකද? අන්න ඇති වුණා. එහෙම එකක් මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ මවපු ඊශ්වරයා මවපු බ්‍රහ්මයා මවපු ලෝකයක් මෙහි නැහැ. මේ ලෝකේ මවපු බ්‍රහ්මයා කවුද? මේ ලෝකේ මවපු බ්‍රහ්මයා කවුද? ඔබ මේ පන්දලේ තියෙන අර ගහ මවපු බ්‍රහ්මයා කවුද? ඔබ අර එහා පැනිදෙන ගල් පර්වතයේ මවපු බ්‍රහ්මයා කවුද? ඔබ. ඒක ඔබ තාම දන්නේ නෑ. මේ ඉරහඳ තාරකා මවපු බ්‍රහ්මයා කවුද? ඔබ. තාම ඔබ ඒක දන්නේ නෑ මොකද හේතුව දහම ගැඹුරට තාම ගිහිල්ලා නැති නිසා. අජීවී වස්තුන්ගේ තියෙන පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය අවබෝධ වෙච්ච දාට ඔබට වැටහිලායි ඇත්ත නේන්න මම්ම නේන්නම් මේක වෙන්නේ. අද අපි මේක කතා කරන්නේ ඒව මහ ගැඹුරු දහම්. මූලික දහම් කොටස අපි කතා කරගමු. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. ඒ කිව්වෙ පින්වතුනි අර කියපු හේතු ටික ගැළපීලා සකස් වෙනකොට ඵලය කියන එක විද්‍යාමාන වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඵලයක් එනවද? අර උදාවේ මේ තිබිච්ච දේ නැති වෙලා යනවා. දැන් ඒක ඔබට වැටහෙනවද හොඳටම? අපි උදාහරණ අරගෙන මේක තව ටිකක් හොඳට අවබෝධ කරගමු. හොඳ සිහි කල්පනාවෙන් අරගෙන ඉන්න. මේ ලෝකෙ මොකක්ම හරි දෙයක් තියෙනවද? මේසයක් හෝ වේවා පුටුවක් හෝ වේවා මොනම එකක් හරි. අපි සරලම උදාහරණයක් ගමු මෙතනින් වැඩිපුර කාන්තාවට කොහොම බලන්නේ? හොද්ද ඔබ හොදි හදනව නේද? ආ පරිප්පු හොද්දක් හදලා තියෙන අය දුස්සයි. නෑ. කවුරුත් හදලා පරිප්පු හොද්ද කියන එක කාටවත් හදන්න පුළුවන් එකක් නෙමෙයි. පරිප්පු හොද්ද කියන එක හැදෙන එකක්. ඔබ කලේ මොකද්ද? ඒකට අදාළ හේතු එකතු කරපු එක විතරයි. මං ඇහුවේ හේතු එකතු කරපු අයත උස්සන්න කියලා නෙමෙයි. මං ඇහුවේ පරිපෝහොද්දක් හදලා තියෙන අයත උස්සන්න කියලා. පින්වතුනි මේ ලෝකේ ඉන්න කාටවත් පරිපෝහොදි හදන්න බෑ. හැමෝටම පුළුවන් ඒකට අදාළ හේතු එකතු කරන්න විතරයි. ඔබ හේතු එකතු කර කර ඉන්නකොට පින්වතුනි පරිපෝහොද්ද උදා වුණාද නැද්ද? උදා වුණා. දැන් හඳ හිනවල පින්වතුනි මේ ලෝකේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ උදා වෙනවා කියලා. දැන් ඔබට පුළුවන්ද? ඔන්න පරිප්පු හොද්ද කියලා ඇති කරන්න එක? එහෙම එකක් නැහැ. ඔබ මොකද කරන්නේ? ওই ටික කරලා කරලා ওই ටික දාලා අරව මේවා දාලා ඔක්කොම කරලා මොකද කරන්නේ? අර සියලු හේතු ටික ගැළපිලා සකස් වෙන්නේ. දැන් සම සමව සකස් වෙද්දිද? නෑ. පරිප්පෝද හදනකොට පරිප්පු හුඬු දෙකයි, ලුණු හුඬු දෙකයි. එහෙම දාන්නවද? මිරිස් හුඬු දෙකයි. එහෙම දාන්නේ නේ. දාන්නේ කොහොමද? ගැළපෙන්නේ. එහෙනම් ගැළපීලා සකස් වීමේ දේවල් මේ ලෝකෙට විද්‍යාමාන වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඒ විද්‍යාමාන වෙච්ච එක නැති වෙලා යනවා. මෙන්න මේක තමයි පිටුදනි ස්වභාවය. මේ මේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති එහෙනම් දැන් ඔන්න ඔය ස්වභාවයෙන් නම් මේ ලෝකේ තියෙන්නේ. දැන් බොහෝම සංලෝකම කාරණා. ඔබ ආසයි කාර්යයකට. එහෙනම් ඔය කාර්යයක ඔය තියෙන විදිහට නම් ඔබ ආස. දැන් ඔය විදිහ ඔබ මවපු එකක්ද? ඔය විදිහ ඔබ මවපු එකක්ද? නෑ. ඔය විදිහ කොහොමද හැදිලා තියෙන්නේ? හේතුන්ගෙන් සකස් වෙලා. එහෙනම් පින්වතුනි හේතු ටික තියනකම් විතරයි. ඔය වාහනේ කියන එක ওই විදිහට තියෙයි නේද? හේතු එකක් හරි නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනව නේද? දැන් ඒකට ඔබ කැමතිද? කැමතිද? නෑ. ඇයි ඔබ කැමති ඔය තියෙන විදිහට? තියෙන විදිහට කැමති නිසා තමයි ඔබ ඒක gedara ගෙනාවේ. ඒ වගේ ඒවා තව එකක් හාද කියලා හවොත් ඒකටත් හා කියලා කියුවේ. ඇයි ඔබ ඒකට කැමති නිසා? හැබැයි ඔබ කැමති උනේ පිටුපිට දැන් ඔබට වැටහෙනවද? හේතුන්ගෙන් හටගත්ත ඵලයකට කියලා. එහෙනම් ඔබ අද ඔය සතුටු වෙන්නේ මම මේක නිසා මට හරි සතුටුයි කියලා. හේතුන්ගෙන් හටගත්ත ඵලයක් නේද? කතා කරන්න මාත් එක්ක. හොඳටම විශ්වාසද? හරි. එහෙනම් හේතුන්ගෙන් නිසා හටගත් ඵලය ළඟ තියාගෙන මේක නිසා මට හරි සතුටුයි කියලා ඒ වගේම තවත් තිබ්බොත් හොඳයි කියලා. එහෙම ඉන්න වැඩ පිළිවෙලක නේද ඔබ ඉන්නේ? හරි. ප්‍රශ්නයක් නෑ. මොකද ඉස්සෙල්ලම ඔබට අවබෝධ කරලා දෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඔබට අවබෝධ කරලා දෙන්න ඔබ ඉන්න තැන. නැත්නම් බොරු කියනවනේ. අපි අවබෝධ කරගන්න අපි ඉන්න තැන. අපි ආසයි. ආ ඔබ ආසයි මේකට. ආසයි ඒ තියෙන විදිහටම කැමති. ඒකත් හරියි. ඒ තියෙන විදිහට කැමති උනේ. ඒ තියෙන විදිහ කොහොමද හැදුනේ? ඔබ කැමති නිසා නෙමෙයි. ඔන්න ඔබ හොදට අල්ලගන්න. ඔබ තියෙන විදිහට කැමතියි. හැබැයි තියෙන විදිහ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. වැටුණාද මම ඔය කියපු එක? මම ආයි කියන්නේ. හොඳ ගැඹුරු තැන. වැදගත් තැන. ඔබ කැමති තියෙන විදිහට. නේද? හැබැයි ඒ තියෙන විදිහ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒ තියෙන විදිහ තියෙන්නේ හේතුන්ගෙන් හටගත් නිසා. ඒකට අදාළ හේතු ටික තාම තියෙන නිසා ඒ දේ උදා වෙවි උදා වෙවි තියෙනවා. ඒක නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. අපි උදාහරණයක් ගමු. වතුර මල. වතුර මල. දැකලා තියෙනවද වතුර මල? ඔය පයිප් එකක් හිල් කරලා ඉන්න වතුර මලක් දාන දේ දැකලා තියෙනවද? හරි. ඔය වතුර මල ඇති වෙච්ච එකක්ද උදා වෙන එකක්ද? උදා වෙන එකක්. ඇති වෙන ඒවා නැහැනේ මේ ලෝකේ. වතුර මල ඇති වුණා නම් ටැප් එක වහපු ගමන් නැති වෙන්න ඕනේ නේද? එතකොට අහන්න වෙනවා නේද නං ඇති වෙලා තිබිච්ච එක කොහෙද ගියේ කියලා? දැන් ඇති වෙලා තිබුණා නම් දැන් නැත්තම් ඒ තිබිච්ච එක කොහොමද? එතන අහන්න වෙනව නේද කොහෙද වතුර මල ගියේ කියලා. එහෙනම් වතුර මල ඇති වුණා නෙමෙයි වතුර මල උදා වෙවි තිබුණා. මොකක් නිසාද? වතුර නිසා, හේතු නිසා. එහෙනම් වතුර ටැප් එක ඇරියාම වතුර මල උදා වෙවි තියෙනවා. ඒ වතුර මලට ඔබ කැමතියි. ඔබ වතුර මලට කැමති වුණාට වතුර මල ඔහොම තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි නේද? ඔබට හොඳටම වැටහෙනවාද ඒක? වතුර මල එහෙම තියෙන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසා නේද? ඒ හේතු එකක් හරි නැති වුණොත් ඔය වතුර මල තියෙයිද? නැහැ. දැන් ඔබට හොඳටම විශ්වාසද? මේ කියන දහම හොඳට තේරෙනවද? හරි. එහෙනම් ඔන්න ආයෙත් මතක් කරගමු. ලස්සන වතුර මලක්. වතුර මල දැක්කාම හරි ආසයි. දැන් ටැප් එක පොඩ්ඩක් අඩු කරනවා. නිකන් ඔහේ වැක්කෙනවා වතුර ඕකට ආසද ඔබ? නෑ. එහෙනම් ඔබ ආස වතුර මලටම නෙමෙයි නේද? ඒ වතුර මල තියෙන විදිහට නේද? එහෙනම් ඔබ ඒ විදිහට ආස වුණාට ඒ විදිහ තියෙන්නේ ඔබ ආස නිසා නෙමෙයිනේ. ඒ විදිහ තියෙන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසානේ. තව උදාහරණයක් ගමු. ඔබගේ විවාහය දෙදෙනෙක් අතර ආදරයක් හටගන්නවා. ආදරය කියලා කියන්නේ ඔය ආදරයට හැමෝම කැමති නේද? ඒ දෙන්නම කැමති ආදරයට. ඒ ආදරේ තියෙන විදිහට ඒ දෙන්නම කැමති. නමුත් ආදරේ තියෙන්නේ ඒ දෙන්න කැමති නිසාද? උත්තර දෙන්න. ඔබ විශ්වාසයෙන් උත්තර දෙන්න. එච්චරයි මම කියන්නේ. හරි? ඔබට තේරෙන එකට මට උත්තර දෙන්න. එච්චරයි. ආදරයට දෙන්නම කැමතියි. හැබැයි ආදරය තියෙන්නේ දෙන්න කැමති නිසා නෙමෙයි නේද? ආදරය තියෙන්නේ ඒ ආදරයේ ගොඩ නැගීම උදෙසා සකස් වෙච්ච හේතු ටික නිසා නේද? එහෙනම් එක පුද්ගලෙක් තව පුද්ගලයෙකුට ආදරය කරන්නේ මොකක් හරි හේතු ටිකක් නිසා නේද? එහෙනම් ඒ හේතු ටික තියනකල් විතරයි නේද ඔය ආදරය කියන එක තියෙන්නේ. හැබැයි දෙන්නම ආදරයට කැමති නේද? හැබැයි දෙන්නම කොච්චර ආදරයට කැමති වුණත් ආදරය කියන එක පවතින්නේ අර හේතු ටික තියෙනකල් විතරයි නේද? හේතු ටික නැති වුණොත් මොකද වෙන්නේ? ආදරේ ඉවරයි නේද? වැටහෙනවද? හොඳටම තේරුණාද? අපි ගමුකෝ ඔබගේ දරුවා. ඔය දරුවා හැමදාම ජීවත් වෙනකොට ඔබ ආසයිද නැද්ද? ආසයි. දරුවා හැදිලා තියෙන හේතු ටිකක් නිසා නේද? දරුවා හැමදාම ජීවත් වෙනවට ඔබ ආස වුණාට දරුවා ජීවත් වෙන්නේ ඔබගේ ආසාව නිසා නෙමෙයි නේද? හේතු ටිකක් නිසා නේද? එහෙනම් මේ හේතු ටිකෙන් එකක් හරි නැති වුණොත් දරුව ජීවත් වෙයිද? ඒත් ඔබ ආසයි නේද? දරුව ජීවත් වෙනවද? දරුව ජීවත් වෙනවා නම් ඒත් ඔබ ආසයි නේද? හැබැයි දැන් දරුව ජීවත් වෙන්නේ ඔබ ආස නිසා නෙමෙයි නේද? හේතු ටිකක් නිසා නේද? ඒ එක හේතුවක් හරි නැති වුණොත් දරුවා මැරෙනව නේද? දරුවා මැරෙන වෙලාවෙත් ඔබගේ හිතේ තියෙන මොකක්ද? දරුවෝ හොඳට හිටියනම් හොඳයි කියලා නේද? ඇයි? ඔබ කැමති ඒ විදිහට නේද? නමුත් ඒ විදිහ ඔබගේ කැමැත්තට පවතිනවද? ඒ ටිකට ඒක පවතින හේතු ටිකක් නිසා නේද? එහෙනම් හේතු නැති වෙච්ච ගමන් ඵලය නැති මකිනවද? විපරිණාමයට යනව නැත්නම් වැඩසිලා යනව නේද? ඒක පවත්ත ගන්න බෑ නේද? හැබැයි ඔබගේ කැමැත්තට මොකද වෙන්නේ? ඔබගේ බලාපොරොත්තුව තාමත් මොන වගේ තියෙන්නද ඒක? ඒ විදිහට මොකද ඒ විදිහට තිබ්බොත් විතරයි නේද පින්විතනි ඔබට සතුට වෙන්න පුළුවන්. එහෙනම් ඔබ උත්සාහ කරනවා නේද පින්විතනි ඒ විදිහට ඒක පවත්වගෙන යන්න. දරුවා මැරෙනවට ඔබ කැමති නෑ නේද? එහෙනම් ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ? දරුවව ජීවත් කිරීම උදෙසා කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා නේද? දරුවා ජීවතුන් අතර ඉන්නකොට ඔබට හරි සතුටු නිසා. ඔබගේ හතුරා හැඳි ගෑවිලා එනකොට නේද කැමති? අපි හිම ගමු. එහෙමනේ. ඔය දැන් කියන්නේ ලැජ්ජාවට. ඇයි පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ පියද? කමක් නැහැ. ඒක බොහොම හොඳයි. දේව ධර්මයේ ඔන්න ඔය දෙක තිබ්බොත් තමයි දිව්‍ය ලෝක යන්නේ. ප්‍රාර්ථනා කරලා යන්න බෑ දිව්‍ය ලෝකෙ. තමන්ගේ හතුරා හැදි ගෑවුනොත් නේද හොඳ? නේ බොරු කියන්නේ පා. නේද? ඒක බණ්ඩික් කියන්න වෙන්නේ නැහැ. එහෙනම් හැදි ගෑවෙනකන් බලන් ඉන්නේ. හරි. එතකොට දැන් මේ කියන දැන් මම ඔය හැදි ගෑවුනා හැදි ගෑවෙනවා කියලා කියනකොට එහෙම සමහර වෙලාවට එනම් නිවදලි බණහන්න පෙරහන් කරනවා. හොඳ වතුර ටික ඔක්කොම පෙරිලා අර අසූචි ටික විතරක් ඒකේ ඉතුරු වෙනවා. ඒක ඉබේ ඉබේ කියනවා ගඳයි ගඳයි ගඳයි කියන. ඇයි ඉතුරුනේ වුණා විතරද? අර අසූචි විතරයි ඉතුරුනේ. නැත්තම් කියයි අම්මෝ හැදි ගෑවෙන්න කිව්වා කියලා. දැන් මං කාටවත් හැදි ගෑවෙන්න කිව්වද? නෑ. අර ටික විතරනේ අහුවෙන්නේ. එතකොට ගෙදර ගිහිල්ලා පෙරාංගඩේ බලද්දි මොකක්ද අහුවෙලා තියෙන්නේ? හැඳි ගෑවෙනවා. ඌ ඒ හාමුදුරුව හරිතරුනේ හතුරාට හැඳි ගෑවෙන්න කිව්වයි කියලා. එහෙමයි ඉන්නවද? කරන්න දෙයක් නෑ. හතුරා හැඳි ගෑවෙනවා කියලා හිතිනුනේ සතුට වෙන්නේ. සාමාන්‍ය ඔබ නෙමෙයි මිනිස්සේ. හතුරා නම් හැඳි ගෑවෙන්නේ. මිතුරා නම් ජයත ලැබෙන්නේ. එහෙනම් හතුරාට හැඳි ගෑවෙනකොට තින්නුනේ හරි සතුටේ නේද? එහෙනම් එයාගේ සතුට තියෙන්නේ පිහිටන හතුරාගේ හැදි ගෑවීම තුල නේද? සතුරාට හැදි ගෑවුනේ නැත්තම් එයාට සතුට වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම් පිහිටනේ එයාට ඒ සතුට පවත්වාගෙන යන්න නම් හතුරාගේ හැදි ගෑවීම උදෙසා හේතු සකස් කරන්න වෙනවද නැද්ද? හොඳට තේරුම් ගන්න මේ කියන එක. තමන්ගේ දරුවා ජීවිතුන් අතර ඉන්නවටනේ කැමති. එහෙනම් ඒ කැමැත්ත එලෙස පවත්වාගෙන ගියොත් නේද සතුටු? එහෙනම් ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න දරුවව නිරන්තරයෙන් ජීවතුන් අතර තිබීම උදෙසා හේතු සකස් කරන්න වෙනව නේද? වැටහෙනවද ඒක? හැබැයි ඔබට පුළුවන්ද හේතු සකස් වුණා කියලා එහෙම කියන්නේ? ඔන්න කළා කියලා කියන්නේ එහෙම බෑ. ඇයි හේතු සකස් වුණොත් විතරයි ඵලය තියෙන්නේ. ඔබට දරුවව ජීවත් කරවන්න බෑ. ඔය කවුරුත් හිතන් ඉන්න එපා ඔබයි බ්‍රහ්ම කියලා. මගේ දරුවා නම් මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න එපා ඒක මහා පට්ටපල් මෝඩ වැඩක්. ඇයි? ඔය දරුවා ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. දරුවා ජීවිතුන් අතර ඉන්නේ ඒකට අදාළ හේතු තියෙන නිසා. මහා උජාරුවෙන් එහෙම ඉන්න එපා. ඔබටත් ඔච්චරයි. ඔබ අද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසාද? ඔබ කැමති මන් දන්නවා. ජීවත් වෙන්න හැමෝම කැමති. සබ්බේ භායන්ති මච්චුන. මැරෙන්න කවුරු කැමති නැහැ. ඔබ කැමති ජීවත් නමුත් ඔබ ජීවත් වෙන්නේ ඔබ කැමති නිසාද? නෑ ඔන්න ඔයක හොඳට ඔළුවේ තියාගෙන හැමදෙස්සෙම මෙනෙහි කරලා බලන්න. මම කැමති ජීවත් වෙන්න. හැබැයි මං ජීවත් වෙන්නේ මං කැමති නිසා නෙමෙයි. ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් ඔබ හරි පුණ්‍යවන්තයි නේද? ඇයි? තාම හේතු තියෙනව නේද? මේ මොහොතේ මේ ඉස්සරහින් කාගේ හරි එක හේතුවක් හරි අයින් වුණා නම් මොකද වෙන්නේ? මෙතනමලා වැඩ ඉවරයි. හැබැයි එයා මරණ මොහොතේ එයා කැමති මොකට? ජීවත් වෙන්න. නමුත් කැමති කියන එක වැඩක් නැහැ නේ මෙතන. ඇයි ජීවත් වෙන්න කැමති නිසා නෙමෙයි. දැන් මට හුණාද? එහෙනම් හතුරා හැඳි ගෑවෙන්න මට නම් කැමති. ඒ තුර නම් සතුටු වෙනවා. එහෙනම් ඒ හතුරා හැඳි නොගෑවෙන්න නොගෑවෙන්න මොකද වෙන්නේ? අර සතුට නැති වෙනව නේද? එහෙනම් ඒ සතුට උදෙසා හඳුරාගේ හැදි ගෑවීමට අවශ්‍ය හේතු ටික මක් කරන්න වෙනවද? එකතු කරන්න වෙනව නේද? දරුවාගේ නළලේ ඇවිදිලා තියෙනවා දදයක්. දැන් ඕක දකින්න ඔබ කැමතිද? කැමතිද? නෑ. එහෙනම් ඔබ ඕක දකින්න කැමති නැති නිසා ඔබ යනවා මේකට හේතුව හොයන්න වෙද මහත් එක්ක. වෙද මහත්තයා කියනවා මෙයාට ලොකු අපලයක්. මේ අපලෙන් නිදහස් වෙන්න. එළුවේ කපලා බිලි දෙන්න. එන එළුවේ කපලා බිලි දුන්නාම ඒ අදාළ හේතු ටික සකස් වෙලා ආපහු සැරයක් අර ගල්නමක් එනවද? හොඳ වෙනවා. එතකොට ඔබට සතුටින් නේද? ඇයි ඔබ දරුවටද කැමති වුනේ? නැත්නම් දරුවා තියෙන විදිහටද කැමති වුනේ? තියෙන විදිය. දරුවන්ට කැමති නැහැ කවුද? කැමති මොකටද? දරුවා තියෙන විදියට. දරුවා ඉන්න විදියටයි කැමති. ඉතින් නැත්නම් දරුවා කුඩු ගහන්න ගියාම කැමතිද දෙමළ දොස්ස? කවුරුත් නැහැ. එහෙනම් දරුවා ඒ දරුවෙක් නෙමෙයි. දරුවා පැනල යනවා. කවුද කැමතිද දොස්ස? කවුරුත් නැහැ. ඇයි ඉතින් දරුවා නෙමෙයි පැනල ගියේ තමයි. නමුත් පස්සේ තියෙන දරුවා නෙමෙයි නේද? දරුවාට නෙමෙයි ඔය කවුරු ඔය කවුරුත් කැමති. දරුවා තියෙන විදියටයි කැමති. තමන් මොන විදිහකටද කැමති ආන් මේ විදිහට දරුවා ඉන්නවනම් මොකද වෙන්නේ? දරුවට කැමති. ඒකයි විදිහ. හොඳට අවබෝධ කරගන්න. අර දරුවගේ නළලේ අර තියෙන දදේ හොද වෙන්න නම් ඒකට අදාළ හේතු එකතු කරන්න ඕනේ නේද? හැබැයි නළලේ ওই දදේ තියෙනකන් ඔබ කැමති නෑ නේද? ඇයි ඔබගේ කැමති විදිහට නෙමෙයි. එහෙනම් දැන් ඔබ මොකද කරන්නේ? ඒකට අදාළ හේතු එකතු කරනව නේද? ඔබ කැමති විදිහට මේක තියාගන්න. එහෙනම් ඔබ කැමති විදිහට මේක තියාගැනීම උදෙසා යම් කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කළොත් ඒකෙන් අර ලෝක සත්‍යයට අසාධාරණයක් වෙච්ච නිසා කාන්ත අසාධාරණේ උනේද? එළුවට. ඇයි? ඇයි ඒකව කැපුවන්නේ? එහෙනම් ලෝක සත්‍යයට අසාධාරණයක් වීම නිසා ඔබගේ අතින් මොකද්ද සිද්ධ වෙන්නේ? පාපය. එහෙනම් දැන් ඔබට පේනවද පව් සිද්ධ වෙන හැටි? මේ ලෝකෙට පාප කර්මය කියන එක උපදින හැටි පේනවද ඔබට? කොහොමද? දැන් දරුවා නිසාද පව සිද්ධ වෙන්නේ? ඔන්න ඔක මට උත්තරයක්ද? දරුවා නිසාද ඔය පව කළේ ඔබ? නෑ. ඔබ කැමති විදිහට තියාගන්නයි පවසින්නේ. මොකද ඔබ කැමති වෙලා හිටියේ දරුවා මේ විදිහට දකින්න. අටසඳ වගේ නලලක් තියෙන දරුවෙකුට කැමති නැහැ. එන අටසඳ වගේ නලලක් තියෙන දරුවාගේ නලලේ අර ධනේ හැදුනහම දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ දරුවටද ඔබටද? ඇත්ත බලන්න. දරුවා ඕක කහන්න නැත්නම් ගෙදර කණ්ණාඩියකුත් නැත්තම් දරුවට ඔබ ප්‍රශ්නයක්ද? නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාට? ප්‍රශ්නේ තියෙන්නේ ඔබට. දැන් ඔබ ওই දරුව දිහා බලන වාරයක් වාරයක් ගන්න ඔබට සතුට වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ වෙද මහත්මයා හොයාගෙන ගියේ දරුවට බේත් කරන්නද? ඔබට සතුට වෙන්න. ඒ ගිහිල්ලා ඉවර වෙලා වෙද මහත්තයා පිළියම කිව්වහම ඒ කරුණු කටයුත්ත කළේ දරුවව සනීප කරන්නද ඔබට සතුට වෙන්න. ඔබට සතුට වෙන්න. එහෙනම් ඒ කරපු පාප කර්මයේ හෝ පුණ්‍ය කර්මයේ විපාකයේ විඳින දරුවද ඔබද? එහෙනම් හරි නේද මේක? මේ යන වැඩ පිළිවෙල හරි නේද? අර සදාගත යනවා දේශනා කළේ. යමෙක් දුකක් විඳිනවා නම් හෝ සැපක් විඳිනවා නම් ඒක තමන් කරපු දෙයක් හැරෙන්න අන්‍යෝ කරපු දෙයක් නිසා නෙමෙයි කියලා. ඒක දරුවෙක් ඉන්නවා වෙන්න පුළුවන් තාත්තා බීගෙන ඇවිල්ලා ඔක්කොටම ගහලා ගෙදරින් පන්න රෑලි වෙනකන් කැලේ ඉඳලා ආපහු ගෙදර එන්නේ. එහෙම ඉන්න පුළුවන්. දැන් මේ දරුවා මේ දුක් විඳින්නේ කවුරු නිසා? කවුරු කරපු එකක් නිසාද? තාත්තා කරන දේ නිසා? නෑ. තමන් කරගත්ත දෙයක්. දැන් වැටහෙනවද පිළිදෙලි තමන් කරගන්න දේ නිසා තමන්ට කරගන්න දේ හිට තමයි ওই ටික එන්නේ කියන. හරි. එහෙනම් හතුරාගේ හැඳි ගෑවිල්ල සඳහා අවශ්‍ය යම් කිසි කාරණාවක් එකතු කරනවන ඒ උදෙසා කරන යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් තියෙනවනේ ඕම් ඔය තුන නිසා ආයි හටගන්නේ මොකක්ද? දැන් හැඳි ගෑවීම උදෙසා නේද කරන්නේ? එන හැඳි ගෑවීම උදෙසා ලෝක සත්‍යයට යහපතක් වෙන වැඩක්ද වෙන්නේ? නැහැ. අයහපතක් නේද? එහෙනම් පාප කර්මයක් නේද වෙන්නේ? හරි. දරුවාගේ නළලේ තියෙනවා අර කියපු දති. ඒක හොඳ කරගන්න වෙද මහත්තයා කියනවා. සාංගික දානයක් දෙන්න. දැන් ඔබ ඔය දානි දෙන්නේ දරුවා වෙනුවෙන්ද නැත්නම් ඔබගේ සතුට වෙනුවෙන්ද? සතුට වෙනුවෙන්. දැන් ඔබ ස්වාමින් වහන්සේලා වඩම්මලා උන්වහන්සේලාට බොහෝම ගරුසරු ඇතුව දානයක් පිළියෙල කළ පූජා කරනවා. දැන් ඒකෙන් ලෝකෙට යහපතක් නේද උනේ? ආන් ඒකට කියනවා මොකක් කියලාද? පුණ්‍ය කර්ම කියලා. එහෙනම් පිළිදෙන දැන් ඔබට වැටහෙනවද මේ ලෝකේ පාප කර්ම කියන හැදෙන්නේ කොහොමද? පුණ්‍ය කර්ම හැදෙන්නේ කොහොමද කියලා? එහෙනම් දැන් මට ප්‍රඥා ගෝචරව පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න. අරිහත් වහන්සේලා පාප කර්ම කරනවද පුණ්‍ය කර්ම කරනවද? කරනවද? නෑ. දැන් ඔබට තේරෙනවද ඇයි කරන්නේ නැත්තේ කියලා? ඇයි? උන්වහන්සේලාට මේක මේ විදියට පවතිනවා කියලා කැමති දේවල් නෑ. ළමයාගේ නළලේ අටසඳ තිබුණත් එකයි දදේ තිබුණත් එකයි මොකද උන්වහන්සේලා මම මේකට කැමතියි කියලා එකක් නෑ. ඔබට යම් දෙයකට මම මේකට කැමතියි කියන සංකල්පයට ආවන ආන්න ඒ ආපු ගමන් මොකද වෙන්නේ? ඒක ඒ විදිහට තියා ගැනීම උදෙසා ඔබට හේතු සකස් කරන්න වෙනවා. ඒ හේතු සකස් කිරීමේදී ලෝකෙට යහපතක් නම් වෙන්නේ. මොකද හේතු සකස් කරනවා කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඔය තුනෙන් එකක් කරනවා. නේද? එහෙනම් ඒක කරන වෙලාවේදී ලෝකෙට යහපතක් නම් වෙන්නේ ආන් ඒවට කියනවා මොනවා කියලාද? පුණ්‍ය කර්ම කියලා. ඒක කරන වෙලාවේදී ලෝකෙට අයහපතක් නම් වෙන්නේ ආන් ඒකට කියනවා පාප කර්ම කියලා. ඔන්න එහෙනම් මම තව එකක් අහනවා. කුසලයේ කියන්නේ මොකටද? දැන් මේවෙන් අවබෝධයට ගන්න. දැන් පිනයි කුසලයයි ඕවා දෙක මේකයි ඕම කීකී කියන්නේ. හොඳට බලන්න මොකද්ද කුසලයේ කියන්නේ? පිනටද? නෑ. කුසලයේ කියලා කියන්නේ වින්නතුනි ඔබ ඔන්න ඔහොම බැඳිච්ච මම මේකට කැමතියි කියලා හිතාගෙන ඉන්න වැඩපිළිවෙලක් තියෙනවනම් ආන් ඒ වැඩපිළිවෙල නැති කර ගැනීම උදෙසා ඔබ යම් දෙයකට බැඳිලා ඉන්නවනම් මම මේ තියෙන විදිහට කැමතියි කියලා ඔන්න ඔය කැමැත්ත දුරු කර ගැනීම උදෙසා කරන යම්කිසි කාය කර්මයක් වාචී කර්මයක් මනෝ කර්මයක් තියෙනවනම් අන්න ඒකට කියනවා මොකක් කියලාද කුසලයේ කියලා දැන් එහෙනම් මට පිනයි කුසලයේ අතර තියෙන වෙනස පෙන්වන්න. පින කියන්නේ මොකද්ද? මම මේකට කැමති ඒ කැමති විදිහට තියාගෙන ඉඳීම උදෙසා කරන යම්කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් නිසා ලෝකෙට යහපතක් වුණා. අන්න ඒකට කිව්වා පින කියලා. එහෙනම් ඔබ පින් කරන්නේ ඔබගේම ප්‍රයෝජනෙට නෙමෙයිද? එහෙනම් පින කියලා අපි සඳහන් කළේ පිනවීම උදෙසා කරන යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒකයි පින කියලා. එහෙනම් පින් කළේ පින වෙන්න නේද? පව් කළෙත් මොකටද? ඒත් පින වෙන්නම තමයි. හැබැයි හම්බුනේ පින වෙන්න නම් නෙමෙයි. හිතාගෙන හිටියේ නම් පින වෙන්න තමයි. නමුත් හම්බුනේ පින වෙන්න නෙමෙයි. එහෙනම් කුසලයේ කියන්නේ මොකක්ද? Taman අර විදියට බැඳිලා තියෙනවා නම් දෙයකට මම මේකට කැමතියි කියලා. ආන් ඒ කැමැත්ත දුරු කර ගැනීම උදෙසා කරන කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවනේ. අන්න ඒකට කිව්වා කුසලයේ කියලා. කුණු සලාහැරීම කිව්වේ ඒකයි. කුණ මොකද්ද? අර කැමැත්ත. මම මේකට කැමති. ආන් ඒ කැමැත්ත තමයි කුණ. අන්න ඒ කුණ සලාහැරියා නම් දැන් ඔබට පව් කෙරෙනවද? පින් කෙරෙනවදායි එහෙනම් දැන් කුසලේ තේරුම් ගත්තද? පින තේරුම් ගත්තද? පව තේරුම් ගත්තද? හරි. දැන් ආයෙත් අපේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි අපි කැමති ඒ දේ. හැබැයි ඒ දේ තියෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. අපි කැමති නිසා නෙමෙයි නම් ওই දේ තියෙන්නේ. ඔය දේ නැති වෙයි කියලා. වෙනසෙයි කියලා. කැඩෙයි බිඳෙයි කියලා. බයක් ශෝකයක් ජනිත වෙනවද නැද්ද? හැබැයි අපි කැමති විදිහට නම් ඕක තියෙන්නේ. අපේ කැමැත්ත නිසා නම් ඕක තියෙන්නේ. බය වෙන්න ඕනේද? නැහැ. එහෙනම් අපි බයයි. ඔය දරුවා ඉස්කෝලේ ගියාම එන්න පරක් වුණොත් හිතට බයක් එන්නේ ඇයි? ඔය දරුවට ඔබ කැමති. හැබැයි දරුවා ඉන්නේ මං කැමති නිසා නෙමෙයි. ඒක නිසා දරුවා ගෙදර ඉන්න පරක් වුණොත් ඔබ මොකද කරන්නේ? පොඩ්ඩක් පපුවට ගින්නක් එනවා නේද? කෝ තාම ආවේ නැහැ. දොර ඇරලා බලනව නේද? එළියට බහලා බස්කෝල්ට් එකෙත් බලනව නේද? බස්කෝල්ට් එකටත් ගිහිල්ලා ඉන්නව නේද? එහෙනම් සිංහදෙනි මේ හේතුන්ගෙන් හටගත්ත මේ දේවල් වලට අපි කැමති නමුත් ඒවා පවතින්නේ අපි කැමති නිසා නෙමෙයි නිසා නිරන්තරයෙන් අපේ පපුවට ගිනියනව නේද? කැඩෙයිද? බිඳෙයිද? නැහැයිදෝ වෙනසෙයිදෝ කියන මහා බයකින් ශෝකයෙන් නිරන්තරයෙන්ම පීඩාවටපත් වෙනවා නේද? ඔවුද තමන්ගේ අත්දැකීමයි මට කියන්න වාහනයක් අලුතෙන්ම ගත්තම ඔය වාහනේ එළියට පාරට දාපු මොහොතේ ඉඳලා පපුවට ගිනියනවද නැත්ද? කැඩෙයිදෝ, විදෙයිදෝ, නැහැයිදෝ, වෙනසෙයිදෝ දරුවෙක් ලෝකෙට ඉපදිච්ච මොහොතේ ඉඳලා ඔය කියන ටික ඔබට දැනුණද නැද්ද? දැනුණා. කිරි ටිකක් දීලා ඒකට වමනේ ගියොත් එහෙම පපුවට ගිනි ආවද නැද්ද? තරප්පු පෙලෙන් පල්ලෙහාට වැටෙන්න එහෙම ගියාන පපුවට ගිනි ආවද නැද්ද? එහෙනම් පින්විතනි හැමතිස්සෙම කැඩෙයිද බිඳෙයිද නැහෙයිද වෙනසෙයිද කියලා දුක ශෝකයක් ජනිත වෙනවද නැද්ද? මේට ජනිත කරන්නේ දැන් මේ මොන වස්තුව ගැනද අපි මේ කතා කරන්නේ? අපි කැමති වස්තුව. ඒක අමතක කරන්න එපා. ඒක නිතර නිතර අපි මතක් කරන්න අපි කැමති වස්තුව ගැන මේ කතා කරන්නේ. අපි කැමති වස්තුවේ ස්වභාවය මොකක්ද? හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් අපි වස්තුවට කැමති හැබැයි වස්තුව ඔහොම තියෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. අපි වස්තුවට කැමති වස්තුව ඔහොම තියෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. එහෙනම් දරුවට අපි කැමති නමුත් දරුවා ජීවත් වෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. ඒක නිසා නිරන්තරයෙන් ඔය කීපු දුක එනවද නැද්ද? කැඩෙයිද, බිඳෙයිද, නැහිද, වැළසෙයිද? එනවද නැද්ද? එහෙනම් දැන් මට කියන්න ඔය කියන ටික එන්නේ අර ඔබ කැමති කියපු වස්තුවෙන් නේද? නේද අපි කතා කරන්නේ කැමති කියපු වස්තුව ගැන. එහෙනම් කැමති කියපු වස්තුව ඔබට සතුටින් ඉන්න දෙයිද? හැමතිස්සෙම ගිනි කකන්නේ නේද? දැන් ඔබගේ ගෙදර තියෙනවා ලක්ෂ පහක් යතුරු දීලාව පොඩි එකක් බණ අහයිද? බණ අහයිද? නෑ. බණ අහන්න බෑ. ඇයි? කැඩෙයිද? බිඳෙයිද? නැහැයිද? වැළසෙයිද? මහා ගින්නකින් නෙමෙයි බින්නේ. ඇයි ඒ ගින්නෙන් ඉන්නේ? ඔබ ඒකට කැමති වුණාට ඒක තියෙන්නේ ඔබ ඒකට කැමති වුණාට ඒක තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඔබ ලක්ෂ පහට කැමති. හැබැයි ලක්ෂ පහ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. වැටහුණාද? වැටුණාද? හොඳටම එහෙනම් දැන් ඔබ ගිනි කන්නේ ඇයි? ඔබ කැමති වුණාට ඒක තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි නිසා නේද? එහෙනම් පිටුදෙනි ඔබ ආසාවෙන් කැමැත්තෙන් අල්ලගත්තට සතුටු වෙන්න කියලා හිතාගෙන අල්ලගත්තට ඔය කියන දුකෙන් ඔබ ජීවිත කාලෙම දුක් විඳිනවද නැද්ද? ඕක අල්ලගත්ත මොහොතේ ඉඳලා ඔය කියන දුකෙන් ඔබ පීඩාවටපත් වෙනවද නැද්ද? දරුවට දාලා බලන්න හැමෝටම දරුවෝ ඇති. දරුවට දාලා බලන්න දරුවා ලෝකෙට ඉපදිච්ච දවසේ ඉඳලම ওই ටික ආවද නැද්ද? කව කටු පෙට්ටියට දාලා බලන්න පොඩි අය. කව කටු පෙට්ටිය අතට ගත්ත දවසේ ඉඳලම ඕක කවුරු හරි කෙනෙක් එහෙම ගත්තා නම් දුකටපත් වුණාද නැද්ද? හැමදෙස්සෙම කවුරු හරි මේක හොරකම් කරයිදෝ කියලා බය වුණාද නැද්ද? ආ තරුණියෝ ගන්නකො ෆෝන් එක ඔය ෆෝන් එක අතට ගත්ත වෙලාවෙ ඉඳලා තමන්ගේ කියලා මේක ගත්තා. ඇයි ගත්තේ? ඒකට කැමති නිසා නේද? හැබැයි ෆෝන් එක තමන්ගේ අතේ තියෙන්නේ තමන් කැමති නිසාද? නෑ. දැන් මොකද වෙන්නේ? දැන් කැඩෙයිද, බිඳෙයිද, නැහැයිද, වෙනසෙයිද කියලා පයයි නේද? ඒක නිසා නේද ඔබට ෆෝන් කවර් එකක් දාගත්තේ? ඒක නිසා නේද ඔබට ස්ක්‍රීන් ගාඩ් එකක් දාගත්තේ? ඒක නිසා නේද ඔබට ලනුව මුද්දාගෙන බෙල්ලෙත් දෙල්ලගත්තේ. ඇයි? කවුරු හරි ඔක ගනී කියලා බයිට නේද? නැහැයි කියලා වයිට වයිට නේද? වෙනසෙයි කියලා බයිට නේද? දැන් වැටුණාද? එහෙනම් පිටුදිරි ඔබ ආසාවෙන් දේ අල්ලගත්තට අන්තිමට ඔබට ඔය කියන ගින්න උරුම වුණාද නැද්ද? එහෙනම් ආසාවෙන් මං අල්ලගත්තට යම ඒකෙන් මට ගින්නක් එන බව දැන් ඔබට වැටහෙනවද? හොඳ ආකාරව වැටහෙනවද? එහෙනම් දැන් මම කැමති දේවල් වලින් මට සතුට එනවා කියලා කිව්වොත් ඔන්න දැන් සතුට පොඩ්ඩක් අඩු වුණා නේද? ඇයි? මං ඒකට කැමති වුණාට ඒක තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි. එහෙනම් හේතු ටිකින් නම් හදිලා තියෙන්නේ මොහොතක් මොහොතක් ගානේ බයක් ශෝකයක් එනවද නැද්ද ඔබ නැති වෙයි කියලා? ඔබගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ. ලස්සන ස්වාමි පුරුෂයෙක් ලස්සන බිරිඳක් ඉන්නවා ඔබට. දැන් මේ ආදර සම්බන්ධය තියෙන්නේ. ඒ ආදර සම්බන්ධයට කැමති නේද? හැබැයි ආදර සම්බන්ධය තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි නේද? එහෙනම් ඒකට වෙනස් ආකාරයේ හේතු ටිකක් සැකසුනොත් ආතුර සම්බන්ධයට මොකද වෙන්නේ? ඉවර වෙනව නේද? අගේට හිටපු මිනිස්සයාට දැන් වෙන ගෑණියෙක් ඉන්නව නේද? දැන් කැමතිද ඔකට? එහෙනම් මිනිස්සයා එළියට බහැලා ගිය වාරයක් වාරයක් ගානේ පපුවට ගිනියවද නැත්ද? ආවද නැත්ද? බිරින්දාව ගෙදරින් එළියට බහලා ගිය වාරයක් වාරයක් ගානේ පපුවට ගිනියවද නැද්ද? තිරිස කතා වෙනවනම් යනකොට පොඩ්ඩක් එහෙම හැරි හැරි එහෙම බලනවනම් හන්දියේ කඩේටවත් ඔබ බිරින්දාව යවවද ඔය තරුණ කාලේ නෑ ඇයි කැඩේද බිදේද නැහැද වැළසේද එනම් පින්වදේ ආසාවෙන් ලං කරගත්තට සතුටු වෙන්න කියලා හිතාගෙන ලං කරගත්තට ඔබට ගින්නක් නෙමේ දාවේ මේ ඔබට වැටහෙනවද මේ ඔබගේ ජීවිත අත්දැකීමෙන් මම කියන්නේ එහෙනම් මම යම් දෙයකට කැමති වෙලා මගේ කරගත්තා නම් ඔය දුකෙන් පීඩාවටපත් වෙනවාමයි නේද? හරි. යන් ඊළඟ එක. ඔබ දෙයකට කැමතියි. ඒ තියෙන විදිහ නිසා නේද? හැබැයි ඒ තියෙන විදිහ හැදිලා තියෙන්නේ ඔබ කැමති නිසාද? දැන් මම දැන් මේක දැන් 15 වතාවක් විතර කිව්වා. මේ ධර්මයේ තියෙන වැදගත් හරයක් මම මේ ඔබට කිව්වේ නොකිය. මේ වගේ වචන පාවිච්චි කළොත් එහෙම ඒ වල හිතර ඉඳ ගන්නයි. අනේ අපි මෙච්චර කල් හිතන් ආවේ ඕක නෙමෙයි මේක. ඕක කොහෙද ආවේ කියලා. ඒ නිසා වචන දාගන්න ඕනේ අර්ථය දාගත්තාම හරිනේ. අර්ථයෙන් වැටෙන්නේ නේද? වචන වැටෙන්නේ නැහැ නේ කාටද? අර්ථයයි වැටෙන්නේ. එහෙනම් අර්ථයෙන් අනුව මොකද්ද තියෙන්නේ? ඔබ කැමති දෙයකට හැබැයි ඒ දේ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. හැබැයි ඔබ කැමතියි ඒකට. හැබැයි ඒක තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒක තියෙන්නේ හේතු ටිකක් නිසා. එහෙනම් පිටුදෙනේ හේතු ටික නැති වෙලා ගියොත් අරකට මොකද වෙන්නේ? ඒකත් නැති වෙනව නේද? වෙනසෙනව නේද? ඒකට ඔබ කැමතිද? නැහැ. ඔබට දුක එනවද නැද්ද? එහෙනම් ඔබ සතුටු වෙන්න කියලා හිතාගෙන නේද දෙයක් ලං කරගත්තේ කැමති උනේ. දැන් ඒක නැහිලා වැළඳිලා යනකොට ඔබට මොකක්ද එන්නේ? දුකක් නේද? ඉතින් සතුටු වෙන්න කියලා හිතාගෙන නේද ඒක ලං කරගත්තේ? ඒක නැහිලා වැළඳිලා යනකොට ඔබට මොකක්ද එන්නේ? අයියෙන් කියන්න. ආයිත් මං ඔබ සතුටු වෙන්න කියලා හිතාගෙන නේද ඒක ගෙනාවේ? ඒකට කැමති උනේ. නමුත් ඒකට අදාළ හේතු ටික නැති වෙනකොට මොකද උන්නේ? දුකක් ආව නේද? ඉතින් ඔබ සතුටෙන් ඉන්න කියලා හිතාගෙන නේද ඒක ගෙනාවේ? කැමති වෙන්නේ? දැන් ආවේ මොකද්ද? ඔය ඔබමද කතා කරන්නේ? ඔබම නේද මේ කතා කරන්නේ? දෙවෙනි උත්තරේ ඔබමයි නේද දෙන්නේ? හරි. එහෙනම් කැමැති කැමැති උනේ ඇයි? ආයි කියන්න මට මේ ඔබමද කියලා විශ්වාස නැති ඉන්න. කැමැති උනේ ඇයි? ඔබ ඔබට සතුටු වෙන්න. නේද? ඔබ ඉතින් කැමති උනේ සතුටු වෙන්න. නමුත් හම්බුනේ මොකද්ද? දුක. වැටහෙනවද? ඔබ ඔය කියන්නේ ඔබ වැටහිනවද කියන්නේ? හරි. දැන් දුක් කීයක් හම්බුණාද? දෙකක්. එකක් මොකද්ද? නැහැයිද? කැඩේද? විනේද? නැහැයිද? වෙනසයිද? තාම වැරදුන්නේ නැහැ. තාම කැඩුලෙත් නැහැ, බිඳුලෙත් නැහැ, වෙනසුලෙත් නැහැ. හැබැයි කියන්නේ ඇයි කොයි වෙලේ මේ කැල්ල විදින වැරදිලා ඒත් අන්නේ. හේතුව මොකක්ද? මම ඒකට කැමති වුණාට ඒක තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි. ඒක නිසා ඔය ගින්නේ ඉන්න වෙනවා. පටන් ගත්ත වෙලාවෙම ඔය ගින්නේ තමයි ඔබේ. ඒට අමතරව ඕක කැඩිලා බිඳලා නැහිලා වැනසිලා යද්දි ආයි මහගින්න. නේද? ඇයි ඔබ දෙයක් බලාපොරොත්තු වෙන ඕක හම් වෙන්නේ? ගින්නද නැද්ද? ගින්න. දඟලෝ යනවා ශිෂ්‍යත් විභාගේ. ඌ ෆේල්. දැන් මොකද? දැන් ඉන්නද නැද්ද? දැන් ඉන්න. එහෙනම් පින්වතුනි ඒ අදාළ හේතු ටික සකස් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? හරි දුකයි නේද? අඬන්න වෙනව නේද? ඔය දරුවට ඔබ කැමතිද? ඔය දරුවට ඔබ කැමතිද? කැමතියි. හැබැයි දරුවා ඉන්නේ ඔබ කැමති නිසාද? නෑ. ඒකට අදාළ හේතු ටික නිසා නේද? එහෙනම් මේ හේතු ටික නැති වුණොත් දරුවට මොකද වෙන්නේ? මැරෙනව නේද? ඒකට ඔබ කැමතිද? නෑ. ඔබට දුකයිද? දුකයි. හැබැයි ඔබ කැමති උනේ සතුටින් ඉන්න කියලා හිතාගෙන නේද? හැබැයි කැමති වෙච්ච දේ දැන් ඔබට දුක නේද ගෙනාවේ? ඒ දරුවා කැඩේ බිඳේ නැහැ වෙනසේ කියලා ඔබට බයයි ශෝකයයි එනවද නැද්ද? ඒක සැපයිද දුකයිද? එහෙනම් කැමැති කියලා කැමැති කරගත්තේ පින්විතනි කැමැත්තක් ඇති කරගත්තේ සතුටින් ඉන්න නේද? නමුත් හම්බුනේ මොකද්ද? තව දුකක් නේද? පිළිගත්තද? හරි. ඔබ දෙයකට කැමති උනේ ඒක තියෙන විදිහට නේද? ඒ විදිහට නම් ඔබ කැමති උනේ ඒ විදිහ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි නේද? නෑ. එහෙනම් ඒක ඒ විදිහට පවත්වාගෙන යාම උදෙසා මොකද ඔබගේ කැමති විදියට ඒක තියෙන්නේ. හේතු ටිකක් නිසා නේද? එහෙනම් ඒක ඒ විදියට පවත්වාගෙන ගියොත් නේද ඔබ කැමති? එහෙනම් ඒ පවත්වාගෙන යාම උදෙසා ඔබට කාය කර්ම කරන්න වෙනවද නැද්ද? වාචික කර්ම කරන්න වෙනවද නැද්ද? මනෝ කර්ම කරන්න වෙනවද නැද්ද? එහෙනම් ඒ උදෙසා කරන කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් තියෙනවනේ. ඒක සැපත්. ඒක සැපත්. ඒක දුකක් නෙවෙයි. ඇයි? ඉතින් කරන්නේ. දිගින් දිගටම කරන්න ඕනේ නේද දේවා? දැන් ඔය දරුවව ওই විදියට තියාගෙන ඉන්න නම් ඔය දරුවට කවන්න ඕනේද නැද්ද? දැන් දරුවා කෙට්ටු වෙලා ගියොත් ඔබ කැමතිද? නෑ. ඇයි ඔබ කැමති වෙලා හිටියේ දරුවටද? නෑ. දරුවා ඉන්න විදියට. නේද? ඔබ දරුවට නෙමෙයි කැමති. ඔබ කැමති දරුවා ඉන්නේ. දෙන්න දරුවා කෙට්ටු වෙලා ගියොත් ඔබ මොකද කරන්නේ? මහත් කරගන්න හදනව නේද? ඒ මහත් කර ගැනීම උදෙසා ඌට කවලා කවලා කවලා ආයි කවලා තවත් කවනව නේද? ඔව්ද නැද්ද? එහෙනම් ඒ උදෙසා ඔබ ධර්ම වැයම ඔබට සැපද? දුක. එහෙනම් ඔබ මොහොතක් මොහොතක් ගානේ පිළිදෙන කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරන්නේ මොකටද? මේක ඒ විදිහට පවත්වාගෙන යන්න නේද? එහෙනම් නිවැරදි ඔබ මුළු ජීවිතේම ඒ රස්තාවක් කරන්නේ ඔබ කැමති දේවල් ඒ විදිහට පවත්වාගෙන යන්න නේද? ඇයි ඒකට සල්ලි ඕනේ? ළමයට කන්න දෙන්න සල්ලි ඕනේ, බල්ලට කන්න දෙන්න සල්ලි ඕනේ, මහත්යට කන්න දෙන්න සල්ලි ඕනේ, නෝනට කන්න දෙන්න සල්ලි ඕනේ. ඔක්කොම ඕනේ නේ සල්ලි. ඒක නිසා ඔබ උදේ ඉඳලා රැ වෙනකම් මක් කරනවා. කාය කර්ම වචී කර්ම, මනෝ කර්ම කර කර අරක ඒ විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය හේතු සපේනව නේද? ඒක සපද්ද. දැන් ඔය හේතු සපයන්නේ ඔබ අකමැති ඒවා එහෙම තියාගෙන ඉන්නද? එහෙනම් කැමති ඒවා තියාගෙන. එහෙනම් කැමති ඔබ ඒ දෙයට කැමති උනේ ඒ උදෙසා සතුට වෙන්න නේද? දැන් ඔබට සතුට වෙන්න වෙලාවක් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන මක් වෙන්නද? දුක් වෙන්න නේද? දැන් දුක් කීයක් වින්දද මේ වෙනකොට? තුනයි. කැඩේදෝ බිඳේදෝ නැහේදෝ වෙනසේදෝ කියලා අප්‍රමාණ පිළීමකින් පිළුණා. කැඩිලා බිඳිලා නැහිලා වෙනදිලා යනකොට පිළුණා. දැන් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක පවත්වාගෙන යාම උදෙසා අප්‍රමාණ දුක් විඳිනවා. ඔය ඇහැ ඔය විදිහට පවත්ගෙන යන දුක් විඳනද නැද්ද? ඔය කන ඔය විදිහට පවත්වාගෙන යන දුක් විඳනද නැද්ද? ඔය කන දැන් ඔබට ඇහෙන්නේ ඔබ කැමති නිසාද? හැබැයි ඇහෙන නිසා ඔබ කැමති නේද? බලන්න. ඇහෙන නිසා ඔබ කැමති. නමුත් කන ඇහෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් ඔබ උදේ ඉඳලා රෑ වෙනකම් මොකද්ද කරන්නේ? ඒකට අදාළ හේතු එකතු කරනවා නේද? හේතු සකස් කරනවා නේද? එහෙනම් ඔය හේතු සකස් කිරීම සත්‍යයක්ද? ඉතින් බලන්නකො තින්විදින ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩිය තමයි. ලෝක සත්‍යයක් කිව්වේ නම් කොහොමද? රැස් කරන්න රැස් කරන්න සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ඔබ කැමති දෙයක් තියෙනවා නම් ඒ දේ තුලින් සතුට වෙන්න පුළුවන් කියලා නේද? නමුත් මේ කැමති දේ තුලින් සතුටට දහම්පුනේ දුක් තුනක් දහම්පුනේ. සතුටද හම්බුනේ දුක් තුනක්ද හම්බුනේ හොඳටම විශ්වාසද උදාහරණ තව එකක් තමන්ගේ ජීවිතෙන් පුළුවන් තරම් උදාහරණ ඇතෑද තමන් මේක මෙනෙහි කරලා බලන්න තමන්ගේ ජීවිතය තුළින් පුළුවන් තරම් අරගෙන උදාහරණ ගන්න අරගෙන විමස විමස බලන්න පිළිතුරේ විමස විමස බලද්දී ඔය දෘෂ්ටිය කඩලයි මෙච්චර කාලයක් මේ අසත්පුරුෂ රැළ අපිට කරපු අපරාධය කියලා තේරෙන්නේ හැම කෙනාම දුන්නේ මොකද්ද? ඔය කියන ගිනිගෙඩිය නේද? හැබැයි තථාගතයන් වහන්සේගේ දහම කනකටවත් ගත්තේ නැති එක නේද ප්‍රශ්නේ උනේ. හරියට අපි ඔප්පු කරගත්තා නම් සිංහදෙනිය වැඩේ හරි. මොකද පොරොන්දු නැන්නේ. තව එකක දෙයක් මට කැමති දෙයක් කියන්න ඕන. ගෙදර ඉන්න බල්ලා කැමති බල්ලා නේද? ගෙදර ඉන්න බල්ලට කැමති. දැන් බල්ලාව කැමති නිසා බල්ලාව ගෙදර ගෙනාව නේද? දැන් ගෙදර ගෙනාවේ බල්ලා නිසා දුක් වෙනද සතුට වෙන්නද? සතුට වෙන්න. සතුට වෙන්නේ බල්ලා ඔබ කැමති විදිහට තියනකම් විතරයි නේද? හරි. දැන් ඉන්න ඔය ඉන්න බල්ලා නම් ඔබ කැමති විදිහට ඉන්නවා. ඔබ කැමති විදිහට බේන තියනවනේ. ඒක නිසා ඔබ කැමති. නේද? හැබැයි බල්ලා ওই විදිහට ඉන්නේ ඔබ කැමති නිසාද? නෑ. බල්ලා ඉන්න විදියට ඔබ කැමති. එහෙනම් දැන් බල්ලා ලනුව කඩාගෙන ඉවිලා දඩාවතේ ගියොත් දැන් බයක් ශෝකයක් එන්නේ නැද්ද? අයියෝ ගියා දැන් ඉතින් නාවර පෙරාගෙන ඊට පස්සේ ඔබගේ මයින්ඩ් එකේ යන්නේ මොන අපරාධයක් දුන්නේ කීකින් ශෝක වෙන්නේ නැද්ද දුක් වෙන්නේ නැද්ද? එහෙම වුණොත් එහෙම මෙතන ඒ වෙච්ච වෙලාවේ ඉඳලා දුක ශෝකේ හටගන්නේ නැද්ද? එහෙනම් විපරිණාම කියන දුකටපත් වෙන්නේ නැද්ද? බල්ල වයසට ගිහිල්ලා ගිහිල්ලා ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව ওই මට්ටමට යන්න යන්න ඔබට දුක වෙනවද නැද්ද? එහෙම නොයා තියාගන්න පින්විතනි ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවද නැද්ද? ඒ උදෙසා පසුවයිත් එකවට කී දවසක් යනවද? ඒ උදෙසා ඒකව කොච්චර නාවනවද? ඒ උදෙසා ලංවල වලින් බැඳගෙන තියාගෙන ඉන්නවද? ඔබ බඳ නොකහරි කවන්නේ බල්ලට බත් ටික දෙනව නේද? ඔය ඔක්කොම කර කර පින්විතනි අර ඒ විදිහට පවත්වාගෙන යාම උදෙසා යම් කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා නම් ඒක කරනවා නේද? මේක සත්‍යද? එහෙනම් පින්විතනි ඔබ බල්ලට කැමති උනේ සතුටින් ඉන්න කියලා හිතාගෙන නේද? නමුත් අන්තිමට ඔබට උරුම උනේ මොකක්ද? ඔය දුක් තුන නේද? දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය නේද? තව දෙයක් කියන්න ඔබ කැමති. හැබැයි කැමති දේවල් වලින් සතුට දෙනවනේ. ඒකනේ දෘෂ්ටිය දුන්නේ නේද? දැන් ඔය අපි ගත්ත දරුවා කැමති කියලා හදපු දරුවා සතුටද දුන්නේ දුකද දුන්නේ? අවබෝධ දෙයක හරි. බල්ලා සතුටද දුන්නේ දුකද දුන්නේ? විවාහය සතුටද දුන්නේ දුකද දුන්නේ? දුක. තව එක දෙයක් කියන්න ඔබ කැමති. රස්සාව. ආ රස්සාව හොඳයි. රස්සාවට ඔබ කැමති. හැබැයි රස්සාව ඔබගේ අතේ තියෙන ඔබ කැමති නිසාද? නෑ. එහෙනම් ওই රස්සාව නැති වෙයි කියලා බයක් නැද්ද? ඒක නිසා නේද හරියටම වෙලාවට වැට්ට යන්නේ? සතියක් විතර වැට්ට ගිහින් නැත්නම් හරියට වෙලාවට මොකද වෙන්නේ? නැති වෙනව නේද? එතකොට දුකයිද සැපයිද? එහෙනම් ආස්සාව ওই විදිහටම පවත්වාගෙන යාම උදෙසා අවුරුද්දට පොසි ගෙදර යන්නේ නැද්ද? උදේට good morning කියන්නේ නැද්ද? මොස්ලේ එක හදලා දෙන්නේ නැද්ද? අර තව එක්කෙනෙක්ගේ මොහොතේ දෝෂයක් කියන්නේ නැද්ද? අර අවබෝධ වුණාට මෙහෙම කිව්වයි කියලා කියන්නේ නැද්ද? එහෙනම් ඒ උපේසා කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවද නැද්ද? එහෙනම් ඒක සැපත්. තට්ටු පහ ගුණ නැගලිලා බොස්වහම වෙලා බොස්ස තේක අතී වෙන එක සැපත් දුකත්. ඈ? දුකක් නේද? හැබැයි හිතාගත්තේ මොකක් කියන්නද? රස්සාව කියන එකෙන් Tamanne මොකක් ලැබෙනවා කියන්නද? ඈ සබක් ලැබෙනවා කියලා නේද හිතන්නේ. නමුත් මොකද උඩුනේ? රස්සාවට කැමති උනේ ඒ තුලින් සතුටු වෙන්න නේද? නමුත් අන්තිමට උරුම උනේ මොකද්ද? දුක. වැටහෙනවද? වැටහෙනවද කියන එක? හොඳ ආකාරව වැටහෙනවද? එහෙනම් දැන් රස්සාව නිසා මොකද්ද උරුම උනේ? එහෙනම් දැන් කියමු දරුවා නිසා මොකද්ද උරුම උනේ? බල්ල නිසා මොකද්ද උරුම වුනේ? රස්සාව නිසා මොකද්ද උරුම වුනේ? විවාහය නිසා මොකද්ද උරුම වුනේ? ඉතින් ඔබ ඔය ඔක්කොටම කැමති උනේ සතුටින් ඉන්න නේද? එහෙනම් ඔය කැමති වීම තුළ ඔබට සතුටක් හම්බුණාද කවදාවත්? හම්බ වෙලා තියෙන්නේ මොකද? දුක. එහෙනම් ඔබ මෙච්චර කල් අසත්පුරුෂයන්ගේ බසට අහු වෙලා රැවටිලා හිටිය කියලා තේරෙන්නේ නැත්නම් දෙයකට කැමති වෙච්ච ගමන් සතුටක් එනවා කියලා ඔළුවට දීලා අපි මොකද කළේ? ඒ සතුට වැඩි කරගන්න උත්සාහ කළා. මම ඒකයි කිව්වේ ඔබ වැරදි නෑ. දෙයකින් සතුටක් එනවා නම් ඒ සතුට වැඩි කරගන්න එක පින්විතනි බෝධිසත්වයන් වහන්සේත් කරපු එකක්. ඒක වැරද්දක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට සතුටක්ද හම්බුනේ කියන්නේ. එහෙනම් ඔබ දෙයකට කැමති වුණාම ඔබට හම්බුනේ මොනවද? දුක් තුනක්. සතුටක් කියලා හිතාගෙන ගියාට හම්බුනේ දුක් තුනක්. එහෙනම් දැම්මට කියන්නේ යථාර්ථය නේද ඔය ඔබ දැක්කේ. එහෙනම් ඒ යථාර්ථයට අනුව ඔබ දෙයකට කැමති වුණා නම් හම් වෙන්නේ මොකද්ද? දුක් තුන. එහෙනම් ඔබ තව දෙයකට කැමති නම් හම් වෙන්නේ මොකද්ද? තවත් දෙයකට කැමති නම් හම් වෙන්නේ මොකද්ද? තවත් දුක් තුනක් නේද? එහෙනම් ඔබ 10කට කැමති නම් දුක් 30ක් මේ ධම්මේ. ඉතින් පිළිගන්න අපි හිතන් හිටියේ කොහොමද? අපිට ඔළුවට දීලා තිබුණේ කොහොමද? අපි දෙයකට කැමති වුණා අපිට සතුට එහෙනම් සතුට වැඩි කරගන්න අපි තව තවත් ඒ වගේ දේවල් එකතු කරමු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ දේවල් එකතු කරන්න එකතු කරන්න එන්නේ මොකද්ද? දුක් ගොඩක්. පින්වතුනි අද ඔබට නිදහසෙන් මැරෙන්නවත් බෑනේ. ඔබ ඒ තරමට මේ ගිරේට අහු වෙලා ඉන්නේ. මැරෙන්න බය නැති අය අත උස්සන්න. මැරෙන්න බය නැති අය අත උස්සන්න. <laughs> මැරෙන්න බය නැති අය අත උස්සන්න කිව්වහම පුළුවන් ද නිවැරදිව ඔබට අත උස්සන්න? <laughs> මැරෙන්න බය නැති අය අත උස්සන්න කිව්වහම බොරුවට නම් අත උස්ස ගන්න පුළුවන්. මැරිලා බලන්න එතකොට තමයි තේරෙන්නේ. හුස්ම ගියාම තමයි හොඳටම තේරෙන්නේ. මොකද දැන් ඉන්නේ ඔබ මොන ලෝකෙද? සුගති ලෝකෙක. හුස්ම ගියාට පස්සේ යන්නේ කොහෙද? දුගති ලෝකෙට. එතකොට තමයි තේරෙන්නේ. පින්වතුනි, දන්නේ නැන්නේ හොඳට දන්නවා. ඔය මැරිච්ච ආත්මයම ගෙන්නලා හද බලන්න දන්නවද නැද්ද කියලා එතකොට කියයි. ඔබ හිතන් ඉන්න විදිය නෙමෙයි මේ ලෝකේ. දැනෙන්නේ නැහැ මේ වගේ හොඳට දැනෙනවා. අඬා වැළපෙනවා. බෙරිහන් දෙනවා. පෙරේත ඒකේ බෙරිහන් දීමක් ඔබ ඇහුවොත් එහෙනම් ඔබට රෙද්දේ බඩ යනවා. ඒ තරම් බෙරිහන් දීමක් බෙරිහන් දෙන්නේ පෙරේතයෝ. ඒ තරම් අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ. ඔබගේ කරුමෙට ඔබ තාම දැකලා නැහැ. පින්වදනි අද මේ අසත්පුරුෂයන්ගේ වැඩ පිළිවෙලට අහු වෙලා අද අන්තිමට ඔබට මැරෙන්නවත් බෑ නේද පින්වදනි බය නැතුව ඇයි ඔබට බය නැත්නම් ඔබ මෙරේත් එක්ක කියලා. ඔබට බය නැත්නම් ඔබ හරකෙක් නැත්නම් තිරිසන් යෝනියට යයි කියලා. එහෙනම් ඒ උදෙසාත් ඔබට බයක් ශෝකයක් තියෙනවා නේද අන්තිමට? ගියොත් බයක් ශෝකයෙන් ගියොත් මහ දුකක් එනවද නැද්ද? එහෙනම් ඒ උදෙසා මොකද්ද ඔබ කරන්නේ? කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරන්න වෙනව නේද? පියදෙනි මනුස්ස ලෝකේ ඉන්න. එහෙනම් ඒකත් සපත්. එහෙනම් මනුස්ස ලෝකෙට ආස වුණා නම් යම් කෙනෙක් මනුස්ස ලෝකෙට ආස වෙලා ඒ මනුස්ස ලෝකේ මට සතුටෙන් ඉන්න පුළුවන් කියලා හදාගත්තා. ඔබට මනුස්ස ලෝකයක් ඔබ මනුස්ස ලෝකෙට කැමති වුණාට ඔබට මනුස්ස ලෝකයක් ලැබිලා තියෙන්නේ ඔබ කැමති නිසාද? නෑ. ඒකට අදාළ හේතු ටික තියෙන නිසා නේද? එහෙනම් පින්විතනි ඔබට බියක් ශෝකයක් දැනෙන්නේ නැද්ද? ඔබට මනුස්ස ලෝකෙන් යන්න වෙයි කියලා. බලන්න එතන ඔය කියන දුක් තුන හැරෙන්න වෙන එකක් නැන්නේ. මනුස්ස ලෝකේ ඉන්න නම් ඔබ මොකද්ද කරන්නේ තව තවත්? ඔය පුණ්‍ය කර්ම කරන්න වෙනව නේද? නොකර ඉන්න පුළුවන්ද? බෑ බයයි. ආ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ හොඳයි නේද? අපි දිව්‍ය ලෝකෙට කැමතියි. දිව්‍ය ලෝකේ ගියාම අපිට සතුට නිසා නේද? හා. එහෙනම් ඔබ දිව්‍ය ලෝකෙට ඔබ කැමති වුණාට ඔබ දිව්‍ය ලෝක යන්නේ ඔබ කැමති නිසාද? නෑ. ඔබ දිව්‍ය ලෝකෙට කැමති. හැබැයි දිව්‍ය ලෝකෙට යන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. එහෙනම් හැම මොහොතකම Tamante දිව්‍ය බව නැති වෙයිදෝ කියලා බයක් ජනිත වෙනවද නැද්ද? කතා කරන්නේ. ජනිත වෙනවා. ඒක නැති වුණොත් කොච්චර දුකයිද? අප්‍රමාණ දුකයි නේද? එහෙනම් ඒක ලබා ගැනීම උදෙසා මොනතරම් වෙහෙස වෙන්න ඕනද? ඒ උදෙසා අනන්ත අප්‍රමාණ පින්කම් කරනවා නේද? ඒක සැපද? නෑ. පින්කරන එක සැපක් නෑ. මම හොඳ පිනක් ඔබට කියන්නම්. ශ්‍රී පාදේ වන්දනා කරන එක සැපද? මේ මේ පිනක්ද? හොඳම පිනක් නේද? ඉතින් එක පාරක් වදිනා වගේ දවසකට තුන් පාරක් වේදනාව දිනවන ඔව්ද නැද්ද ඉතින් මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබ හිතන්නේ මං ඇහුවේ මොකද්ද ත්‍රිපාදේ වදින එක පිනක්ද අප්‍රමාණ පිනක් නේ එහෙනම් එක පිනක් කරනවා වගේද පින් තුනක් කරන එක පින් තුනක් කරනකොට පින් ගොඩයි නේද එහෙනම් දවසට තුන් පාරක් ත්‍රිපාදේ නැගලා පැස්සොත් කොහොමද පින් වෙනවද නැද්ද? හැබැයි සැපත් විඳින්නේ. ඒ පින් කරනවා කියන එක සැපක් විඳිනවා කියන ගන්න එපා. පින් කරන එක හොඳයි. හැබැයි පින් කරන්න සැපද විඳින්නේ. ආ දානයක් දෙන්න සැප විඳපායත් ඔස්සේ. කාටවත් මොනවද දානයක් හැදෙන්නේ? බෑ නෑ දුක් විඳලා ඉඳන් දෙන්නේ. කොච්චර මහත්ද මර ලිපකාව තැපල තැපල තැපල කොච්චර දේවල් හදලා ආර්යම්පු කරපු ධනෙ මහා දුකක් විතර ධානයක්ද එහෙම නේද එහෙනම් දිව්‍ය ලෝකේ යන්නේ කියලා ඒකට කැමති වුණා නම් ඒත් හම් වෙන්නේ සපත්ත දුක් තුනක් බ්‍රහ්ම ලෝකේ යන්න කැමති වුණොත් මම බ්‍රහ්ම ලෝකේ යන්න කැමතියි හම් වෙන්නේ සපත්ත දුක් තුනක් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති වුණොත් හම්බෙන්නේ සකත දුක් තුනක්. දුක් තුන. එහෙනම් ඔය දුක් තුන නැති වෙන්නේ කොතනද? කොතනද? කැමැත්ත නැති තැන නේද? කැමැත්ත නැති තැන නේද? ඇයි කැමති වුණොත් මොකක්ද හම්බෙන්නේ? දුක් තුන. ඇයි? ඒකට මම කැමති වුණාට ඒක තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි. ඒක නිසා ඒ උදෙසා මට වැඩ කටයුත්තක් කරන්නම වෙනවා. කැමති වුණ පල්ලියට හරියන්නේ අවබෝධයිද මේ කියන්නේ? එහෙනම් පින්විතනි ඔය පාඩේ ගිහිල්ලා ඔබට කවදාවත් සතුට හම් වෙයිද? එහෙනම් මෙච්චර කල් දරන් හිටපු දෘෂ්ටිය වැරදි නේද? යථාර්ථවත්ව පිළිගත්තා නම් මෙච්චර කල් දරන් හිටපු දෘෂ්ටිය වැරදි නේද? බලන්න මොන අපරාධයක්ද කියලා. ඒක හරියට පින්විතනි ලෙඩක් හැදිලා ඒ ලෙඩේ සනීප කරගන්න කියලා යම් කිසි කෙනෙක් කිව්වා මෙන්න මේක කරන්න කියලා. අන්තිමට ඔබ ඒක කරගෙන කරගෙන ගියා ලෙඩේ සනීප කරගන්න ඕන නිසා අන්තිමට ඔබට හම්බුනේ ලෙඩ ඩබල් වෙලා නම් ඔබට මහා පිළීමක් එන්නේ නැද්ද? බලන්න ඔබ හිතාගෙන හිටියේ සතුටු වෙන්න මේ ලෝක සත්‍යය ඔබව රැවට්ටුවේ නැද්ද කියලා. ඒ ලෝක සත්‍යය සහ මුලින්ම රැවටිලා ඔබව රවට්ටලා අද ඔබ ඔබගේ දරුවන්වත් මක් කරනවද? රවට්ටනවා. මේ යථාර්ථයෙන් වැහනනම් පිටුදින ඔබ කවදාකවත් ඔබගේ දරුවට ඔය ගිනි ගෙඩිය දෙන්නේ නැහැ. දරුවට යථාර්ථය පෙන්වන්න. ඔබ ඉස්සෙල්ලා යථාර්ථය හොඳාකාරව අඳුනගන්න. ඔබ යථාර්ථය හොඳාකාරවම අඳුනගෙන දරුවට යථාර්ථය පැහැදිලි කරන්න. ඔය ඔබ දැක්කේ යථාර්ථය. එක දෙයක් මට පෙන්වන්න. ඔබ කැමති වෙලා සැප විඳින්න. එක මම අහන්නේ එකයි ඔබ කීයකට නම් කැමතියි? එකක් කියන්න. ඔබ සතුටු වෙන්න කියලා හිතාගෙන කීයක් නම් ගෙනවද? කීයකට නම් කැමති වුණාද? මං අහන්නේ. දැන් මට කියන්න. සතුටු වෙන්න කැමති වෙන්න පුළුවන් එක දෙයක්. ඔබ පිළිගන්නවද මේක? හොඳ ආකාරවම වැටහෙනවද මේක? ඔබ දෙයකට කැමති වුණා නම් ගිනි තුනක් කනව හැරෙන්න වෙන දෙයක් නැහැ කියලා. එනම් පින්වතුනි කුසල් කළ යුත්තේයි. ඇයි එහෙනම් කුසල් කරන්නේ? කුසලයෙන් මොකද්ද වෙන්නේ? කුසලයෙන් වෙන්නේ ඔබ යම් දෙයකට කැමති වෙලා තියෙනවනම් අන්නේ කැමැත්ත මක් කරගන්න එකද? අයින් කරගන්න. කැමැත්ත අයින් කළා නම් ගම්මුක උදාහරණයක් ඔබගේ බල්ලා නැති වෙන. ඌ කොහේ දඩාවතේ ගිහින්. හොයාගෙන හොයාගෙන යනකොට බල්ලෙක් හම්බ වෙනවා. ඔබගේ හිතේ ඌම තමයි බල්ලා කියලා. ඔබ ඌව ගෙදර ගෙනල්ලා. දැන් ඔබ ඌට කැමති නේද? ඇයි ඌ දැන් බල්ලා ඔබගේ බල්ලා කියලා හිතන්නේ. දැන් ඔබ ඌට කැමති. දැන් ඒක නිසා ඌ ආයි නැති වෙයිද කියලා බයක් එනවද නැද්ද? ඌට අසනීපයක් හරි මොකක් හරි දුක් දුකයිද නැද්ද? එහෙම නොවි පියා ගැනීම උදෙසා පුළුවන් තරම් දේශේනවද නැද්ද? ඔය තුන වෙනවනේ. ඔහොම ටික දවසක් යනකොට මිනිස්සේ ගෙනල්ලා දෙනවා ඔබගේ ඇත්ත බලලා. මේ ඔබට වැරදිලා ඔය බල්ලා නෙමෙයි ඔබගේ බල්ලා මේ ඉන්නේ ඔබගේ බල්ලා. ඉතින් ඔව් මොකක් හරි අනන්‍යතාවය අඳුර ගන්නවා ඇත්තනේ නම් මූමනේ නම් මේ මගේ බල්ලා. දැන් මොකද වෙන්නේ අර හිටපු බල්ලා? ආ දැන් මට කියන්න අර හිටපු බල්ලා කැඩේ දෝ බිඳේ දෝ නැහේ දෝ වෙනසේ දෝ කියන බයක් ශෝකයක් එනවද? ඒකට ඔළුව කැක්කුමක් හෝ කෑ ගහilla හෝ මොන හරි කතාවක් හෝ කන ගැටුණාට පස්සේ ඔබට බය හිතෙනවද? ඔබට දුක හිතෙනවද? ඒකා උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවද? නැහැ. එහෙනම් පිටුදින අර ඔය දෙකේ වෙනස උනේ මොකද්ද? ඉස් මෙච්චර කාලයක් මගේ බල්ලා කියලා හිතන් හිටියකින් මගේ කෑල්ල අයින් වෙලා බල්ලා විතරක් උනේ ඉඳ නේද? එහෙනම් මගේ බල්ලා කියද්දි දුක් විඳිනවා. බල්ලා කියද්දි දුක් විඳින්නේ නැහැ. එහෙනම් කැමැත්තෙන් හිටියා වෙලාවේ දුක හටගත්තා කැමැත්ත නැති වුණ ගමන් මොකද උනේ? අර දුකෙන් නිදහස් වුණා. එහෙනම් දුක එන්නේ කැමැතියේ වෙන්ද? එහෙම නැත්නම් කැමැත්ත දුරු කරපේ වෙන්ද? කැමැතියේ වෙන් නේද එහෙනම් දුකේ? කැමැත්ත දුරු කරපේ වෙන් දුක නෑ නේද? අර බල්ල මගේ බල්ල වෙලා ඉන්නකම් ඔබ ඒක නිසා ඔය දුක් තුන විඳ නේද? හැබැයි ඒක මගේ බල්ල නොවිච්ච ගම මොකද උනේ? අර දුක් තුනෙන් නිදහස්. එහෙනම් කුසල් කරන්නේ මොකද? කුසල් කරන්නේ මොකද? ඔය දුකෙන් නිදහස් දුකෙන් නිදහස් වෙන්න නම් කැමැත්තෙන් නිදහස් වෙන්න ඕනේ. කැමැත්තෙන් නිදහස් වීම උදෙසායි කුසල් වඩන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කුසලයේ කියන එක වඩන්න පටන් ගන්න පුළුවන් මොන ඵලයෙන් පස්සේද? සෝතාපන්න ඵලයෙන් පස්සේ. සෝතාපන්න ඵලයට එනකන් කුසල් කරන්න බෑ. පින් විතරයි. ඇයි? දෘෂ්ටිය වෙනස්. සෝතාපන්න ඵලයට ආපු කෙනාගේ තියෙන දෘෂ්ටිය මොකක්ද? අල්ලගත්තනම් ගිනි තමයි. එහෙනම් සෝතාපන්න ඵලයට ආපු කෙනෙක් රැස් කරයිද සතුට වෙන්නේ? මොකද රැස් වෙන්න රැස් වෙන්න මක් වෙනවද? දුක් වෙනවා කියලා අවබෝධය තියෙනවා. අන්න ඒකයි ජීවිත ජීවිතේ අර යටි කුරු කරපු දේ මක් වෙනවා කියලාද? උඩු කුරු වෙනවා කියලා සෝතාපන්න ඵලයට එන්නේ. ඔබට වැටහුණාද? මේ දහම් පරයය පිඟුතුනි මනාකොට මෙනෙහි කරා. තමන්ගේ ජීවිත අත්දැකීම් වල නිතර නිතර දාගන්න. නිතර නිතර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මෙන්න මේ ටික කරගෙන යනකොට පින්විතනි ඔබට ඔය කියන ඵලෙ ලබන්න පුළුවන්. බොහෝ මිනිස් හිතාගෙන ඉන්නවා භාවනා කළයි සෝතාපන්න වෙන්නේ කියලා. ත්‍රිපිටකේ නම් කිසිම තැනක එහෙම සඳහනක් නැහැ. ත්‍රිපිටකේ තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය තුළින් තමයි සෝතාපන්න ඵලෙ ලැබෙන්නේ කියලා. මොකද සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ හරහා එකම චිත්ත වීතිකී දෝක නැගිලා යන ක්‍රම ભેදයක් අභිධර්මයේ පවා සඳහන් වේ. ඉතින් කොහොම සමාජගත වුණාද කියලා දන්නේ සෝතාපන්න වීම භාවනාවෙන් කෙරෙනවා කියලා. ත්‍රිපිටකේ නම් කොහෙවත් තැනක නැහැ. භාවනා කළා සෝතාපන්න වුණා කියලා කිසිම තැනක ත්‍රිපිටකේ සඳහන් වෙලා නැහැ කතාවක. සද්ධර්ම ශ්‍රවණය තුළින් තමයි පිටුනේ ඒක සිද්ධ වෙන්නේ. මොකද හේතුව භාවනා කළා සෝතාපන්න වෙන්න පුළුවන් නම් බුදුවරයෙක් පහළ වෙන්න ඕනද මේ ලෝකෙට? නිවන් මඟ සසක් කරගන්න. මේ බුදු කෙනෙක් නැති කාලෙත් භාවනා කරන්න බැරි අසෝතාපන්න. බුදු කෙනෙක්ගෙන් දහම අහන්නම ඕනේ. බුදු කෙනෙක්ගෙන් දහම අහනවා කිව්වේ බුදුහාමුදුරුවන්ගෙන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාගේ ඒක භික්ෂු වෙන්න පුළුවන් භික්ෂුණී වෙන්න පුළුවන් උපාසක වෙන්න පුළුවන් උපාසිකා වෙන්න පුළුවන් ඔය කාගෙන් හරි පරතෝ ഘോഷක ප්‍රත්‍ය දෙන්න පුළුවන් උත්තමයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ආන්ගේ ශ්‍රවණය කිරීමේදී පිංගතනි Tamanට ඒ කියන ශක්තිය නැగిලා ඒ මහා අවබෝධයටපත් වෙනවා. අර යටිකුරු කරපු අදහස මක් වෙනවද? උඩුකුරු වෙනවා පටස් ගන්න. අර යටිකුරු කරපු කලේ උඩුකුරු කළාට පස්සේ දැන් මොකද වෙන්නේ? එතනින් එහාට මොනවද දාන්න පුළුවන්? මේකට වතුර දාන්න පුළුවන්. එතකම කොච්චර වතුර දැම්මත් මොකද වෙන්නේ? අපත යනවා විතරයි. එහෙනම් කුසලය කියන එක වඩන්න පුළුවන් කොතනින් පස්සේද? එහෙනම් අටමහ කුසලයේම වඩන්න පුළුවන්. මොනවද අටමහ කුසලය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පුළුවන්. ඔව් වැඩෙන්නේ කාට විතරද? සෝතාපන්නයාට විතරයි. එයාටයි වඩන්න දෙයක් නැහැ. දහම වැඩිගෙන වැඩිගෙන යනවා. ඒකට පිටුන යටිකුරු කරපු එක උඩු කර කර ගන්න වෙනවා. මෙච්චර කාලයක් මේ අසත්පුරුෂ රැලක් විසින් තමන්ගේ ඔළුවට දාපු. මෙච්චර කාලයක් මේ අතේ විතරක් නෙමෙයි. අනන්ත කල්පයන් ඉඳලා පින්විතනේ ඔය අසත්පුරුෂ අදාසේ තමයි යාවේ. මේ අසාර වූ ලෝකේ සාරයි කිය කිය පෙන්වලා දීලා. උඹ දෙයකට කැමති වුණොත් මගේ පුතේ උඹට සතුටු වෙන්න පුළුවන්. කැමති දේවල් නිසා උඹට හරි සතුටින් ඉන්න පුළුවන් කියලා දීපු ගිනි ගෙඩිය. ඒ ගිනි ගෙඩිය කාලා ඒකෙන් සතුට එනවා කියලා හිතාගෙන තව තවත් රැස් කර කර රැස් කර කර ගිහිල්ලා අද මැරෙන්න බයි දඟලනවා බොහෝ පිටසක්. කවුරු හරි කියනවා මම මැරෙන්න බයි නැහැ කියලා එක්ක අරියතුන් වහන්සේ නම. එහෙම නැත්නම් තිස්සේ ඔව්ද නැද්ද? එක්ක අරිහතුන් වහන්සේ නම නැත්නම් තිස්සේ. මම මැරෙන්න බය නැහැ කියලා කියනවා. ඇයි කොහේ යයිද කියලා කොහොමද දන්නේ? නේද? කොහේ යයිද කියලා කොහොමද දන්නේ? එහෙම නැත්නම් පිස්සෙක් කියලා කිව්වේ ඒ වගේ දන්නේ නැති කෙනෙක්. දන්නේ මලාට පස්සේ මෙච්චරයි කියලා තින්නයි ඉන්නවා. මේ අපි ඉන්නවා මලාට පස්සේ ඉවරයි. ආයෙ උතනින් එහාට මොකුත් නැහැ කියලා ඉතින් ඉන්නේ නැති. එහෙම පිස්සෙක් එහෙම. එහෙම නැත්නම් අරියතුන් වහන්සේ නමක්. ඒ හැරෙන්න පිටින් සියලු දෙනා අඩු වෙඩි වශයෙන් ඔය කියන මරණයට බයයි. මරණය කියලා කියන්නේ මැරෙන කොටස නෙමෙයි මෙතන මැරිලා උපදින කොටසයි ප්‍රශ්නේ. මැරෙන එක නම් ඕනේ වෙලාවක ඕයි දැනගන්න ඕම වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මැරිලා උපදින එක. කොහේ උපදීද? මොනව වෙයිද? ඔන්න ඕකයි තියෙන ගැටලුව. ඉතින් මේ දහම් පරයය මනාවට මෙනෙහි කරගන්න. අර මම කියපු අර 15 වතාවක් 20 වතාවක් කියපු එක ඒක නැවත නැවත මෙනෙහි කරගන්න. මොකද්ද? මම ඒකට කැමති. හැබැයි ඒක තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි. ඒක නිසා තමයි පින් ඔබ මේ ලෝකේ තියෙන න්‍යාය. ඕන් ওই න්‍යායට කියනවා අනිච්චතාවය කියලා. තථාගතයන් වහන්සේ අනිච්චතාවය කියලා මහා ගැඹුරු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔන්න ඔකට කියනවා අනිත්‍යතාවය කියලා. මම කැමතියි. හැබැයි ඒක තියෙන්නේ මං කැමති නිසා ඕනේ එකට දාලා බලන්න. ඔබ කැමති වෙන්න පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ ඔබ කැමති නිසා නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඒව තව ඕනනම් විස්තර කළා කියෝ. මම මෙතන කියන්නේ නැහැ. ගැඹුරු දේශනා තියෙනවා සෙනසුන අතට ඒව අහන්න. අන්තර්ජාලයේ තියෙනවා දේශනා ගොඩාක් දාලා අහන්න. ඔය CD පද. CD පද. ඔබගේ අතන අර CD එකක් එම් පත්තේ තම පුළුවන් තරම් අහන්න. ආන්න අහන්න අහන්න අහන්න තිබුතේ ලෝකේ යථාර්ථය ඔබට වැටේ. ඔබගේ පවුලටම එක CD එකක් ගන්න පවුලේ පස් දෙනා CD පහක් ගන්න යන්න එපා මම හිතන්නේ එච්චර CD නැතුව 3 4000 බෙදලා ඇතිනේ. පවුලට එක CD එකක් අරගෙන ගෙදර ඔක්කොම එකතු වෙලා අහන්න. අහලා අහලා අහලා පිළිදෙනි මේක තේරුම් ගන්න. මේක ඔබ තේරුම් ගත්තොත් ඔබ ගොඩ නැත්තම් සතර පාය උරුම කරගෙන යන්නයි වෙන්නේ. මම ඔබට කියවනේ සල්ලි දීපද නැද්ද? උගත්ද නෝගත්ද? ගිහිද පැවිදිද? ඔය එකක්වත් මේවට අදාළ නැහැ. යථාර්ථයට හැම කෙනාටම මුහුණ දෙන්න වෙනවා. යථාර්ථයට මුහුණ දෙන්න වෙලාවේදී හැමෝම අසන්න වෙනවා. ඒ අසරණතාවයට පත් වෙන්න එපා කවුරුත්. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ මඟ වඩාගෙන මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. හොඳයි පිටුතුනි එන. අපි යම් වෙලාවක සියලුම දෙනා එකතු වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩමු. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ තමයි පිටුතුනි නිවන් දකින්න මා යතිවරයන් වහන්සේලා නිවන් දකින්න ඔබට තියෙන ලොකුම ආයුධේ මේ කළු කිරණ ශක්තිය නිදහස් වෙලා සුදු කිරණ ශක්තිය මේ විශ්ව ධාතුවට එකතු කරලා නිවන් දකින්න යන පිරිසට නිවන පසක් කරගන්න තියෙන හොඳම ආයුධය. ඒක නිසා සියලු දෙනාම මාත් එක්ක එකතු වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු. මාත් එක්කම සජ්ජායනා කරන්නේ මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා දේශ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් පිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාතිගින්නෙන් මිදෙන්වා ජරාගින්නෙන් මිදෙන්වා ව්‍යාධිගින්නෙන් මිදෙන්වා සුකිත තල වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තල වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තල වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිට්ඨේන පංචෝ පාදානස්කන්ධයෙන් මිදෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිසා මේ කැමැත්තාවොත් මොකද වෙන්නේ? දුක් තුනයි. කැමැත්තෙන් නිදහස් වුණොත් දුකෙන් නිදහස්. එහෙනම් කාම ලෝකෙට කැමති නම් දුක් තුනයි. කාම ලෝකෙ උපදිනවා. රූප ලෝකෙට කැමති නම් දුක් තුනයි. ඒ උපදිනවා. තුන ඒවා ප්‍රොපෝටි ගණන් උපදිනවා. අරූප ලෝකෙට කැමති නම් ඒත් එච්චරයි. එහෙනම් අතහැරීමම නෙමෙයිද නාත? නොයල්මම නෙමෙයිද නාත? මිදීමම නෙමෙයිද නාත නිවනම නෙමෙයිද නාත එහෙනම් පිටුතුනි නිවනම තමයි නාත නිවනම මෙලින් කරා නිවනමයි නාත අතහැරීම නොයල්ම මිදීම නිවනමයි නාත ඕක තමයි සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරපු දෘෂ්ටිය ඔය දෘෂ්ටියෙන් පරිබාහිරව යන්න ගියා නම් මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා නිකන් අපරාධයක් කරගන්නවා ජීවිතවලට. දේශනා නැවත නැවත අහන. අහලා පුළුවන් තරම් අවබෝධයට ගන්න උත්සාහ කරන්න. හොඳයි පිටුතනි. දැන් බොහෝම වටින වෙලාවක් තියෙනවා ඒ තමයි මෙච්චර වෙලා තථාගතයන් වහන්සේගේ ප්‍රඥා ශාසනය මුදුන්පත් කරගෙන දැන් තථාගතයන් වහන්සේ දේශනා කරපු කරුණා ශාසනය මේ වැඩේ කරගන්න බැරි වෙච්ච. මේ වැඩේ කරගන්න බැරි වෙච්ච. ඔබට නම් පොඩි හරි අවස්ථාවක් තව තියෙනවා පිටුතුනි මේක කරගන්න. නැත්නම් ඔබටත් පුළුවන් තව ඉස්සරහට කරුණා සාසනෙ පිට ගන්න. එහෙම කියලා මැරිලා පෙරේතය වුණාම අපි ඉස්සරහට කරන දේශනාවලදී ඔබවත් මතක් කළා ඔබටත් අනුමෝදන් කරන්න. ඔය ආසූචි ටිකක් කන ගම. වෙලාවක් තිබුණොත් ඒ පින අනුමෝදන් වෙන්න. එහෙම නැත්නම් වහ වහ මෙතනින් මිදෙල යන උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔබ මේ රැස් කරගත්තේ අනන්ත මහා පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය ශක්තිය විහිදුවලා පතුරවලා හරිනකොට අභාවයේ තැන්වල ඉන්න පිරිස් ඉන්නවා නම් පිටුතුනි ඒ අයට ගැළවිල්ලක් හම්බ වෙනවා. ඒ අයට නිදහසක් හම්බ වෙනවා පිටුතුනි එතනින් අත බෙදලා සුඛිත මුදිත වෙලා මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. අපිට අමතක කරන්න බෑ පිටුදින අපි වෙනේ මහා කැපවීම කරපු පිරිස් මේ අනන්ත සංසාරේ ඉන්නවා. ඔබට අම්මා තාත්තා වෙලා ආපු පිරිස් අනන්ත සංසාරයක් තිස්සේ මේ අද ධහම ඔබ මේ වෙලාවේ අවබෝධ කරගන්න ඔබට ශක්තියක් වෙච්ච. ඒ අනන්ත සංසාරයත් ඉති සාසම්බන්ධ වෙලා කටයුතු කරපු පිරිස්. ඒ වගේම මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු මේ මහ යතිවරු තමන්ගේ නිවන පැත්තකට දාලා මේ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අපකම්ප වෙච්ච පිරිස. ඒ වගේම පිටුදිනේ ඔබ අමතක කරන්න බැරි තව පිරිසක්. මේ රටේ මහා දරුණු යුද්ධයක් තිබිච්ච කාලෙක මිය පරලෝකයේ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිස ඒ පිරිස නිසා නේද පිටිනේ අද අපි මේ බණක් දාමක් කරගෙන යන්නේ. නැත්නම් බෝම්බ එකට අහු වෙලා කුඩු වෙන්නනේ වෙන්නේ. එහෙනම් ඒ පිරිසව අමතක කරන්න බෑ පිටිනේ ඒ පිරිසව සිහිපත් කරලා එයාට පුණ්‍යයන් මොදනා කරන්න ඕනේ. එහෙනම් මම මේ සියලු දෙනා සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනාව කරද්දී ඔබ ඒ කියන කියන පිරිසම හිතේ මවාගෙන ඒ අයට ඒ පුණ්‍ය ශක්තිය වීදුල පතුරුල හරින්න සාදු නාද දෙමින් මේ වෙලාවට ඒ කරලා ඒක පිඟුදේ මහා උවමනාවකින් කරන්න. බණ ටික විතරක් මම උවමනාවෙන් ඇහුවා දැන් නම් ඉතින් නැගිටලා යනවා කියලා හිතාගන්න එපා. තව පොඩ්ඩක් ඉන්න. හේතුව ඔබ තුල තමයි ওই පුණ්‍ය ශක්තිය තියෙන්නේ. ඔබ වෙනුවෙන් අපකප වෙච්ච පිරිසට ඔබ දෙන පිනයි ගන්න පුළුවන් මන් දෙන පින ගන්න බෑ. එන ඔබයි පින් දෙන්න ඔබේ මේ අද්දලේ අම්මා විතරක් නෙමෙයි. අනන්ත කාලයන් ඉඳලා ඔබට අම්මලා හිටියා. ඔවෙන් කීයෙන් කී දෙනෙක්ද පිවිදෙන සුගතිගාමී යත්තේ. වැඩි හරියක් සතරපායි ඉන්නේ. ඉතින් ගැලවෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පින් දෙන එක අපේ යුතුයකම. හොඳයි. එවනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ මේ ශ්‍රී සත්‍ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සත්‍ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණන් පිරිස ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රේත ධෛර්යයෙන් යුක්තව මේ ආරියත් ඵලයේ සාක්ෂාත් කරගෙන මුදිසා වේස මහන්සිය කටයුතු කරන්නා උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහත් වූ අපකපේ මේ කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයේම වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලාපත් සිහිපත් කරගෙන ඔබේ සිල් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අනුතර ගංගා යැගෙනෙත් විදුල පතුලහරණේ පිං විහිදී පැතිරියාමින් ඒ උත්තරයට වැඩි වෙන දින නම් යම් ගහ පුරුපත්‍රක දෝසාන්දේ කාර තියෙනවනම් ඇස්මාකට වාහෝ හවුල් දවසක සංඛා දෝසාන්දේ කාර තියෙනවනම් යක්ෂ බේද පිසාජ මලේ ගුරු කුම්බන්න දෙවතන මිනි දෝසාන්දේ කාර තියෙනවනම් ශරීරයේ සත්ත දාල දූස් නෙමෙයි වල පැමිණියව රෝගාබාධ දෝසාන්දේ කාර තියෙනවනම් ඒ සිළු දෝසාන්දේ කාරංග සාදුරින් බුද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල දීමාජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිටුනන කරා ඒ වගේම මේ මුදලි මොහොතකට සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ සිඳ ආදාරණ දිජිත්තේ නිර්මල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්ගෙන ඇවිදilla එදා මාන්තලි ආවෙන් විහාරේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකේ ආරක්ෂා කරගෙන ආවා වූ අද අපි අද ත්‍රිපිටකේ පත් වෙනකම් මේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත්තා වූ සිනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙන් විහිදුල පතුලහරණේ පින් විහිදී පැතිරියාවේ නේ ඇති යම් කිසි අභවේතානේ කිනවන නම් ඒ ගත මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දෙවියන් මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානෙට ආවා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා තුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන් චන්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යැකෙලිත් වීදුල පතුලන්නේ පිං විහිදී පැතිරියාමින් මේ දෙවියන්ගේ දේවානුභාවී වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂිවික්ෂිනී උපාසක උපාසිකා පිළිදී চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පිනදින මොහොතගෙන සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගතව නිදුනා වූ සීලම ජාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුුරු වැඩිහිටියෝ ඥාන දුවා දරුවන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමිනියන් මේ වගේ පිනදින මේ රටේ මහා ධර්ම යුද්ධය පැවතිච්ච කාලෙක මේ පරිලෝකිය ආවෝ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වෙසියන් සහ සතුරු විසින් ආවා වූ පිරිස ඒ වගේ මේ අත් මේ විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ගිහින් තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ඥාති මිත්‍රාදී මේ හේසින දිනාවත් සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙත් විහිදුල පතුලන නේපින් විහිදී පැතිරියාවෙන් ඒ අධ්‍යයම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අපි මෙදේවා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිත තරවිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ නිවිදෙන මොහොතකට දීපත් කරගන්න මේට කල්පණුහ කරන තමන් ඉතින් අවසන් අවනසාදාන්න ලක් කළා තමන් ගිරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගිහලා අදෝභව විනාශ කරනවා කියලා හිතාගෙන සත්ත්ව වේසින් හෝ මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ පැමිණිලා තමන්ගේ මේ ආර්ය ගමනට මේ කටයුතු වලට බාධා කරනවා නම් තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් ඒ සිළු දිනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ සිළු නැස් කරගත්තා වූ සිළුම පුණ්‍ය ගංගා කුසල ගංගා යය කෙරෙහි විහිදුල පතුලරණේ පිමේ දේ පැතිර යාමේ නියය අභවේ ස්ථානයෙන් අත මෙදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකින් ප්‍රාර්ථනා කරමි. ඒ වගේම විවිධ මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිළිද විශේෂයෙන්ම අද මේ ශ්‍රී සද්ධර්ම දේශනා පැවැත්වීම උදෙසා මහත් වූ අපේ මේ කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ඒ වගේම විහාරවාසී ස්වාමින් වහන්සේලා ඒ වගේම සම්බන්ධන බේරුවේ දායක දායිකාවන් ඒ වගේම මේ උදෙසාම කැප වෙලා කටයුතු කළා වූ මහත් මහත්මිනේ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ලෝකේ පුරාම ප්‍රචාරය කිරීම උදෙසා කැපවීම කටයුතු කරන්නා වූ මුදලින් හෝ ධනෙන් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ කැප වෙලා කටයුතු කරන්නා වූ මේ සිළු දෙනා ඒ වගේම තමන්ගේ ජීවතු මත ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැලිට ඥාති මිත්‍රාදීන් මේ රට ආරක්ෂා කරන පිරිස මේ රට පාලනය කරන පිරිස මේ රට සංවර්ධනය කරන පිරිස මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සිළුම පුණ්‍ය ගංගා අකුසල ගංගා යැකලේ පිහිටල පතුල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමිනේ යත් යම් කිසි අභාවිතාන හිනවනම් ඒ යොතනි දේවා ඒ වගේ මේ යට වැලි වැලි දින්නා වූ යම් කිසි ග්‍රහ උපද්‍රව දෝසාන්දේකාර තිනවනම් ඒ සිළු දේවා දුරි භූත මේවා යක්ෂ බේදු මේ තලගෙවල කුම්බන්නද බල මේ දෝසාන්දේකාර තිනවනම් ඇස්වා කටබාවෝ ආවල් දේවල් සක සංකා දෝසාන්දේකාර තිනවනම් සති සත්ත දා දූසි වීම වැදක මේ දෝසාන්දේකාර තිනවනම් කරන්න. ඒ සියලු දෝසාන්තය කරෙන් අසාදූරින් බුද වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විවිධ මොහොතකට සිහිපත් කරනවා මේ ස්ථාන විවිධ සත්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරකින් පානකින් සන්දර්භුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ඔබේ ඉදිරියට ඔබ සත්ධර්මයේ ශ්‍රවණය කරන නැති අවබෝධ කරන නැති එමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඈත අතේ ඉඳලා බැවුව මුරු සකස් කරලා ඇලෙමේ සකස් කරලා කුඹුරු වපුරල බයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබේ අතර පත් වෙනකම් ඒ උදෙසා ඔබ කැපෙලා කටයුතු කළා යම් කිසි පිළිසක් ඉන්නවනම් ශ්‍රමයෙන් හෝ ධනයෙන් හෝ ආශිර්වාද ශක්තියකින් හෝ අපේ දේහ කියලා කියනවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි පිහිටුන පතුල හරිනේ පිං ගිහිදී පැතිර යාමෙන් ඒ අත් යම් කිසි අභවේතානි හිනණගෙන් අතු මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ පිංගුදෙන මොහොතකට සිහිපත් කරගන්න. අද මේ සනවල සත්‍ය ධර්මයේ සුබදී කරද්දී හිතලෙන් පින්නින් ආරක්ෂාලා මෙහි මඳුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කිරීමේ අවස්ථාව උදා වුණා මේ ස්ථාන භූමිය නිසා වෙන මේ මේ විහාරස්ථානයේ සමසතු වල පූජා කළා වූ පිරිසක් ඉන්නවා නම් ඊටත් කලින් මේ විහාරස්ථානයේ සහිත භූමියේ ඒ කඩවාසයේ වැඩ සිටියා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් ඒ වගේ මේ විහාරස්ථානයේ නමින් ජම්මාන්තරගත වෙන්න ඉදුණා වූ අපවත් විවදාලා වූ යම් කිසි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම රතන වේලුවේ දායක දායිකාවන් නමින් ධම්මාන්තර ප්‍රතිගුණා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පිඟුදෙන මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිරි තී මුදසා ගඩ ලංගඩ ලංගානේ මේ ස්ථානට ගෙනහලා බදන කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවනම් ධනෙන් දායකුණා වූ පිරිසක් ඉන්නවනම් ශ්‍රමයෙන් දායකුණා වූ පිරිසක් ඉන්නවනම් ආශිර්වාද ශක්තියෙන් හරි දායකුණා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම අද මේ දේශනාව පැවැත්වීම උදෙසා ඒ හත් ආදී වශයෙන් දේවල් නිර්මාණය කරගෙන ඒ මේ ස්ථානෙට ගෙනල්ලා බඳන කර සකස් කළා වූ පිරිස් මේ පුටු ආදී වශයෙන් දේවල් මේ තනේ තැම්පත් කළා ඒ කටයුතු කළා වූ පිරිස් ඒ වගේම මේ කැමරා ආදී වශයෙන් දේවල් අටවගෙන ඉවරලා ඒවා ඒ ආදී වශයෙන් තව කෙනෙකුට මේ නැරමී මුදෙසා ශ්‍රවණය කිරීම මුදෙසා අවස්ථාව සැකපෑම කළ කටයුතු කළා වූ පිරිස් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සිළුම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරේ පිහිදුන පතුනන නීපින් විහිදී පැතිරියාමෙන් එයත් යම් විදිහ අපා මිත්‍යාන හිතනවා නම් එයින් අස මෙදේවා දස කුසලේ මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පිළිදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර බැලගෙන මේ තන විසමෙන්නේ නැති මම මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ තන ගබෙන් ලැබෙන්නේ නැති. ඒ වගේම අද මම හිතන්නේ මේ ආසන නගරයේ ඉඳලා මේ ස්ථානයේ නිකන් වාහන පහසුකම් පවා සතුට තිබුණා නම් ඒ උදෙසා අපිට වෙලා කටයුතු කළා වූ මේ මහත් මාත්මේ නේතුළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිළිදින මේ දේශනාව පිටිකත් වෙලා නැවත නැවතත් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනාව සජීවී ලෝකීන ඕනෑම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සායයාගේ අන්තේවාසික පිරිසක් දින ලෝක අපිට ඉදිරිපත් කරපු දායාද නිසා එමන් ඒ දායාද උපයෝග කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයටත් අනුමෝදන් වෙන්න කැපයි මේ නිසා ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා අමතර ගංගා අය කෙරෙහි පිහිටල බතුරන මේ පින් විහිදී පැතිර යාමේ නියත් යම් කිසි අභව ස්ථානයක නම් ඒ අත මේ දේවා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පින්විතනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජාදී පැවැත්ව දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වුණත් අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ මේ මිහි බඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ පින්වදනීය කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාරධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්දැකීම තුලදීම බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි फिल्म देना बंद ना कर हमने Right. සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්ත්ව සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා තුන්වන්ගේ සෝවිසි අනන්ත මහ ගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා සාදු සාදු සාදු